හොඳයි සාදුකාරය අපි මූලික වශයෙන් හඳුනා ගැනීම සිද්ධ කළා බෞද්ධයෙක් බවට පත්වෙන්න එහෙම නැත්නම් සංසාරයෙන් අත මිදෙනවා කියන தത്വයට දුකින් නිදහස් වෙනවා නිවන් දකින්නවා මාර්ගඵල ලබනවා කියන මේ ස්වභාවයන් කියන්නේ <clears throat> උපත නතර කර ගැනීමේ මාර්ගය කියන එක තේරුම් ගන්න. ඊළඟට උපත කියන්නේ මොකක්ද කියලා අපි අඳුරගත්තා. ආයතනයන් තියෙන තැනක ස්කන්ධ පහළ වීමක් කියලා ධර්මයේ තුල බුදුහාමුදුරුවෝ දක්වලා තියෙන ස්වභාවය සරල වශයෙන් අපි අඳුරගත්තා. මේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මොළය කියන මේ ස්වභාවයන්ට බාහිරින් අරමුණක් දැනෙනකොට ඒ අවස්ථාවේදී සිතීම, කතා කිරීම, ක්‍රියා කිරීම කියන මෙන්න මේ සංකාර පයත්වීම. එහෙම නැත්නම් කර්ම සිද්ධ කර ගැනීම සිදු කිරීම තමයි උපදිනවා කියන්නේ. උපතේදී මොකද වෙන්නේ? ආයතන ලැබෙනවා. ඒ ආයතන තරමු ලැබෙනකොට හිතන්න කතා කරන්න ක්‍රියා කරන්න පටන් ගන්නවා. ඒ ටික සිද්ධ කරනවා ජීවත් වෙනකොට මරණ අවස්ථාවේ ආයතන ටික අතහැරලා ඒ සිටීම් කතා කිරීම ක්‍රියා කිරීම කියන ක්‍රියාකාරකම් ටික නතර වෙලා ඒ ශරීරයෙන් වෙනත් ශරීරයක් එක්ක බද්ධ වෙලා ආයෙත් පටන් ගන්නවට අපි කියනවා පුනර්භවයටපත් වෙනවා. එතන මෙන්න මේ ක්‍රියාකාරීත්වය නතර කර ගැනීම තමයි සංසාරයෙන් අතර මිදීම නිදහස් වීම කියන එක නිවන් දැකීම කියලා කියනවා. එතකොට ඒක සිද්ධ වෙන්න ඕනි ක්‍රමවේදය තමයි අපි කිව්වේ. එසේ ආයතන වලට අරමුණු ලැබෙන අවස්ථාවක කර්ම සකස් නොවන විදිහට සිත අපි පුහුණු කරන්නට ඕන. එතකොට තමයි මාර්ගඵල අවබෝධ වුණා කියලා තීරණය කරන්නේ. ඒක කාටද දැනෙන්නේ? තමයි. ඒකයි කිව්වේ සම්දිත්තිකයි. තමන් පමණයි දන්නේ. අපිට කියන්න ඉදලා බලුවා මෙන්න මෙහෙම කරන්නේ. කරගෙන යනකොට ඒ தත්ත්වයක් ඇති වුණා නම් ඒක තමන් කාට හරි කිව්වත් එකයි නැත්නම් එකයි තමන් දන්නේ. පැහැදිලි? හරි. දැන් එතකොට ඔන්න ඔය தත්ත්වය තුළ අපි තේරුම් කරගත්තා කර්ම සකස් කරන්නේ ඒක සකස් වෙනවා නෙවෙයි සකස් කරගන්නවා කවුද? තමන්ම. ඇයි ඒ කර්ම සකස් කරගන්නේ? අවිද්‍යාව කියන එකක් මූලික වෙලා කියලා දක්වනවා ධර්මය. අවිද්‍යාව කියන එක මුල් වෙලා තමයි මේ ටික සිද්ධ වෙන්නේ. එතකොට මෙන්න මේ අවිද්‍යාව මොකක්ද කියන එක තමයි අපිට තෝරගන්න තියෙන්නේ විශේෂ වශයෙන්. ඒ අවිද්‍යාව විවිධ මට්ටම් තිබෙනවා. ඒ අවිද්‍යාව සම්පූර්ණ වශයෙන්ම ප්‍රහාණය වෙච්ච අවස්ථාව තමයි රහත් භාවය ලබන්නේ. එතෙක් අනිත් සියලු ස්වභාවයෙන් ආර්ය පුද්ගලයන් ළඟත් අවිද්‍යාව දෙනවා. ඒ කියන්නේ සෝවාන් වුණා කියලා අවිද්‍යාව නැති වෙන්නේ නැහැ. ඒකයි කිව්වේ අර සෝවාන් වෙච්ච කෙනාටත් ආසාව තරහ මතුවෙනවා. වගේම සකදාගාම අනාගාම වුණත් ඒ අය ගාව යම්කිසි අවිද්‍යාවක් තිබෙනවා. දැන් එතකොට <clears throat> අපි සාකච්ඡා කරමින් ඇවිත් තේරුම් කරගත්තා මෙසේ කර්ම සකස් නොවන தත්වයට සිතපත් වෙන්න කළ යුත්ත මොකක්ද නොකළ යුත්ත මොකක්ද කියලා දැනගන්න. ඉතින් අපි වෙන්න ඕන දේ දන්න. මේක තමයි වෙන්න ඕන. නමුත් ඒක වෙන්න නම් කළ යුතු දේවල් ටිකක් තියෙනවා. ඒ වගේම අත්හල යුතු එහෙම නැත්නම් නොකළ යුතු දේවල් තියෙනවා. දැන් ඔන්න ඔය දෙක දැනගන්න ඕනි මොනවද අත්හරින්න ඕනි මොනවද කරන්න ඕනි දැන් ඊටත් කලින් තමයි දැනගන්න ඕනි දැන් මෙහෙම මොනවා හරි කරන්න ඕනි දෙයක් කියලා තමයි තේරෙනවා යමක් කළ යුතුයි කියලා තේරෙනවා යමක් අත්හරින්න ඕනේ කියලා තේරෙනවා. දැන් එහෙම නොකළොත් Tamanට මේ සංසාරයේ කියන ස්වභාවය තුල නැවත භවය තුල මොකක් වෙනවා කියලාද Taman හිතාගෙන ඉන්නේ. එහෙම නැත්නම් ආන්නේ ඒක නතර කරගත්තේ නැත්නම් ඉතින් මොකද වෙන්නේ කියලා තමයි ආන්නේ. ඉතින් ප්‍රශ්නයක් කියන තියෙනවා කියලා. ඉතින් ආයෙත් උපිට්ටම් මොකද කියලා. කොහේ? කොහේ? කොහේ උපදීද කියලා දන්නේ නැහැ. සතර අපායේ යන්න පුළුවන් කියලා කියන. සතර අපාය කියන්නේ මොනවද? හා? අපාය තිසරණිය කියන ප්‍රේත ලෝකය. ආසර ලෝකය. තිරිසන් අපාය කියලා කියනවා. ඒ කියන්නේ සත්තු වෙලා උපදින්න වෙනවා. ඊළඟට අසුර ලෝකය කියලා කියනවා. ඒක අපිට මේ දෘශ්‍ය වෙන ස්වභාවයක් නෙවෙයි පේන්නේ නැහැ. නමුත් එහෙම කාලයකදී දෙවියන්ට වගේ ශක්තිය බලය ලැබෙන ඒ වගේම ශරීර ස්වභාවයේ වර්ණය ආදී ලැබෙන නමුත් කාලයකදී ප්‍රේතය වගේ දුකිත තත්ත්වයටපත් වෙන සත්ව කොටාසයක් ඉන්නවා කියන එක තමයි අසුර කියලා කියන්නේ. ඊළඟට ප්‍රේතයෝ කියලා කොටසක් වෙනම ඉන්නවා. ඊළඟට නිරේ කියලා අපි කියනවා අපාය කියලා කියන දේ. ඔය ටික ඔක්කොම තමයි සතර අපාය කියලා කියන්නේ. එතකොට එහෙ උපදින්න වෙන්නේ මොකක් කරොත්ද? එහෙ උපදින්නේ මොකක් වුණොත්ද කියලා යන්නේ. අකුසල කර්ම එහෙම නැත්නම් පාප කර්ම කියලා කියනවා නේද එහෙම නැත්නම් නරක දේවල් කියලා අපි සාමාන්‍ය ලෝකේ කියනවා පව් කරපුවම පාප කර්ම නිසා ඒක පාප කර්මයක් මරණයට පත්වෙන මොහොතේ සිතේ පැවතුනොත් කියන්නේ සිතට આવොත් මතක් වුණා එහෙම නැත්නම් දැන් ඒ තේරුණොත් ඒ වෙලාවේ පාප කර්මයක් මොකක් හරි එකක් මතුනොත් ඒ හේතු කරගෙන කොහෙද උපදින්නේ සතර පාපය එතකොට තව තියෙනවා කර්ම ස්වභාවයක් අපි කියනවා පුණ්‍ය කර්ම. හොඳ වැඩ කියලා කියනවනේ. හොඳ දේවල්. පින්කම් කියනවා. ඒතර පුණ්‍ය කර්මයක් තමන්ගේ මරණයටපත් වෙන අවස්ථාවේ සිහියට ආවොත් එහෙම මොකද වෙන්නේ? සුගතිගාමී. සුගතිගාමී නෝ? සුගතිගාමී. සුගතිගාමී. මොනවාද සුගති කියන්නේ? ආස ලෝකේ. දිව්‍ය ලෝකේ. බ්‍රහ්ම ලෝකේ. හ්ම්. ඒ මනුස්ස ලෝකේ කියන සුගතියක් කියලා දිව්‍ය ලෝකේ කියනවා බ්‍රහ්ම ලෝකයේ කියලා කියනවා ඔය විදිහට ඒ ස්වභාවය අපේ මනුස්ස ලෝකේ ඉන්න අය නම් පේනවා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ පේන්නේ ඒ මොකද එයාට තියෙන්නේ සුකම ශරීර සියුම් ශරීරයක් තමයි එයාට තියෙන්නේ හරි ඒක එකක් දාන්න දැන් එතකොට ඔන්න පින් කළ හේයින් තමන්ගේ සතර පායේ තමන්ගේ සතර ගමන නතර වීමක් වෙනවද පව කරපු හේතුවෙන් එහෙනම් දැන් නැවත භවයක් ලබන්න හේතු වෙන්නේ මොකක්ද? කර්මය. මොන කර්මද? පුණ්‍ය කර්මත් හේතුවක් වෙනවා උපදින්න පාප කර්මයක් හේතු වෙනවා. එහෙනම් දැන් තමන් එතකොට පින් කරන්න ඕනිද නොකරන්න ඕනිද? පින් කරන්න ඕනිද? දැන් මං ඇවි Tamanට උපදින්න ඕනේ නැත්තම් තමන් පින් කරන්න ඕනේද කියලා මං ඕනේ පව් කරන්න ඕනේ ඕනේ ආ එහෙනම් දැන් නිවන් දකින්න මොකද කරන්න ඕනේ මොනවා නොකරින්ද මොනවා නොකරින්න පුළුවන් නම් හරි මොනවා නොකර කොහොමද ඉන්නේ මොකද කරන්නේ කියලා මේ සිත් වෙන එක කර්ම නූපන් අකුසල් සිත යටපත් කර ගැනීම භාවනාවට යටපත් කරන්නේ අපි ඒ ගැන ඒ භාවනා කියන්නේ කරනවානේ මොකක් හරි හිතනවානේ ඒක තමයි සිතින් නැති වෙන්න ඕනේ ඉදීම නැති වෙන්න ඕනේ ඉතින් ඒ නැති වෙන්නේ කොහොමද නැති සිත පාලනය කරන්නේ පාලනය කරාම නැති වෙනවා ප්‍රැක්ටිස් ගන්න වෙන එක එන thoughts නැත්නම් අතුර ගන්න සිත අඳුන මොන මොන සිතක්ද පහළ වෙන්නේ කියන එක මොන සිතක්ද පහළ වෙන්නේ කියලා හිතේ හිතනකොට ඒකත් හිතක් ඒ කියන්නේ බැඳීමක් බැඳීමක් නැතුව මධ්‍යස්ථ ස්වභාවයෙන් මධ්‍යස්ථ බාහිර හිතුවත් එකයි මධ්‍යස්ථ නැතුව හිතුවත් එකයි හිතනෝනේ හිතන්නේ නැතුව අපිට ප්‍රශ්නේ කොහොම හිතුවත් හිතනවා නම් හිතනවා කියන්නේ නැවත උපදින්න කර්මයක් තියෙනවා චිත්ත කර්මය. හරි. දැන් පුළුවන් දොර ගන්න. ඒක බෑ. ඒක බෑ. ඒක හරියන්නේ නැත්නම් මානෙද මොනවද කරන්නේ? මොනවද කරන්නේ කියලා. නොකරන්න ඕනේ ඒවා කිව්වා. පව කරන්න ඕනෙත් නෑ කිව්වා. පින් කරන්න ඕනෙත් නෑ. ඒක මොනවද කරන්නේ? සතිය සතිය දිනු කරන්න ඕන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුලින්. හා. එදේ සතිය දිනු කරන්න මොකද කරන්නේ? එතකොට සතිය දිනු කරගෙන මොකද කරන්න කියලා මම අහන්නේ. ඒකෙන් අර ප්‍රතිචාර දැක්වීම වල මේ බ්‍රේක් එකක් වෙනවනේ. හ්ම්. එතකොට දැන් කර්ම සැකසීමක් වෙන්නේ නැහැ. කර්ම සැකසෙන්නේ නැතුව ඉන්න පුළුවන් එහෙම? සිය දිනු කළා? නෑ සතිය පිළිහෙට පිළිහෙන අවස්ථාවට. සතිය පිළිහෙන අවස්ථාවෙන් සතිය පිළිහෙන අවස්ථාවේ කර්ම කරනවා. ආ සතියේ නාස්තාව කියන්නේ මොකක්ද? සතියේ නාස්තාව කියන්නේ හිතට කියන්නේ මොකක් හරි අපි කියමුකෝ අපරි මොන හරි පරිශෝෂණයෙන් කතා කරනවා නම් එතකොට අපි අවබෝධයක් මේ කියන්නේ සතියින් ඉන්නවා නම් මේ මේ අවස්ථාවේ මේ මගේ තුලින් තරහක් එනවා ඒක දැන ගැනීම සිහිය පිටේ හරි සිහිය පිටේ නේ කවුරු හරි බයිනවා කියලා කියන්නේ බරසාදමින් බයින බයිනකොට තමයි හැමයාම මට බයිනවා කියලා ඉතින් තමන් හිතනවා මම බයින්නේ නැහැ ඒක හිතනවා ඒ විදිහනවා බලන්න. බලාගෙන. ඒක බලාගෙන ඉන්නවා කියන්නේ වැඩක් නෑ. ඒක අනිත් සිතුවිලි අවසන්. මෙල්ලවලා සිතුවිලි අවසන්. අවසානේ. අවසානයක් නෑ සිතුවිල්ලකින් එකට යනවා. ඒ ඉඳා අපිට එහෙම කරන්න බෑ ඔබ. අපිට එහෙම කවදාවත් ඒක හිතලා නතර කරන්න බෑ. ඒකට වෙනම ක්‍රමවේදයක් බුදුහාමුදුරු කිව්වේ ඕමෝවයි. ඒ කියන්නේ ආශ්චර්ය ධර්මතාවයක්ම දැන දෙන්නේ කියලා. හිතලා හිතන එක නතර වෙන්නේ නැහැ. දැන් අපි තේරුම් කරගන්න ඕන පින් කියලා ස්වභාවයක් ගැන කතා කරා, පව් කියලා ස්වභාවයක් ගැන කතා කරා. දෙකම කර්ම. නැත්නම් පුණ්‍ය කියන ඒවා පාප කියලා සංකාර කියලා තියෙනවා. පුණ්‍යාභි සංකාර, අපුණ්‍යාභි සංකාර. නැත්නම් කියනවා පුණ්‍ය කර්ම, පාප කර්ම දැන් තමන් තේරුම් ගත්තා. ඒතර මේ කර්ම දෙකම නවත්තන්න ඕනේ. හරිද? නමුත් අපිට තියෙන ප්‍රශ්නේ තමයි ජීවත් වීම යනු ඔය කර්ම දෙකම සිද්ධ වීම. ජීවත් වෙනවා කියන්නේ කර්ම දෙක. තමන්ට බෑ තමන් ඔය කොච්චර කිව්වත් තමන්ට පුළුවන් කමක් නැහැ පින් වෙන සිදුවෙන එකත් පෞසිදින එකත් නතර කරන්න. දැන් තමන්ට කියන්න පුළුවන්ද සත්තු මරන්නේ නැතුව ඉන්න පුළුවන් වුණා කියලා මේ ජීවිත කාලේ. කොච්චර තමයි සිල් ගන්නවා සිල් ගන්නවා කිව්වත් අත් මරන්න වෙනව නේද? බුරු කියන්න වෙනව නේද? සත්තු මරන්න නැතුව ඉන්න බැරි ඇයි? ඉන්න බැරි ඇයි කියලා මම අහන්නේ. තමන්ගේ හිත පාලනය කරගන්න මම සතෙක් මරන්නේ නැහැ කියලා අදිෂ්ඨානයක් කරගත්තොත්. හ්ම්. පුළුවන්. නොදැනි පැ ඒ කියන්නේ අපි ඕනකමින් මන්නේ දැන් අපි නෑ අනිවාර්යෙන් ඕනකමින් තමයි මම අනිවාර්යෙන් සතු මරන්නේ oh, ඕනකම නැතු මරන්නේ ඕනකම පින්නයි මරන්නේ ඒ සමරේ මම කියන්නේ ඇයි එහෙම කරන්න බෑ කියලා කියන්නේ මම දැන් අදිස්නායක මම ජීවත් වෙලා ඉන්න තුරාවටම කවදාවත් මේ මනස අතිබාවේ මම අනිත් බව වල කියන්නේ අනිත් බව මම දන්නේ නැහැ තමයි මේ මරන්නේ කියලා අදිස්නායක කරගත්තොත් කොහොමද මරනවා කියලා කියන එකට එන්නේ මරනවා කියන එක මරනවා කියලා කියන එක මරනවා කියන එක කරනවාමයි ඔය කිව්වේ හේතුවමයි තමයි ඔක තමයි දැනගන්න මරන්නේ කියන එකත් ඔව් මරන්නේ නැහැ කියලා හිතනවා හරි තමයි මරන්නේ නැහැ කියලා හිතුවට තමන් මරනවා හරි ආදේ මොනවා මොකක් වෙලී කියන්නේ දැන් ඔන්න තමන්ට හදිසියෙම ඇති වෙනවා බඩේ කැක්කුමක් හරිද දැන් ගිහින් බලනකොට ඕම් කියනවා පණුගායක් ඇදිලා කියලා දැන් මොකද කරන්නේ? බෙහෙත් බොන්න කියනවා දොස්තර පණුව නැති වෙන්න. බෙහෙත් බොනවද නැද්ද? හරි මෙහෙම තමයි වෙන්නේ. මම කියන්නේ ජීවිතේ පරිසරය ජීවිතේ බලන්නේ තමයි මම මේ කියන්නේ. අනිත් මට කියන්නේ. ඒ තමන්ට වයස කියන්නේ මොකද්ද? ඇන්ටිබයොටික් ගන්නකොට මොනවද ගන්නෙ? ඇන්ටිබයොටික් කියන්නේ බැක්ටීරියා මැරෙන්න ගන්නේ බැක්ටීරියා ගැන මොකද්ද? කතේද නැද්ද? කතේද නැද්ද? ඈ? බැක්ටීරියා ගැන හතේ නෙමෙයි. නෑ නෑ සතෙක් ආවිත් ආනේ එහෙම මගේ හිතන දුනා. ආ එහෙම නෙමෙයි. එහෙම නෙමෙයි මම හිතුවේ සතෙක් කියලා කියන්නේ මේ දැන් අර සතෙක් සතෙක් කියන්නේ සතෙක් කියන්නේ මොකක්ද කියලා මම කිව්වා. සතා කියන්නේ මොකක් හරි කාම ආයතන ටිකක් දිනන ඔය කියන ආකාරයෙන් ක්‍රියා කරන්න පුළුවන් ස්වභාවිකව තනියෙන් හැදෙන්න පුළුවන් එකෙක්. දෙක හරි හරි ගන්න. ඒක එක සයිලයක් තිබ්බත් ඇති. ආවොත් ආවොත් දුකට දිනනවා. එහෙනම් මොකද කියන්නේ? බෑ. ඒක තමයි. ඒ විදිහටම Tamanට ඒ හින්දා සත්තු මරන්න වෙනවා. ඔය කියන විදිහට බොරු කියනවා. හරිද? බොරු කියන්න වෙනවා. බොරු කියනවා. Taman දන්නේම නැතුව හොරකම් කරනවා. අය නෑ කියන්නේ. Tamanට කොතනවත් රස්සාව කරන්න දැන අවසර දීලා දෙනවද? Tamanට ඇති වෙනකන් print out ගන්න, internet යන්න, Tamanට call ගන්න කියලා office එකේ. නේද? ගන්නවද නැද්ද? ගන්න ගන්න වෙනවා. ගන්න වෙනවා දැන් තමයි තිල් දකින්නවා නම් බලන්න වෙනවා. තිල් දකින්නවා නම් නොකර ඉන්න වෙනවා. අරයි කරනවාද නැද්ද? කරනවා. එහෙම කෙරෙනවා කියන්නේ මම දැන් කිව්වා හිතන්නේ කතා කරන්නේ ක්‍රියා කරන්නේ දැනෙන වෙලාවේ තමයි. හරිද? දැනෙන වෙලාවේ තමන් ඒක කරන්නේ. මගේ තමයි මුලින්ම දැන් කියලා දුන්නේ. මුලින්ම මම කියලා දුන්නේ ඒකයි වෙන කවුරුත් නෙවෙයි ඒක ගලේ තමාම හිතලා කරන්නේ කොයි වෙලාවේද දැනෙන වෙලාවේ. ඉතින් නොදැන කිසිම පාප කර්මයක් වෙන්නේ නැහැ. නොදැන කිසිම පුණ්‍ය කර්මයක් වෙන්නේ නැහැ. ඒක තමයි කරන්නේ. හැබැයි ওই දෙකම උපදින්න හේතුවක් වෙනවා. හරිද? එතකොට තව ඔකේ කර්මය ගැන කියනකොට බුදුහාමුදුරුවෝ තව කාරණාවක් ඔකට තේරුම් කළා කියලා දෙන්න කියනවා. තමන් හරිද? යම්කිසි ආකාරයකින් තරහෙන් වාසය කිරීම අනුව හිතනවා. ඒ කියන්නේ තරහෙන් හිතනවා නම් තරහෙන් කතා කරනවා නම් තරහෙන් ක්‍රියා කරනවා නම් ඒ අවස්ථාවේ ඒ කර්මය හොඳ කර්මයක්ද නරක එකක්ද? එතකොට ඒවා වැටෙන්නේ කොයි කොටද? පාප කර්මයක්ද පුණ්‍ය කර්මයක්ද? පාප කර්මයක්. හරි. එතකොට ආසාවෙන් තමන් කර්ම කරනවා. ඒක පුණ්‍ය කර්මයක්ද පාප කර්මයක්ද? ඒකත් පාප කර්මයක්. එතකොට තමන් යම් කිසි ක්‍රියාවක් කරනවා නම් ආසාව ඇති වෙන්න තරහ ඇති වෙන්න ඒක හේතු කරගෙන තවත් කෙනෙකුටත් ආසාව ඇති වෙනවා නම් තරහ ඇති වෙනවා නම් එහෙම ක්‍රියාකාරීත්වයන් පින් එනවද පව් වෙනවද කියලා යනවා. ඒකත් පව් වෙනවා. දැන් ඒක තමන් ජීවත් වෙනවා කියන කාලේ වැඩියෙන් කරලා දෙන්නේ පින්ද පවුද. ජීවත් වෙන්නේම එක්ක ආසාවෙන් නැත්නම් තරහ. එක්ක අනිත් කෙනාට ආසාව ඇති කරනවා නැත්නම් අනිත් කෙනාට තරහ ඇති කරනවා. හරි. දැන් හම්දුනේ මේ හැම එකක්ම එක්ක කුසල් එක්ක අකුසල් කර්ම නෙවෙයි. අපි වතුරටත් බලනවා. ඒ කියන්නේ ඒක ආසාවකින්වත් වටිනවත් නෙමෙයි තියෙන්නේ මම නිකන්. අද එකක් බන්නේ ආදාගෙන. ඒක තමයි ඒක තමයි. ඒකේ පාස් කරන්න කියලා. හ්ම් හ්ම්. ඒක තමයි ඉතින් ප්‍රශ්නේ. ඒක තමයි පළවෙනිවටම දෙන ආභාව. ජීවත් වීමේ ආශාව. ඒක තමයි මම කියුවේ ඔක්කොම පව කරනවා. ඔය කරන්නේ කියලා හිතාගෙන ඉන්නවා ජීවත් වීම හතාවාම ඔය ඔක්කොම කඩලා දාලා ඒකට ඉස්සරහට යන්නේ. හරිද? එහෙනම් නිවන් දකින්න කියන්නේ මොකද්ද? ජීවත් වීමේ ආශාව නැති කරගන්න. ජීවත් වීමේ ආශාව නැති කරගන්න. කියන ජීවත් වීමේ ආශාව තියෙනකම් ඔය කවුරුත් නිවන් දකින්නේ. නිවන් දකින්න කියන්නේ ජීවත් වීමේ ආශාව නැති කරනවා. ඒ ලෝකයේ තියෙන්නේ ජීවත් වීම සඳහා ක්‍රම හදා ගන්නවා කියන එකට. දැන් ලෝකයේ දියුණුවයි කියලා කතා කරනවා කියන හැමතැනකම කතා කරන්නේ මොකද්ද? ජීවත් වීමේ ආසාව වැඩි කර ගැනීමේ එකක්. හරිද? ජීවත් වීමේ ආසාව වැඩි කරනවා. එතකොට ඒ හැම අවස්ථාවකදීම ඒ ආසාව Tamanට අවශ්‍ය විදිහට පවතින්නේ නැතිකොට තරහෙන් කටයුතු කරනවා. يعني ආසා කරන විදිහට Tamanට තියෙන්නේ නැත්නම් ඒ හැම අවස්ථාවකදීම කටයුතු කරන්න ඊළඟට කොහොමද? තම බලා තමන් බලාපොරොත්තු වෙන විදියට ආසා කරන විදියට පවතින්නේ නැහැ. ඒ අවස්ථාවේ මොකද වෙන්නේ? තමන් කැමති විදියට ඒක නැති ඉන්න අකමැති කියන තත්ත්වයක් එක තරහගෙන ස්වභාවයෙන් වාසය කරනවා. <clears throat> දැන් ජීවත් වෙලා තින්නේ එහෙමද නැද්ද? ඒක නෙමෙයි සංසාරේ වෙලා තිනවද? එක් වාතාවරයෙන් නැත්නම් තමයි. ඒ කිරිසන්තත් තේමයි, දෙයියොත් තේමයි, බ්‍රහ්මියොත් තේමයි ආසාව අනුව තරහින් හැදෙනවා. දැන් තමන් දියුණු වෙනවා දියුණු වෙනවා කියලා සංවර්ධනය වෙනවා කියලා සංවර්ධනය කරලා තියෙන්නේ මොකද්ද? ආතාවයි. තරහයි. ආතාව වැඩි කර ගන්නද කැමති ආතාව අඩු කර ගන්නද කැමති? අඩු කරන්න කැමති නම් එයා මොකද? අපේ රහකුස තවත් ඇදගෙන යන්නේ. ආතාව අඩු කර ගන්න ලංකාවට වෙලා ඉන්න තිබ්බා. ආ මෙහෙ ආවා. හරි හරි. දැන් මෙහෙ ආව ආතාව අඩු කරගන්නද? ඒ කියන්නේ සල්ලි වැඩියෙන් හම්බ කරන්නද සැප වැඩියෙන් හොයන්නද සැප අඩු කරගන්නද? ඒ කාලේ වතුනේ. ඒ කාලේ තේරුම් නැහැ හරියන්නේ. ඒ කාලේ තේරුම් නැහැ මේ කාලේ තේරුම් නැහැ කියලා හරියන්නේ නැහැ. ඔය කාලේ වුණා වෙලා තියෙන එකදී. වෙලා තියෙන එකදී ආසාව වැඩි කරගත්ත එක. එතකොට වෙන්නේ ආසාවෙන් කරපු එහෙම නැත්නම් ලෝභයෙන් සිදු කරපු කර්ම වැඩි වෙච්ච එක. එතකොට ඒක දන්නේම නැතුව Taman ඒකාන්තයෙන් ආසාව වැඩි වීමත් එක්ක Taman නොදැනීම තරහ, බය, සැක, ශෝකය, දුක ඇති කර ගන්නවා කියන தත්ත්වයටපත් වෙනවා. ආසා කරන යමක් තියෙන තාක්කල් ඒ තියෙන කෙනා ඉන්නේ සැකේ. හරි ආසා කරන දේ Tamanට අහිමි වෙයි කියන සැකය. නැති වෙයි. විනාශ වෙයි. හොරකම් කරයි. හොරරේ අරන් යයි. ඒක සැකයක් නේද? සැකයක් තියෙනවා. එතකොට ඒකත් එක්ක බයයි. හරි. ඊළඟට ඒක නැති වුණොත් එහෙම ඒකට ඒකත් එක්ක දුකයි. දුක් ශෝකයයි. කවුරුන් නැති කළොත් එහෙම ඒකටත් එක්ක තරහයි. දැන් ඔය ඔක්කොම ඇති වෙන මොකක්ද? ආසාව කියන මූලික වශයෙන් තමන් ජීවත් වෙන්න තියෙන ආසාව. එතකොට විවාහ වෙන්නේ ආවාහ වෙන්නේ ඒත් මොකක්ද? ආසාව. දරුවා හදාගන්න, ගෙවල් හදාගන්න, යටි ආරක්ෂා කරන්න ඔක්කොම ආසාවක් එක කරපු අය. එහෙනම් මුළු ජීවිත කාලයක් ගත්තාම හැම සත්‍යයගේම ක්‍රියාකාරීත්වයේ ආසාවෙන් කරපු වැඩ ඒ හේතුයෙන් තරහ, සැක, බය, ශෝකයෙන් ඇති කරගත්ත කර්ම. ඒ කියන්නේ තමන් ගාව පින් කරනවා පින් කරනවා කියලා කිව්වත් වැඩියෙන් කරලා දෙන්නේ මොනවාද? ඔව්. හ්ම්. ඒක දැන් ඔය කියන ආකාරයෙන් මැරෙන්න වුණොත් එහෙම මේ වෙලාවේ කොහෙන්ද වෙයිද? නරකාදී තමයි. ඒක තමයි බුදුහාමර බය නැතිම කියන්නේ සංසාරයේ බහුතරයක් වෙන අපකාතේ මනුස්සේසු යේ ජනාපාරගාමි අපකාතේ. ඊටාම අල්පයක් විතරයි මේ මිනිස්යන් අතරේ මිනිස්සේසු. යේජනාපාරගාමිනී මේ සසරේ නිවන් දකින්න පාරට එන්නේ. ඇයි දෙනා කොහෙද යන්නේ? තීර මේවානු ධාවති. ඒ කියන්නේ ගඟේ පහළට ගඟ තීරයේ දිගේ පහළට ගහගෙන යන අය වගේ කියලා. ගඟට වැටුණු කෙනා මොනවා කළත් නොකළත් නිබේ මොකද වෙන්නේ? ගඟේ පල්ලෙහාට ගහගෙන. ආන්නේ වගේ කියනවා මේ සංසාරේ දෙකතු වෙච්ච කෙනා එයා පින් කරනවා කියලා කරත් එකයි නොකරනවා කියලා එක කරත් එකයි පින් මම මෙහෙම කරනවා මෙහෙම කරනවා කියලා කළත් එකයි නොකළත් එකයි ස්වභාවයෙන්ම යාට මොකද වෙන්නේ? අනිකාම සංසාරේ යන්න කර්ම සිද්ධ වෙලා ඉවරයි. හරි. ඒක දින භයානකම එකයි. Taman ඒ වගේම Taman ආසාව ඉදගෙන අනිත් අයටත් ආසාව ඇති කරනවා තරහ ඇති කරනවා ඒවත් Tamanට අකුසලයි. හරිද? හරිද? දැන් අර නටගාමිනී කියලා කෙනෙක් හිටියා කියනවා බුදුහාමුදුරන් කාලේ. නටගාමිනී කියන්නේ අද කාලේ වගේ නම් අපි හිතමු හොඳ නළුවෙක් නිලියෙක් වගේ නළුවෙක්. හරිද? හොඳට නැටුම් පෙන්නලා ඒකේ චිත්‍රපටය හදලා මොනවා හරි කරලා අනිත් අය සතුටු කරනවා. අනිත් අයගේ ඇහැපින් ඇහැපිනවන්න ඒ කියන ආකාරයට සතුටු කරවන්න ක්‍රියා කරන කෙනෙක්. ඉතින් මේ නටගාමිනී කියපු දේ තමයි අපි අනිත් අය සතුටු කිරීමෙන් පින් සිද්ධ වෙනවා. ඒ හින්දා අපිට ඔය කියන ආකාරයෙන් ගමහම සුගතියේ යන්න පුළුවන් වෙනවා. කියලා ඉතින් එයා ඉතින් ගෝලයන්ට කියලා ඉතින් මම කර කර ඉඳලා මරුණා. මරුණාම එයාගේම ශිෂ්‍යයෙක්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇත්තටම ওই කිව්වට ගිහිල්ලා දැන් කොහෙද ඉන්නවද දන්නේ නැහැ කියලා බුදුහාම ළඟට ගිහිල්ලා අහනවා. එතකොට බුදුහාම අහනවා ඔබට මේක දැනගන්න ඕනද කියලා. තමන්ගේ ගුරුවරයා මරණා දැන් මැරුලා එයා අපිට කියලා තිබුණේ මෙන්න මෙහෙම සුගතිය උපදින්න ලැබෙනවා කියලා. ඒ හින්දා මට දැනගන්න ඕනේ ඇත්තටම දැන් ගුරුතුමා කොහෙද ඉපදිලා ඉන්නේ. ඉතින් බුදුහාමර අහලා එයාගෙන් දැනගන්න ඕන කිව්ව නිසා බුදුහාමරෝ කියනවා කොහෙද ඉපදිලා ඉන්නා කියලා. එයා පහත කියලා නිරයක් තියෙනවා. ඔවුන් ඔය නිරේ ඉපදිලා ඉන්නවා කියලා. ඇයි එයා ජීවත් වුණේ මොකක් කරලාද? ජීවත් වුණේම අනිත් අයට ආසාව ඇති කරලා. ඇහැ පිනවමින් කන පිනවන. අනිත් අයගේ ඇහැ කන පිනවන්න හේතු සපයන. ඉතින් එහෙම කරපු කෙනාට වෙන්නේ මොකද්ද? අනිත් අයට ආසාව ඇති කරලා ජීවත් වීමෙන් ආසාවයි. Taman ජීවත් වීමේ ආසාවෙන් අනිත් අයට අපු කරා. ඒ හේතු කරගෙන ඔහුට ඇති මේ අකුසල කර්මමයි ඒ හේතු කරගෙන මෙල්ලා යන්නේ නිරේමයි. නේද? නැතර වෙන්නේ මොකද්ද? දැන් රස්තාවල් විදියට ඒවා නෙවෙයිද ඔයා ඔක්කොම කරන්නේ අනිත් අයට ආසාවල් හදන එකද නැද්ද? නෑ දැන් ඒතොර ටෙලිෆෝන් හදන අය. නේද? ඔය කියන ආකාරයෙන් ඉන්ටර්නෙට් හදපු අය. ඒවා හැදුවේම මොනව කරන්නද? ආදාය වැඩි කරන්න අරු ගන්න. ආදාය වැඩි කරන්නට. එතකොට දැන් ඔය කුලි කර්මය කරන අය. දැන් භෝග වගාවන් දිනු කරගන්න කියලා කුමිනාශක හදන අය. ඊළඟට පසු වෛද්‍ය කරන අය ඔය විවිධ විදේ වගේ මොනවා කරාවත් එක්කෝ කරන්නේ මොකක් හරි ඔය කියන දෙයක් නිර්මාණය කරනවා එක්කෝ ඒ තවත් සතෙකුට හරි මොන හරි දෙයකට හානි වෙන්නේ නැත්නම් තව කෙනෙකුට ආසාව වර්ධනය වෙන්නේ. හරි? එන අයට කොහොමද මොකද වෙන්නේ? වෙන මට ප්‍රශ්නක් තියෙනවා. දැන් දැන් දරුවෙක් මොනවා හරි දෙයක් ඉල්ලලා ඒක දුන්නොත් එහෙම ඒකත් එහෙම වෙනවද? මොකද? දැන් දරුවෙක් මොනවා හරි දෙයක් කියනවා මම ආසයි මේකට කියලා ඒතර අපි දුන්නොත් එහෙම අපි ඒක දෙන්නේ ඒගොල්ලන් ඒගොල්ලන් අහපු නිසා දෙනකොට ඒකත් නරකයිද? ඔව්. අනිවාර්යෙන් ඔක තමයි දෙන්නේ ප්‍රශ්නේ. ඒ කියන්නේ මම අරගෙන දීලා නෙමෙයි මම ඒක අරන් දෙන්නේ ආ මේක ඔයා ගත්තොත් ඔයා කැමති වෙයි කියලා ඒගොල්ලන් කැමති වෙලාම හැවුවොත් මේ කරන් දුන්නොත් ඒක ඒ තියාගේ ආසාව උදව් කරන යන්නේ කරන්නේ ඒත් ඔය ප්‍රශ්නේ තියෙනවා ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ කියලා කියන්නේ කිසිවක් ඉල්ලන්න එපා කියලා ආ ඉල්ලනවා කියන්නේ දුන්නොත් නිකන් පාත්‍රය දාපු දෙයක් වන්දලා නිකයි එහෙමයි එහෙමයි බිම වැටලා තිබුණට එදි කැලක් හරි අරන් තිබුණක් මහ ගන්නවා දුන්නොත් අඳිනවා. මොන තරම් අමුතාව හොඳ කොච්චර හොඳ තියලා දුන්නත් අඳින්න පුළුවන් අපිට. හැබැයි ඉල්ලන්නේ. හරිද? අපිට තට්ටු හතේ ගියා මාලිගාවක් හදලා දුන්නත් අපිට ඕනනම් පූජා කරලා දීදී හැකියි. නැත්නම් ඒ ගහ කැටලා ඉන්නවා. හරිද? බුදුහාමට රත්මහල් ප්‍රාසාදයක් පූජා කරේ. විසාකාල. හරිද? එන්නේ පූජා කරා. ඉතින් බුදුහාම පිළිගත්තා. හැබැයි දුන්නොත් ඉන්න නැත්නම් නිකන්. ඉල්ලන්නේ. ඉල්ලනවා කියන්නේ මොකද්ද? ආසාව. එතන බුද්ධ කාලෙන් දරුවන් පුරුදු කරන්නේ මොකද්ද? ඒකනේ හම්බුරන්නේ. <laughs> ඒ තමයි මේක. පුද්ධ කාලෙන් නම් දරුවන් පුරුදු කරන්නේ ආසාව වැඩි කරන එක. හරිද? මට මම හිතුවා දැන් සම්පූර්ණ කරන්නේ ආසාව වැඩි කරන්නේ කියලා අපි දැන් ඒක දුන්නොත් තරහක් ඇති වෙනවා. ඒතකොට ඒක විරුද්ධ දේ ඒතකොට එයාගේ ඇතුළේ යන තරහ ඒක තමයි මේකේ තියෙන ප්‍රශ්න මම කියන්නේ ජීවත් වෙනවා කියන්නේ නැවත උපදින්න කර්ම රැස් වෙනවා ඔය තමයි ප්‍රශ්නේ ඒක තමයි බුදුහාමර වඳුරගත්තේ උපද්දේ නතර කිරීමෙන් තොරව මේකෙන් ගැලවීමක් නැහැ දැන් ඕක අපිට මෙහෙම තේරෙනවා කියමුකෝ ආ දැන් බල්ලෙක් බලලෙක් හරකෙක් ඔය විදිහට මූගයක් හරි වෙලා උපදින සතෙක් ඉන්නවා නේද ඒ තතාව දැන් ඕක දන්නේ ඒ තතාව කළා කිව්වම ඒත් ඔය කියන ආකාරයෙන් ඒ තතාවටත් ඔය කර්ම ඔය විදිහටම සිද්ධ වෙනවා. හ්ම්. ආදරෙන් කැමැත්තෙන් කිල්පින් වල මොනවාරි පූජා කරනවා. හ්ම්. කියලා හිතාගෙන තියෙනවා. ඔව්. එපති ඔක්කොම කරනවා. සරහව මොකද මොකද ඒතර වෙන්නේ? විසාකාර නම් ප්‍රශ්නයක් නැහැ. මොකද විසාකාර ප්‍රශ්නයක් නැත්නම් විසාකාව සෝවාන් වෙලා හිටියේ. විසාකාව ආයේ අපාය යන්නේ නැහැ කියලා දන්නවා. එහෙම නැති කෙනෙක් සෝවාන් කියන මාර්ගඵලයටවත් පත් වෙලා නැති කෙනෙක් සෝවාන් මාර්ගඵලය තමයි පළවෙනි පියවර මේ ආර්ය භාවයට එන. එතනවත්පත් වෙලා නැති කෙනෙක් මට මේ දිවි ලෝකයේ ගිල මේව ලැබෙන්නේ කියලා ඔය කියන ආකාරයෙන් පින් කළොත් ඒකත් ආසාව. තමන් එහෙම කරනවා නම් දාන දෙනවා නම් විහාර හදනවා නම් පන්සල් හදනවා නම් ඔය විදිහට සංග්‍රහ කරනවා නම් ආසාවෙන් නම් කරන්නේ යමක් බලාපොරොත්තු ඇතුව ඒක තමන්ට භවයේ යන්න හේතුවක් වෙනවා. සබලපේ. අපි කියන්නේ පින් කළා කියලා තමන් අනිවාර්යෙන් මේ අපාය යනවා කියලා කියන්නේ බෑ. හරිද? හැබැයි ගැරන්ටියක් නැහැ. එතනින් ඉවර වෙලා අපාය. එතර පින් කර කර ආයතන කෙනෙක් තමයි මල්ලිකා දේවිය. මල්ලිකා දේවිය තමයි මේ බුද්ධ සාසනේ මහා දාණය දුන්නා කියලා කියන්නේ. අසද්දුස මහා දාණය. නැවත දකින්න බෑ. අසද්දුස කියන්නේ දෘශ්‍ය කියන්නේ දකින්න. අසද්දුස කියන්නේ නැවත දකින්න බෑ. ඒ බුදුහාමුදුරුවොත් එක්ක රහතන් වහන්සේලා වරුමුක කරපු දුන්නු දාණය. රත්තරන් පාත්‍ර හදලා රත්තරන් ආසන හදලා ඔය විදියට පවන් තලන්න ඇත්කට අවුදියලා තොල්කින් දික්ස මොනවාද සුසල් ගස් හදලා ඔය මහා විශාල කාරණාවකද කියන. කොහොමම කරලා දුන්න දානයක් තියෙනවා. ඒ වගේම නිතර බණ අහපු සිල් ලකින්න ආපු ධර්ම සාකච්ඡා කරපු රජුලන්ට බණ කියලා දුන්න කෙනෙක් තමයි මල්ලිකා දේවී. පොළොල් රජුගේ පරිපාලක. හැබැයි මරණ වෙලාවේ තමන්ගේ අකුසල සිතක් මතුවලා බැල්ලියෙක්ගේ බඩේ පිළිසිඳ ගත්තා කියලා කියන්නේ. අරම ප්‍රශ්න. අනව කර කර හිටියත් නෑ කොහෙද දන්නේ. එහෙනම් කොච්චර හොඳ කර කර කියලා හිටියත් කොච්චර පව කර කරද. ඔක අනිත් පැත්තත් එහෙම. මහා පව කර කර හිටපු කෙනෙක් බැරි වෙලා ආදානෙම යන වෙලාවට මොකක් හරි කෙනෙකුට දන් දුන්න එක මතක් වුණා. මොකද කියලා කියන්නේ. හැබැයි දෙවිදේ. ඊළඟ කාරණේ තමයි බුදුහාමරෝගේ තේරු කරගන්න කිව්වා. තමන් දැන් පින් කළත් පව කළත් තමන් දැන් ඉන්නේ කොහෙද? සුගතියේද දුගතියේද? දැන් මනසලෝ කියන්නේ මොකද්ද? සුගතියක්. එතකොට දැන් එතකොට තමන් මේ සුගතියේ ඉපදිලා තියෙන්නේ පෙර පව කර පාප කර්මයක් මූලික වෙලා උප්පත්ති ලැබපු ඉඳලා පුණ්‍ය කර්මයක්. පුණ්‍ය කර්මයක්. ඒ කියන්නේ පුබ්බේත කත පුණ්‍යතාවය. පෙර කරපු පුණ්‍ය බලයක් තිබිච්ච නිසා මනස භාවය ලැබුවා. දැන් ওই මනස භාවය තුළදී Tamanට නතර කරගන්න බැරි ඒකාන්තයෙන්ම තමාට දේශය මතුවෙන එහෙම නැත්නම් තරහ මතුවෙන අවස්ථාවන් රාශියකට ජීවිතේ ඒකාන්තයෙන් මුහුණ දෙන්න වෙනවා. ඒක කරන්න විදිහක් නෑ. පළවෙනි අවස්ථාව තමන් මව කුසේ ඉන්න තාකල් තමන් දන්නේ නැති වෙනාට ඉන්නේ තරයි. මේ වෙච්ච වෙලාවේ ඉඳලා ලෙඩ හැදෙන වෙලාවේ එහෙම තරයි. තමන් වයසට යනකොටත් එහෙමයි මරනකොටත් එහෙමයි කැමති දේ නැති වෙනකොටත් එහෙමයි අකමැති දේ ළඟ වෙනකොටත් එහෙමයි. ජීවත් වෙන්න වෙනුයි බෙහෙතනකොටත් තමයි. ඒ මුළු ජීවිත කාලෙම ඉන්නේ තරයි. හරි බුදුහාරව දාරන්නේ අපායක ඉන්නවා වගේ ඉඳ සිද්ධ වෙනවා මේ සුගතියක් වූ මනුෂ්‍ය ආත්ම භාවයේ ලබනද මව කුසේ ගත කරපු කාලය. එගෙනම ජාති දුක්ඛ කියලා කියන්නේ බුදුහාර. ඉබද එනකොට. නාමාසයක් Tamanට ඉඳ සිද්ධ වුනේ වැසිකිලි වල කරක් තුල වාසය කරනවා හා සමාන තැනක කියලා කියනවා. හරි. කොහෙද හිටියේ? ගර්භාෂයේ. ගර්භාෂයේ කොහෙද තියෙන්නේ? ශරීරේ. අම්මගේ ශරීරයෙන් මවකුස කියලා නම් කිය. ඒතර ගර්භාෂයේ මොනවාද? ඊටාම දුර්ගන්ධයෙන් යුක්ත දියරයක්. ගර්භස්රාව. ඒක වටේ මොනවද ඒක හැටිත් එමය මස් වලින් හැදිච්ච මල්ලක් ඒක පිරලා තිනවා ගඳ ගන්න දියරේකින් කිසිම කාලයකින් ආලෝකයක් වැටෙන්නේ නැති වටේම රස්නේ කියන සහිත රස්නේ ස්වභාවයෙන් තියෙන අනිත් අවයව තියෙන ආමාශය, ඇලදිව, පිත්තාශය, බඩවැල්, ඊළඟට ගුදය මුත්‍රාශය ඕවාට මැදි කරගෙන වට වෙලා තමයි ගර්භාෂයක් තියෙන්නේ. හරි. දැන් තමන් කැමතිද අත් කකුල් ගැට ගහගෙන හිරගෙලා තමන්ට එළියක් දකින්න නැතුව ආලෝකයක් ලැබෙන්නේ නැති ගඳ ගහන තැනක හිර වෙලා ගුලි වෙලා වකුටු වෙලා ඉන්න තියෙනවා නම් කැමතිද? නෑ. නෑ. එතකොට දැන් තමන් මව්පුතට වෙලා කොච්චර කාලයක් හිටියද? මාස 9ක්ම හිටියා. දැන් ඕකේ ඉන්නකම් තමන්ට බාහිරින් එන ස්වභාවයන් දැනෙනවද නැද්ද? දැනෙනවා. ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැති, කන කන් කන් තම මටමට ඇහෙනවා. හරිද? ඒකට හැම දෙයක්ම දැනෙනවා. අම්මා එතකොට කෑම කනවා. මොකද මේ දරුවේ කම්බින්න වගේ ළමා කන්නේ නැතුව ඉන්නේ නැහැ නේ. ඒ කාලේ මොකද කරේ වැඩිනුත් කෑවද නැද්ද? <laughs> ඈ? වැඩිනුත් කෑවා. ඒතර කන කන හැම වාරයක් පාදාම ආමාදයට ආහාරය යනකොට ආමාදයේ පිම්බෙනවා. ඒ පිම්බෙන හැම වෙලාවකදී මොකද වෙන්නේ ගර්භාෂය පොඩි වෙනවා, හිර වෙනවා. දැන් ඇතුළේ ඉන්න කෙනාට මොකද වෙන්නේ? තෙරපෙනවා. උණුවෙන් කාවොත් රත් වෙනවා. සීතලෙන් කාවොත් සීතල වෙනවා. දැන් ඒවා දැනෙනවද නැද්ද? දැනෙනවා. දැන් නම් තමන්ට සීතලක් දැනුනාම හීටරේ දාගන්න. තාත්නේ දැනුනාම AC එක දාගන්න. දැන් ඒක ඉන්නකොට කවුද දඬ ආවේ? ඈ? නෑ. ඒවල අම්මා ඇඳුම් අඳිනකොට අම්මගේ ඉනේටම බඩියක් බඳිනකොට පටියට හිර වෙනවා. අම්මා අඩියක් තියලා ඇවිදිනකොටම මොකද වෙන්නේ? ගර්භාෂෙත් එක්කම හෙලෙනවා. හ්ම්. ඒකට අර භූමිකම්පා වුණා වගේ වෙන්න වෙනවා. නේද? තේරෙන්නේ නැහැ මොකක්ද මේ මොනවාද එළියේ තියෙන්නේ කියලා දන්නෙත් නැහැ, පේන්නෙත් නැහැ, දන්නෙත් නැහැ. අම්මා අඩිය තියෙනකොට මරකට දෙක ගැතිලා හෙලෙනවා. ඉතින් ඔය ගැතිලා හෙල්ලි හෙල්ලි ඒ වගේම වටේම දෙන්නේ මහා දුර්ගන්ධයෙන් යුක්ත ඒවා. ආමාතයේ තියෙන්නේ කෙල පිටෝටු කලවම් වෙච්ච වමනි ගොඩක්. ඒවා දිරමින් යන බඩවැල්ලාස්සේ තියෙනවා. ඊළඟට ඒවා දිරවලා ගිහලා අසූචි බාටපත් වෙච්ච ගුද මල්ල දෙනවා. ඊළඟට මූත්‍රාශය තියෙනවා. ওই ටික මැද්දේ තමයි ගර්භාදී තියෙන්නේ. දැන් එතකොට සතුටින් හැබෙන් ඉන්න පුළුවන්ද? ඈ ඉන්නේම කොහමද ඔය? තරහයි මයි කියලා කියන්නේ. තරහින් වරම් කියන්නේ. අර පෙර කරගත්ත කර්මයට හම්බෙච්ච දැන. හරිද? එතකොට මේ වයසට තරහ තේරෙනවද? ඒවාකම තේරෙනවා. මොකක්ද තේරෙන්නේ නැත්තේ? තේරෙන්නේ නැද්දනේ? තේරෙනවා. ආය දැන් කුංජි එක ආව කුඹියක් ආවම ඒක තලන්න කියන්න ඕනේද? කවු කියන්නේ නැහැ ඒක තලනවා. ආ කුංජි කාල මදුරව මරන්න කවු කියා දෙන්න ඕනේ නැහැ. දීම දැන් බල්ලගේ ඇවිල්ලා මොකෙක් හරි මැකෙක් හරි කනකොට මොකද ආපහු හපල නැත්නම් අපර ගාව හපන්නේ අය ඒ බල්ලට කියලා දෙන්න ඕනේ මේ මම කතාවට මේක ඇලව ගන්න ඕනේ කියලා මම කරේක් කරනවා එයයි තමන්ගේ ජීවිතේ තමන් අර අකමැති වේදනාව නිදහස් වෙන්න තියෙන ආසාව ඉතින් මේ ආසාවින්ද වෙන වැඩක් වෙයි හරි තනෙන් ජීවත් වෙන්න වෙනවා හරිද නවත්තන්න බෑ ඒකට ඕක නොවි කවුරුත් ඇවිල්ලා නැහැ එතනම මහා පීඩාවක් යුතුව මව්කුස තුල ඉඳලා මව්කුසෙන් බිහි වෙන වෙලාවේ බුදුහාම දක්වනවා හරියට අලියෙක් මේ කාමරයක ඉඳලා දොරේ යතුරු හිලෙන් එළියට ගන්නවා වගේ මහා පීඩාකාරී අවස්ථාවකටපත් වෙනවා. කියන්නේ මේ අලියෙක් කාමරයේ යතුරු දොර ගහන්න අපි දොරට යතුරු දාන යතුරු හිලක් තියෙන්නේ. ඒකෙන් එළියට ගන්නවා වගේ කියලා කියන්නේ. මේ ගර්භාෂය තුළ වැඩෙන දරුවා අම්මාගේ යෝනි මාර්ගයෙන් බිහි වෙනකොට අම්මාගේ මුකුල්ලට කකුල්ලට වලට හිර වෙලා බිහි වෙනකොට මහා භයානක තත්ත්වයකටපත් වෙනවා. ඇයි? තේරෙන්නේ නැහැ. දැන් කොහෙට යනවද දන්නේ නැහැනේ. අර කියන ආකාරي මහා ගල් පර්වතකින් අඳුරු ගුහාවකින් එළියට ඇදලා දානවා වගේ තල්ලු කරලා දානවා. ඒකත් එහෙම විවෙන්නේ කරත් එහෙමයි කියනවා. හිත පල්ලෙහාට කළා උඩුකුරු යටිකුරු කරලා තමයි එළියට එන්නේ. හරිද? දන්නේ නැහැ කොහෙ යනවද කියලා. ඒ තරම් භයානක තත්ත්වයකින් බිහි වෙනවා. ඒ වෙලාවේ අම්මා මැරෙන තත්ත්වයක්, දරුවා මැරෙන තත්ත්වයක් දක්වා මේ තරම් පීඩාකාරී ස්වභාවයක්. ඒතර ඔය ටික තේරෙනව නැද්ද? දැන් ওই ටික පීඩාකාරීද නැද්ද? උදේට ඕම් ওই ටික නොදැනී නොතේරී යවිලා නැහැ. නමුත් ඔක මතක නැහැ. ඉතින් හරි හිතන්නේ. ඒ ඔන්නක තමයි බුදුහාමුදුරුවෝ මේ manuss ආත්මය කියන සුගති ආත්ම භාවය ලැබුවත් ඒ ලබන අවස්ථාවේ තමන් මහා දුක්ඛිත භාවයකින් වාසය කරලා. ඉපදිච්ච මොහොතේ ඉඳන් ලෙඩ නැති ඇඟක් කාඩ තිබේ. තමන්ගේ ශරීරය මේ තියෙන ස්වභාවයෙන් පවත්වා ගන්න තමන් කැමතියි. නමුත් මොකද වෙන්නේ? පොට්ටු හැදෙනවා, කෙල හැදෙනවා, කබ හැදෙනවා, දාඩි දානවා, ඔගේ මුත්‍රා හැදෙනවා, පෙසර වැඩි වෙනවා, දීනි වැඩි වෙනවා. කොහෙවත් තිබිලා ආවේ නැහැ. ඔකොත් තිබුණේ කොහෙද? ඇඟේමයි. තිබිච්ච ඒවාම බාහිරෙන් ගන්න ස්වභාවයන් හින්දා ආහාරයෙන් හින්දා ගමන් බෙහෙතින් අර මේව මොනවා හරි දෙන ඒවා හින්දා මොකද වෙන්නේ? මේ වාඩි වෙන්නේ. මේ නම් නම් තියෙන ස්වභාවය තියාගන්න තමයි බලන්නේ. නමුත් ඒක වෙන්නේ. ඇයි? වර්ධනයෙන් ගන්න ඒවත් එක මොකද වෙන්නේ? වෙනස් වෙනවා. හරිද? එතකොට කබ හැදෙන්නේ නැති, හොටු හැදෙන්නේ නැති, කෙල හැදෙන්නේ නැති, ධාරිය දාන්නේ නැති කවුරුත් මේ ලෝකේ ඉන්නවද? නෑ. ප්‍රේණ ඒවා කොහෙන්ද දාවේ? මව් කුසේ ඉඳන්ම ඔය ලෙඩ තියෙන ශරීරයක් තමයි තිබෙන්නේ. හරි. ඒතර නිරෝගී කියලා කෙනෙක් කියනවා නිරෝගී කියලා දෙන්නේ මොකද? නිරෝගී කියලා ඒ ලෝකේ ඉන්නවද නැද්ද කියලා අහන්න. නෑ නෑ නේද ඔක්කොම ලෙඩ. ඔක්කොම ලෙඩුද? ලෙඩ වෙනවා. ඔය ලෙඩ වෙනවා කියන මං අහන්නේ ඔය ව්‍යාධිපි දුක්ඛා කියලා එකක් ඔය ගැන කියනවනේ දුක්ඛ සත්‍ය කියන කතාව කරන්නේ. ව්‍යාධිපි දුක්ඛා කියන්නේ මොකද මේ ව්‍යාධිපි දුක්ඛා කියන්නේ? ලෙඩ වීම. ඇයි? ඇයි ලෙඩ වීම දුකයි කියන්නේ? ඇයි කියලා අහන්නේ? ලෙඩ වීම දුකක් කියන්නේ ඇයි? නැගිටම හරියනවා නේද? අර වෙනදට පුරුදු සැප පහසු නැති නිසායි. වෙනදට පුරුදු සැප නැති නිසා. සැප ස්වභාවයේ තමන් කැමති ස්වභාවයෙන් කය නැති නිසා අකමැති තත්ත්වයකට කයපත් වෙනවා. ඒකට බලාපොරොත්තු වෙච්ච විදිහට කය පාලනය කරන්න බෑ. තමන්ට කටයුතු ටික කරගන්න බෑ. තමන් කරමින් හිටපු කාර්යයන් ටික කරගන්න බෑ. එතකොට ආයිත් තියෙන්නේ මොකද්ද? හිතේ තරහද නැද්ද? ඒ කියන්නේ ලෙඩ හැදෙනවා කියන හැම අවස්ථාවකම තමන් නොදැනුවත්වම වෙලා තියෙන හැටි මොකද? තරහින්. නේද? ඉතින් මේ ලෝකේ සීතල උෂ්ණ වැඩි වුණත් ඒත් ඉන්නේ තරහයි. මේ කරම්බ දෙයක් නෑ. ඒකේ හැටි. හරිද? සීතල වැඩි වුණාම ඒකටත් බයිනවා. තරහ වැඩි වුණාම තමන් රස්න වැඩි වුණාම මොකද කියන්නේ? සීතලේ ඉන්නකොට රස්න වුණා නම් හොඳයි කියන ඒක රස්න වැඩි වුණාම කියනවා අපෝ මේකට හොඳයි සීතල වුණා නම්. ඒ කියන්නේ දැන් තරහින් නැති. නැතවට පාලේ ගන්න පුළුවන් දෙකක්වත්. බෑ. හැබැයි නොතේරීම තමන්ගේ අකුසල කර්ම ගොඩක් රැස් වෙලා දැනෙනවා. වයසට යනකොටත් ඔය ටික කොහොම වෙලා නැද්ද? හැම මොහොතේම තමන් නොදැනුවත්වම වයසට යෑම සිද්ධ වෙනවා. තමන්ට තිබිච්ච තත්ත්වේ ශරීරයේ නැති වෙලා වෙනත් තත්ත්වයකටපත් වෙමින් යනවා. ඒ අවස්ථාවේ තමන් බලාපොරොත්තු වෙනවා පරණ තිබුණු තත්ත්වෙ මේක තියෙන්නේ. නමුත් තියෙන්නේ නැහැ. ඒත් අර ලෙඩ හැදෙනවා වගේමයි වෙන්නේ මොකද්ද? අකමැති තත්ත්වයට කලපත් වෙනවා බලාපොරොත්තු වෙච්ච දේ කරගන්න බැරි බවට එනවා ඒ තරහගෙන තත්ත්වයට එනවා හරි එතකොට දැන් මැරෙනකොට මැරෙන්න කැමතිද ඈ ඒ පනාර්ථයෙන් බේත් එක දීලා ඒ මිනිස්සු මරණ මොහොතේ තියෙන්නේ කොහොම හරි බේරගෙන ආයි පන ටික අල්ලගෙන මම ටික අල්ලගෙන ගැට ගහගන්න ගැට ගහන්න පුළුවන් ගැට ගහන්න හරි හරි කිව්ව අදාළයි පණ යන එක නවත්ත ගන්න තමයි දකලන්නේ කොහොමද? එහෙනම් කොච්චර දකලපුවා පණ යනවද නැද්ද? නේද? බැරි එකක් කරන්න දකලන එක නෙමෙයි කරන්නේ. කොයි දොස්තරටද පුළුවන් උනේ, කොයි ඉංජිනේරුවාට පුළුවන් උනේ, කොයි තරණ දායකයාට, කොයි නක්ෂත්‍ර කියපගෙන හරිද? කාටද පුළුවන් උනේ මයන් එක නවත්තන්න. බෑ. ඒ දිගින් දැන් ඔය වෙහෙතෙන්නේ මොනවා කරන්නද? නවත්ත ගන්න. නවත්ත ගන්න. කොහොම හරි බෙහෙත් ටිකක් දීලා, කා ටිකක් කල් අම්මා ජීවත් කරන්න ඕනේ කියලා බෙහෙත් දීදී දීදී එත් එකක් බෙහෙත් දීලා දීලා කමෙල්ල යනවා. තමයි කරනවා. මොකද දෙහි දිහාගත්තේ? දුක් විඳින්න. හරි. දැන් ඒ වගේම තමන්ට දැන් ওই ජීවත් වෙන තාකල් ඒකාන්තයෙන් බඩගින්න හා පිපාසය කියන පීඩා දෙකට එනවමයි බඩගින්න ආවම ඒකාන්තයෙන් කඳ නැත්තම් තරහද නැද්ද? ඒත් කඳ ඕන විදිහට කඳ නැත්තම් ඒත් තරහයි නේද? බොන්න ඕනේ නම් තරහයි බොන්න ඕනේ දෙන්නේ නැත්නම් ඒත් තරහයි. ඒ කියන්නේ ඒ දෙක වෙනුවෙන් ගියාම ඊළඟට බුදුහාම කියනවා ඒ වෙනුවෙන් වෙහෙසෙන්න වෙනවා කියන එකත් තරහමයි. කවුද කැමති කුඹුරු කොටලා ඔය කියන ආකාරයෙන් නිපාලා ඔය කොටලා ඔක්කොම කරලා හාල් හොදලා ඔය විදියට බත් වේලා කන්නේ හරිද? නෑ එහෙනම් කොහොම කාටද කැමති? තරහක් දෙනවා නම් කන කැමති. කාටද දෙනවා නම් කන්න කැමති ඉන්නේ. ඒක කුඹුරු ගොඩක් නැතු මෙව කරන්නේ නැති. සල්ලි හම්බ කරගෙන යනවා. හම්බ කරලා ඉතින් සල්ලි දීලා හරි ආල් හරින කන්න වෙනවා. ඒ තාලාරක නිකන් කන්න බෑනේ. ඉතින් ඒකට බලන් ඕනි, හට්ටි ඕනි, මුට්ටි ඕනි. එතන මෙහෙනම් ඉතින් ගෑස් ලිප් ඕනි, ගෑස් ඕනි, වාක්කු කර ඕනි, මොනවා හරි ඕනි. දැන් ඒවා හොදන්න ඕනි, ඒවා පියදන්න ඕනි, ඒවා සුද්ධ කරන්න ඕනි. කවුද ආසාවෙන් වලම් පිගම් කෝප්ප හොදන්නේ? කවුද? මතකද? නෑ. නෑ. මෙතන ආන්ගේ වලිකා උපායාසා. වෙහෙතෙන් වෙනවා. ඛණ්ඩ වෙහෙතෙන් වෙනවාමයි තමන්ට අඳින්න වේදෙන් වෙනවාමයි ජීවත් වෙන තැන් හදාගන්න ඒ කියන්නේ ගෙවල් දොරවල් සකස් කරගන්න බෙහෙත් ඒත් වෙනුවෙන් බෙහෙත් ගන්න. ඔය හැම අවස්ථාවකදීම තරහින් ඉන්නවා. උපායාස. රත්තාව කරන්නේ කරන්න දෙයක් නැහැ. එහෙනම් මේ ජීවත් වෙන මොනවාරි කරන්න ඕනි කියලා කරනවාද නැද්ද? කරන්නේ නැහැ. ඒ ජීවත් වීමේ ආසාවෙන් තරහින් හරි කරනවා. ඒ නැත්තම් මේ හීදලේ ගහ ගහයි අර අයිස් කුඩේ ඔය රික රික ඉන්ඩෝනියා වෙ නැත්තම් නිකන් ඉන්නේ නිකන් ඉන්නේ. ආසාවෙන්. හරි කියන්නේ ඒක. දැන් ඒ හින්දා Tamanට දැන් Tamanගේ ඥාතීන් අතහැරලා, ගෙවල් දොරවල් අතහැරලා වෙන තැන් වලට ගිහිල්ලා මෙහෙම ඉඳ වෙලා තියෙන මොකක් හින්දාද? ජීවත් වීමේ ආසාව නිසා වෙහෙසෙන්ද වෙනවා. උපායාසය. දුක් ආගලෙවි. හරිද? දේවක තමයි හිතාගන්න ඕන තරම් ඉන්නේ දැන් ස්වාමියා භාර්යාවක් ගන්නෙත් ඒ හින්දා. ඇයි? තමන්ට මේක උයා ගන්න බෑ. එන උයා ගන්න එක එක්කලා ගන්න. ඉස්සෙල්ලා කිව්වා හැබැයි ඒක ඇදර භාර්යාවගේ කැමති තමයි ස්වාමියා කන්නේ. ඔව් භාර්යාව කැමති තමයි කන්නේ නේද කරන්නේ. කරන්නේ නැහැ. ඒ ඉඳන් ගිහිල්ලා හොයලා බලලා කන්න තියක් දීලා කන්නේ හොයන්න පුළුවන් කියලා ඒක හොයලා බලලා අහන්නේ. නැත්නම් නිකන් මේ කරන්නේ. එහෙම නැත්නම් හොටලෙන් කාලා දෙන එක කාලා ඉන්න පුතෙන්ට ඒක. ඒකද තරහින් කරන්නේ. ඒක ඒක දැන් භාර්යාවගේ නම් බැනුම් අහගෙන ඉන්න එක ඔය කියන ආකාරයෙන් ඉන්නේ. දැන් හෝටලේ ගිහලා Tamanට ඕනේ නැත්නම් ඒකට බැනලා හරි එන්න පුළුවන්. ඉතින් භාර්යාව වෙලද නිර්වාදී නේද? ඒකට බැන බැන ඉන්නේ. කොළඹවත් එකයි. මේ කියන විදිහට ඔය කියන ආකාරයෙන් ඔය ඔක්කොම කරાવી උපායාස ජීවිතීනේ Tamanගේ ආයතන ටික පිනවා ගැනීම වෙනුවෙන් කරපු වැඩ. හරිද? ඉතින් බුදුහාමුදුරු කියනවාලුණ කැමැති දේ නැති වෙනවා. අයින් වෙලා යනවා. තමන්ගේ දරුවෝ නැති වෙනවා, ස්වාමියා නැති වෙනවා, භාර්යාව නැති වෙනවා, ගෙවල් වල අයින් වෙනවා. හරි. අකමැති දේ ලං වෙනවා. අකමැති දේ හම්බ වෙනවා. තරම් වෙන්නේ. එතකොට තරහමයි. හරිද? එතකොට ඔය හැම වෙලාවකම වෙලා තියෙන්නේ මොකද්ද? උපදින වෙලාවේ, ලෙඩ හැදෙන වෙලාවේ, වැදෙන යන වෙලාව, ඒ කියන ආකාරයෙන් ජීවත් වීමෙන් විහෙදෙන වෙලාව කැමති නැති වෙන අකමැති දේ ලං වෙන හැම මොහොතකම Tamanගේ හිත තරයි. ඉගෙනෙන් ජීවත් වෙන්නේම කොහොමද? දන්නේම නැහැ තරයෙන් ජීවත් වෙන්නේ. ඕකෙදී මනුස්සයාට විතරක් නෙවෙයි දෙවියන්ට, බ්‍රහ්මයාටද, තිරිසන් සතාටද ඕම. මෙතනනේ දැන් බල්ලේ ඉඳන් අපි ගිහලා කැම ටිකක් දාලා තිබුත් ඒක කකා ඉඳන් වෙන බල්ලෙක් ආවම මොකද කරන්නේ? පානනවා, අපාකනවා, ගොරවනවා. අයි. තරයි. ඉතින් ඔය තිරිසන් සතා ගාවත් ඕක තියෙනවා. සංසාරේ වරුද්ද. නේද? ඔයම තමයි ගතිය කියලා බුදුහාමුදුරුවෝ කිව්වේ. හරිද? ඒතර නරක ගති නම් ඒවට තමයි කිව්වේ දුගති, දුර්ගති. එනේ ආසාව, තරහ, වෛර, ක්‍රෝධ, මාන, ඊර්ෂ්‍යා ඔක්කොම මොනවාද? දුර්ගති. එතකොට මෛත්‍රී, කරුණා, දයාව, උපේක්ෂාව ආදීවා සුගති. හරිද? ඒතර ඔය දෙකෙන් එකක් තමයි මතුවෙන දෙන්නේ මරණ වෙලාවට කෝක මතුණත් එක්කෝ සුගතියක නැත්තම් දුගතිය. දැන් මොකක්කෝ පෙර කරපු කර්මයක් ඉඳලා මරණ වෙලාවේ Tamanට ඔය කියන ආකාරයෙන් සුගති ගතියක් මතුවලා මොකද වෙලා තියෙන්නේ? ඉපදිලා තියෙනවා මනුසාත්ම භාවය. දැන් ඒත් ඉපදිලා මේ තාක් කල් නම් කල්පනා කරලා බැලුවාම වෙලා තියෙන්නේ මොකද්ද? ඉපදී යන්න ආරාධාවෙන් තියෙනවා නිකන්. ඔය මොකද තමයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ කම්මා විපාකා සංවත්තේය කර්ම පෙර කළා ඒකෙන් විපාකයක් ඇති වෙලා එහෙම නැත්නම් සංවර්ධනය වෙලා ගොඩනැගෙනවා. පෙර කරපු කර්මයේ හේතුයෙන් ඔන්න විපාකයක් එනවා. දැන් එනම් මේ ජීවත් වෙනවා කියන්නේ මොකද්ද? කර්ම විපාකයක් ගෙවනවා. පෙර කරපු කර්මේ විපාකය ගෙවනවා. දැන් මේ විපාකය ගෙවනකොට මොකද වෙන්නේ? විපාක කම්ම සම්භව. නැවත උපදින්න කර්ම කරගන්න. දැන් ගැලවෙන්නේ කොහොමද? මේක මේ දිව නැති කරනවා. නැති නැති කරනවා පාන්නේ. ඈ තරහ නැතුයි. තරහ නැතු ඉන්නවා. කොහොම තරහ නැති ඉන්නේ? තරහ ඇති වෙන්නේ ආසාව හින්දා. ආසාව නැත්තම් තරහ ඉන්නේ නැහැ. ජීවත් වෙන්නේ තරහෙන් තරහ ඇති වෙලා තියෙන්නේ තරහයට හේතු නෙයයි ආසාවක් තිබුණා. ආසාව නැත්නම් තරහින් නැහැ. ආසාව නිසා තරහව ගණානේ ඇයි ආසාව ජීවත් වීම කියලා එකක් තියෙනවා. අන්නේ ජීවත් වීමේ ආසාව. ජීවත් වෙන්නේ කවුද? ඈ? තමා ජීවත් වෙන්න. එහෙනම් ඔය තමන් කාට ආදරේ ආදරේ ආදරේ කිව්වත් තමන් වැඩිම ආදරේ. <laughs> තමන්ට ආදරේ. තමන්ට ආදරේ තමයි ඔය ඔක්කොම අරන් තියෙන්නේ. තමන්ට ආතයින්ද තමන්ට ආදර දෙය කරගන්න තව කෙනෙක් අරන් ඉන්නවා. ඉතින් මේකේ ආකාරයෙන් එයාට ආදරේ කියලා කිව්වට බලන්න මොකද? තමන්ට ආදරේ කරගන්න නේද බලන්නේ. තමන්ට ආසදේ කරගන්න තව ආයෙ ලං කරගන්න. ඒ ඉන්නේ එයාට ආදරේ කියලා කිව්වට වෙලා තියෙන්නේ මොකක්ද? තමන්ගේ ආයතන පිනවා ගැනීම ආසාවට ලං කරගත්තේ. හරිද? එහෙනම් ඕම් අය ජීවත් වීමේ ආසාව කියලා එකක් තියෙනවා. ඒක තියෙන තාක්කල් Tamanට තරහ කියන එක නැති වෙන්නේ ආසාව නැති වෙන්නේ. එතකොට මෙන්න මේකට තමයි බුදුහාමුදුරු කිව්වේ සත්‍යයක් පුද්ගලයෙක් මමෙක් ඉන්නවා කියලා ඇති කරගත්ත මොකද්ද තියෙන්නේ? අවිද්‍යාවක් වෙනවා කියලා. මම කිව්වේ මුලින්ම අවිද්‍යාව කියලා එකක් තියෙනවා. ඕකේ ඉඳ තමයි වෙන්නේ කියලා. ජීවත් වෙන කෙනෙක් පුද්ගලයෙක් සත්‍යයේ ආත්මයක් පවතිනවා කියලා ගත්ත දෘෂ්ටියක් තියෙනවා. ඔය මොකෙන්ද ඔය කරන්නේ? මම ඉන්නවා, මට ඉන්න ඕනේ, මට දරුවෝ ඉන්නවා, මට ගෙවල් දෙනවා, මට රටක් තියෙනවා, ජාතියක් තියෙනවා, දේවල තියෙනවා කියලා ඔවුන්ම ගත්ත අවිද්‍යාවක්. ඔය මොකෙන්ද ආසාව වෙනවා. හරිද? ආන් එහෙම ආසාවෙන් කරපු කර්ම එහෙම නැත්නම් තරහෙන් කරපු කර්ම තමයි හේතු වෙන්නේ Tamanට මොකක් වෙන්නද? භවය සකස් වෙන්නද? හරිද? එහෙනම් දැන් උපදිනවා උපදින හින්දා අනිවාර්යෙන් Tamanට කැමැති වුණත් අකමැති වුණත් ඒකාන්තයෙන් දුකටපත් වෙන්න වෙනවා බුදුහාමුදුරුවන්ටවත් බුද්ධත්වයට බමුණා කියලා ලෙඩ හැදීම වයසට යාම මරණය කියන මේ ධර්මතාවයන්ගෙන් ගැලවෙන්න පුළුවන් උනේ නෑ. එහෙනම් ඒක හැම සතාටම සිද්ධ වෙනවා. හරිද? ඒ දුකේ අඩු වැඩි ස්වභාවයන් ඇති වෙන්න පුළුවන්. දුකේ වැඩි භාවය තමයි තිරිසන් പ്രേත අසුර නිරේ යනකොට වෙන්නේ. ඒතර තව ටිකක් අඩු වෙනවා මනුස්ස ලෝකේ ඉඳලා දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකයට යනකොට. හැබැයි දුක නැති වෙනවද? නැහැ. අඩු වැඩි වෙන්න පුළුවන්. මොකද කයේ ස්වභාවය වෙනස් වෙනකොට කය සියුම් වෙනකොට කායික වශයෙන් ඇති වෙන රෝග පීඩාවල් ඒවා අඩු වෙනවා. නැති වෙනව නෙමෙයි අඩු වෙනවා. දෙයයන්ටත් දාඩිය දානවා දෙයයන්ටත් ඒ දින ආකාරයෙන් ගඳ දැනෙනවා මල්බර වෙලා තමන්ගේ ඉන්න විමානයේ ඉන්න බැරි වෙන අවස්ථාවක් එනවා කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඒ කියන්නේ තමන් කැමති භාවය නැතිලා යනවා. එයාටත් ගඳ දැනෙනවා, එයාට පේනවා, එයාටත් රස දැනෙනවා. ඉතින් ඒ අය අකමැති ස්වභාවයකට එනකොට තරහින් වාසය කරනවා. ඉතින් ඔක තමයි හිතන්නේ. දැන් තමන් ආසා කරන ස්වභාවයන් වැඩි කරගෙන වැඩි කරගෙන යන තමයි පුරුදු වෙලා තියෙන්නේ. ඒව වැඩි කරගෙන යන තමන් ඒකෙන් වෙන් වෙලා ඉඳ පුරුදු කරලා නැතුව මැරෙනකොට ස්වභාවයෙන්ම යා මැරෙන්නේ දැඩි වූ තරහක් ශෝකයක් බයක් එක්ක. හරිද? දැන් තමන්ගේ ඩොලර් 100ක් නැති වෙනකොට ඇති වෙන දුකට වඩා ඩොලර් 1000ක් නැති වෙනකොට දුක වැඩි වෙනවද අඩු වෙනවද? වැඩි වෙනවා. 100ක් නැති වෙනවට වඩා 1000ක් නැති වෙනකොට දුක වැඩි අර්ථ ගන්න. ඈ? දරුවෝ එක්කෙනෙක් ඉඳලා නැති වෙනකොට වඩා දරුවෝ දෙන්නෙක් ඉඳලා දෙන්නම නැති වෙනකොට දුක වැඩිද නැද්ද? හ්ම්? වැඩි වෙනවා. එහෙනම් දැන් තමන් දරුවෝ වැඩි කරගෙන ඥාතීන් වැඩි කරගෙන හිත මිතුරන් වැඩි කරගෙන, ගෙවල් දරවල් වතු පිටි ඔය කියන ආකාරයෙන් ධනෙ වැඩි කරගෙන, වස්තු වැඩි කරගෙන ඉන්න අවස්ථාවක මැරෙන්න වෙච්චාම මැරෙන්න වෙන්නේ කොහොමද? දුකින්, තරහෙන්, ශෝකයෙන් තමයි මැරෙන්නේ. හරි. එතකොට මොකද වෙන්නේ? ආන් ඒවා උපාදාන කරගෙන මරනවා කියලා ධර්මයේ පිළ වචනයක් කියන උපාදාන කරගන්නවා කියන්නේ ඒවා පිළිබඳව හිතීම් කතා කිරීම ක්‍රියා කිරීම කියන කර්ම නතර කරගන්නේ කියන එක. කියන්නේ ආසාවෙන් හරි තරහින් හරි මෝහයෙන් හරි ඒව පිළිබඳව හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා නම් ඒවට තමයි උපාදාන කියලා කියන්නේ. දැන් අහලා දෙනවානේ. වත්තේ දැන් දැන් වල ධනේ වල දාලා ඒ ගැන හිත හිත ආයිඩියා ගෙනවා තෝ දෙයිය බමුණා. හ්ම්. මැරිලා මොකද වුණා කියන්නේ? බල්ලෙක් වෙලා. බල්ලෙක් වෙලා වුණා කොහෙද? ඒ ගෙදරම. මහාන වෙලා ආයේදී භික්ෂුවක් තමන්ට ලැබුණු සිවුරක් ගැන හිත හිතා ඇදලා අපවත් වුණා කියලා කියනවා මොකෙක් වෙලාද ඉපදුණා කියන්නේ තිවුරේම කාවෙක් වෙලා ඉපදුණා ඉතින් ඒක නිවාදාන කරගත්ත ඒ කියන්නේ හිතේ තැනලා ඒකම කණ්ඩ ඉපදුණා හිතේ එහෙම ප්‍රශ්නයක් නැහැ සත්‍යයි ඒ හින්දා එහෙම ඕනතරම් බුදුහාමුදුරු කාලේ ඔය කියන විදිහට තියෙනවා ඒ කියන්නේ ඒ විදිහට විහාරය උපාදාන කරගෙන විහාරය ගැන හිතේ තා ඉඳලා ඒක නේද ඉතින් දැන් කවුරු හරි අපවත් වෙච්චාම ආයෙ ගිහිල්ලා එක්ක විහාරෙම මගමුණෙක් හරි වෙලා වාක්‍යෙක් හරි වෙලා පරිජෙක් හරි වෙලා ඒක නෝකදින. ඉතින් පොඩි හරි පිනක් තිබ්බා සමහර වෙලාවට බුදුහාම දක්වනවා ඒ විදිහට එක්ක ඒ ගහේම වෘක්ෂ දේවතාවෙක් වෙලා හරි උපදින්න පුළුවන් පිනක් මතුනොත් නම්. ඒ දි ඒ තරක අතහැරලා නැහැ. ගහ අතහැරලා ඒ ගහ පාදානේ නාමයක ලස්සන ගහක් කළේ දෙද. ඒ දි ඔක්කොම වෙනවා. ඒ දි ඔය විදිහට අර කැලේ ගිහින් අර ගස් වලින් හොයා ඒ ගස් වලට ආසා කරගෙන මේක නම් හොඳ ගහක් කිය කියා ඔය වඩු වැඩ කර කර ඉන්නේ මොකක් ගස් ගැන හිතේ ඉඳලා මැරිච්චාම ගයිම ගුල්ලෙක් වෙලා හරි ඇයි ඇයි එහෙම වෙන්නේ හේතුව දැන් Tamanට සම්භාවිතාව අනුව සරල වශයෙන් ඔය ගැන තීරණය ගන්නයි මේ කිව්වේ. මනුස්ස ශරීරයක් සකස් වෙන්න පුළුවන් වෙන්නේ ඒක කාන්තාවකදී අවම වශයෙන් ඒක එක දරුවෙක් තමයි එක අවුරුද්දකට. හරි. ඉතින් සාමාන්‍යයෙන් ඔය කියන අසම්භාවී ස්වභාවය විදිහට දරු දෙන්නේ තුන් දෙනෙක් අතර මේ පහ දෙනෙක් දී වෙන්න පුළුවන්. නමුත් බහුතරය ඇතිව මොකද වෙන්නේ? එක අවුරුද්දකට එක දරුවෙක් තමයි බිහි කරන්න පුළුවන්. නමුත් දැන් ගෙම්බෝ හුනෝ කරපොත්තෝ ඔය කියන ආකාරයෙන් කූඹි මාළු එහෙම පිටර දාන්න ගියම කී කොටියක් දාන්න. ගොඩක් දානවා ලක්ෂ ගණන් දාන්න එකපාර ඒකට ඔය ආකාරයෙන්මයි ප්‍රේත අසුර කියන සත්වයෝ බිහි වෙන්නේ ඕපපාතිකව දැන් එතකොට ඉබේ පහළ වෙනවා ආ මේ තමයි මරණ අවස්ථාවේ බහුතරයක් මේ ස්වභාවයන්ට අපි කියවන් දැන් පණ කියන එක අයින් වෙනවා කියලා. පණ කියන එක අයින් වෙලා ආය සම්බන්ධ වෙන්න තියෙන්න ඕනි අර ආයතන සකස් වෙලා ඒවා තියෙන්නේ වැඩි වැඩි හරියක් ඔහෙත්. සුගති ආත්ම භාවයන් වල නෙවෙයි දුගති තැන්වල. තේරුම් ගන්න ඕන. දැන් දාගලට කී කෝටියක් මාළු වලනවද? දැන් ඔය අලන මාළු ඔක්කොම යනකොට ඒ සත්තු ඔක්කොගේම පණ කොහෙද යන්නේ? ආයත් එහෙම තැනකට තමයි. ඒ ගැලවෙන ක්‍රමවේදයක් සකස් කරගන්න බෑ. ඒ මෙහෙම එකක් කියා දෙන්න බෑ ඒ සත්තුන්ට. කියා දුන්නේ නැතුණාට ඒ සත්තුන්ට ওই කර්මය ওই විදිහට සිද්ධ වෙනවා. අයි අර ලොකු මාළුව පොඩි මාළුව අල්ලගෙන කරා. ඉතින් පොඩි මාළුව කැමති දරුවෝ කනවට. ඈ එතන ඌ ඉන්නේ තරයි. අර මාළුවත් එක්ක තරයි. ආය පූත් එළිය මතක් කියලා ආය අරුව කනවා. හරි. ඔයක තමයි සංසාරයේ තියෙන භයානකකම. කොයි මොහොතේ මැරෙයිද කියලා කවුරුත් දන්නවද? නෑ. ඒතර මරණ මොහොතේ තමයි ඇති වෙන සිත මේකයි කියලා කාටවත් කියන්න පුළුවන්ද? බෑ. එතකොට එහෙමනම් Taman දැන් හිතලා බැලුවොත් Tamanට වැඩි හරියක්ම තියෙන්නේ ආශාව තරහ මෝහය කියන ස්වභාවයන්ගෙන් යුක්තව සිදු කරපු කර්ම නම් Tamanට බලවත් වෙන්න තියෙන්නේ මොකද්ද? Tamanට සුගති වූ ගත වීම සඳහා සුදුසු කර්මයක්ද දුගතිගාමී වෙන්න තියෙන කර්මයක්. දුගතිගාමී වෙන්න තියෙන කර්මය. එතෙන් බුදුහාමරෝ බය නැතුව කියන්නේ සත්‍යාගේ සංසාරයේ බහුතරයක්ම වැඩි කාලයක්ම සත්‍යා ගත කරලා තියෙන්නේ සතර අපායේ. හරිද? ඔය වගේ කියනවා. ආ හරි කියන්නේ මහගෙදරට වගේ කියලා. මහගෙදරට වගේ වැඩියෙන් ඉන්න කැමති නේ. අගමැදනත් ඉතින් එහෙ යන්න වෙනව නිකන්. ඇයි කරලා දෙන්නේ කර්ම ස්වභාවය අකුසලයි. දැන් වැරදිලේ දැන් නම් මොකද කරන්න ඕන? ආසාව තරහ ඇති වෙන්නේ මොකක්ින්දද? මෝහය කියන එක මෝඩකම. වැරදි විදිහට තමන් මේ ලෝකය ගැන හිතපු නිසා. හරි විදියට හිතුවා නම් ආසාව වෙන්න බෑ, තරහ වෙන්න බෑ. හරි. එහෙනම් ඔන්න දැන් දුකටපත් වෙනවා සත්‍ය සංසාරයේ නොදැනුවත්වම උපත නිසා. උපදිනවා සත්‍ය මොකක් නිසාද? ආසාව තරහ කියන ස්වභාවයෙන් සිතේ සිතේදී ආසාව තරහ මේ ඇඟේ තියෙන එක නෙවෙයි ආසාව තරහ කියන්නේ කොහෙද තියෙන එකද? සිත කියන එක තුළ හිතාගන්න හිතන දෙයක්. එතන මේ හිතීම නිසා ආසාවෙන් තරහින් හිතීමෙන් ඇති කරගත්ත කර්ම ස්වභාවයන් නිසා උපදිනවා. හරි. ආසාව තරහ කියන මේ ස්වභාවය හිතේ ඇති වෙන්නේ මොකක් හේතු කරගෙනද? මෝඩකම නැත්නම් මෝහය කියනවා අවිද්‍යාව කියලා ඔකට කියනවා. නොදන්නාකම අවිද්‍යාව නුවණ නැතිකම අඥානකම ওই විදිහට වචන ගොඩක් කියයි. අවිද්‍යාව කියලා පොඩි අපි කියයි. ඒක මොකක්ද අවිද්‍යාව? මොකක්ද අවිද්‍යාව? ආසාව තරහ ඇති වෙන අවිද්‍යාව ඉඳා දැන් අහන්නේ අයි මොකක්ද අවිද්‍යාව කියලා දැන් අහන්නේ. සත්‍යද දැන් මොනවද? ඒ වෙයි තියෙන ස්වභාවයන් ගැන මොන හොඳයි කියලා හිතන්නේ. මොනවා ගැනද හොඳයි කියලා හිතන්නේ. ජීවත් වෙන ආසාව තරහ ඇති වෙන්නේ මොහේ හින්දා. දැන් ඔන්න තේරුම් ගන්න ඕනේ හරියට වැඩි ඈ. අපිට දුකින් නිදහසලා සංසාරයෙන් ගැලවෙන්න ඕන නම් මොකද කරන්න වෙන්නේ? ඉපදීම නවත්ත ගන්න ඕන. හරිද? ඉපදීම නතර වුණේ නැත්නම් Taman නැවත නැවත ඉපදින හැම වෙලයකම ආය කර්ම සිද්ධ වෙවි ආය කර්ම සිද්ධ වෙවි මොකද වෙන්නේ? ආයත් නුගදී යනවා. හරිද? ඔක තමයි භයානක කම එකදී. ඒ බුදුහාර කියන්නේ උපදින හැම සත්‍යාවම නොදැනුවත්වම එසේ අකුසල කර්ම ධර්ම ස්වභාවයන් බලවත් කරගෙන සංසාරයට එකතු වෙනවමයි. ඉතින් දන්නේ එයා. මම දන්නේ නැහැ නිකම්ම කියලා තිබෙනවා මම. පිළිගත්තත් නැතත් ඒක වැඩි හිමයි. දැන් බෞතරයක් ලෝකයේ ඉන්නේ මේ කියන කාරණේ පිළිගන්නේ නැති අය. ඒ කියන්නේ මිත්‍යා දෘෂ්ටිකායදී ඉන්නේ මේ බෞද්ධෝ සම්මිය දෘෂ්ටිකායදී ඉන්නේ ලෝකේ වැඩි. අදගත මිත්‍යා දෘෂ්ටික. මොකද මිත්‍යා දෘෂ්ටික එයා පිළිගන්නේ නැහැ නේද උපදිනවා කියලා. ඉතින් එයා පිළිගත්තත් නැතත් කරන කර්ම කර්ම ස්වභාවයට අනුව ආය අනිවාර්යයෙන්. අපිට අපිට නේද? හරි ඒක අපි කියන්නේ අනිවාර්යයෙන්ම බුදුහාරු කොහෙවත් කියන්නේ නැහැ තමන් මේ සතු මැරලා සතු මරලා තිබ්බා කියලා ඒකාන්තයෙන් තමන් මේ අපාය යනවමයි කියලා. හරිද? මොකද අච්චර මිනිස්සු මරපු අඟුලිමාලට පුළුවන් වුණා ඕක නතර කරගන්න. ඒ මොකක් කරලාද? මාර්ගය ඵල අවබෝධයටපත් වෙලා මෝහය නැති කිරීම. ඒ හැර වෙන ක්‍රමයකින් බෑ. හරිද? එහෙම නැත්නම් තමන් කොච්චර පින් කළා දෙනවා මම මෙච්චර පින් කරනවා කියලා අපි කියනවා තේනවා කියලා කිව්වට ගැලවෙන්න පුළුවන්ද? එහෙම බෑ. හරි. මනං ඔන්න උප්පත්ති නතර වෙන්න ඕනි තමන් මේ සංසාරේ දුකෙන් ගැලවෙන්න ඕන නම් නමුත් උප්පත්ති නතර වෙන්නේ නෑ. උප්පත්තියට හේතු වෙන අර ලෝභ දේශ කියන ස්වභාවයෙන් යුක්තව කර්ම කරන එක නතර කරේ නැත්තම්. නමුත් දැන් ජීවත් වෙනවා කියන්නේ ලෝභ දේශ කියන ස්වභාවයෙන් කර්ම කරන්න සිද්ධ වෙනවද නැද්ද? සිද්ධ වෙනවා. මේ ලෝභ දේශයෙන් මේ කර්ම සිද්ධ කළේ මොකක් හින්දාද? ජීවත් වෙන්න පුළුවන් ජීවත් වෙන්න කෙනෙක් ඉන්නවා කියලා හිතාගත්ත ආසාව හින්දා. එතකොට ඒක මෝහය හින්දා. ඒ මෝහය හින්දා තමයි ආසාව ආවේ. මේ ජීවත් වෙන්න කෙනෙක් ඉන්නවා ජීවත් වෙන්න පුළුවන්. මේක සපයි සතුටුයි සුබයි කියලා හිතාගත්ත ඔය කියන ආකාරයෙන් සප කියන්නේ සතුට කියන්නේ ආදරය ඔය විදිහට වචන කතා කරලා ඔක්කොම දෙන්නේ ලෝභ ස්වභාවයෙන් යුක්ත චෛතසික ධර්මතා ආසාවයි. ඒකට හේතුව තමයි අවිද්‍යාව. එහෙනම් අපි නැති කරන්න ඕනේ මොකද්ද? අවිද්‍යාව. මොකක්ද අවිද්‍යාව කියලා මම මේ හැබිලයි. හ්ම් මම කියලා හිතේ තියෙනවා. හා. ඒක නැති කරගන්න තමම කියලා දෙයක් නැත්නම් අනික හැම දෙයක්ම නැතුව යනවා. මම කියලා කෙනෙක් ඉන්නවා, මගේ කියලා දෙයක් තියෙනවා. මට ඕන විදිහට පවත් ගන්න පුළුවන් ඒවා ස්ථිරයි. නැත්නම් නිට්ටයයි කියලා හිතාගෙන. මම කියලා කෙනෙක් ඉන්නවා, මට ස්ථිරව ඉන්න පුළුවන්. ඒක පවත්වා ගන්න මට මේ මේ මේ දේවල් ස්ථිරව පවත්වා ගන්න පුළුවන් කියලා හිතන්න. දැන් තමන් කියලා කෙනෙක් ඉන්නවා ඒ කෙනාගේ පවත්වා ගැනීම සඳහා බාහිරින් ස්වභාවයන් ටිකුත් ස්ථිරව තියෙනවා. ආන් එහෙම කෙනෙක් අවිද්‍යාවටපත් වෙනවා එසේ නිට්ටයයි කියලා ලෝකේ. නිට්ටයයි. හරිද? එතකොට ඒක එහෙම වෙන්නේ මොකක්ද නේද? නිට්ටයයි කියලා හිතන කෙනා ඒකෙන් යම් කිසි වූ ආස්වාදයක් ඇති කරගන්න. ඒක නැහැ කියලා බුදුහාමුදුරු කියන්නේ. ආස්වාදයක් ඇති කරගන්න ආස්වාදයක් තියෙනවා. අර මෙන්න මේ ආස්වාදයක් විඳින කෙනෙක් ඉන්නවා කියලා වැඩේනවා. හරිද? සපහරි දුගාරි මුගාරි ගමන් උපේක්ෂාරය ඔක්කොම ආස්වාද. ආස්වාදයක් විඳින කෙනෙක් සැපයක් තිබෙනවා කියලා හිතනවා. හරිද? ඒකෙන් සුභ භාවකුත් සුභයි කියලා ඒ தත්ත්වය පාත්තා ගන්න පුළුවන් වෙනවා කියලා හිතනවා. ඒක මට ඕන විදිහට තියෙනවා කියලා හිතා ගන්න. නিত্য සැප ආත්ම මම වගේ කියලා කිව්වේ එකයි මට ඕන විදිහට තියෙනවා කියලා එකයි ආත්ම. සුබ ලෙස සලකනවා. නিত্য සැප ආත්ම සුබ වශයෙන් සැලකීම කියන්නේ මොකද්ද? අවිද්‍යාව. ඒතර මේ අවිද්‍යාව ඇති වෙන්නේ මොනව සම්බන්ධයෙන්? මොන ගැන අවිද්‍යාවද? තමන් ගැන. අර මං ගැන අවිද්‍යාවෙන් මම මොනවා ගැනද කියලා මං අහන්නේ. දැන් මේ තමන් ආසාව ඇති කරගත්තේ එහෙම නැත්නම් තරහ ඇති කරගත්තේ මොනවා නිසාද? මොනවා ගැන මොනවා නිසාද? තමන්ට කැමති මොනවද මම කැමති ඉච්ච දේවල් කියලා මම අහන්නේ. ආයතන වලට. ඇයි ආතන දාලා වෙන්නේ? හැමදේම ගන්නවා සැපයි කියලා පැවිදු ආයතන රූපය ගත්තත් ඒක ඒක ගන්නවා ඒක හොඳ දෙයක් කියලා. කනට ඇහෙන දේ හැමදේම අල්ලගෙන අල්ලගෙන ඒවෙන් ඊළඟ භවයට ඒ තුලින් එතකොට ඔන්න ආසා කරන ඒවා දැන් අපිට තෝරගන්න වෙනවා. මොකද දැන් අපිට ඒකේ ආසාව නැති කරන්න වෙනවා. ආසාව නැති කරන්න නම් ඒවා පිළිබඳව අපිට සත්‍ය දකින්න කියලා බුදුහාමුදුරුවෝ කියනවා. කරන්න ඕනේ අවිද්‍යාව නිසා අපිට ආසාව තරම් සහ තරහ ඇතිලා තියෙනවා. ඒතර අවිද්‍යාව අපි දුරු කරන්න ඕනේ. ඒතර අවිද්‍යාව කියන්නේ මොකක්ද? යම් ස්වභාවයක් නිත්‍ය වශයෙන්, සැප වශයෙන්, සුභ වශයෙන්, මම වගේ වශයෙන්, ඒ කියන්නේ ආත්ම වශයෙන් සැලකීම තමයි අවිද්‍යාව. දැන් එහෙම සලකපු ඒවා මොනවද කියලා අපි දැන් හොයාගන්න ඕනේ. ඒවා හොයාගෙන එහෙම ඒවා සලකන්න පුළුවන් ඒවාද බැරි ඒවාද කියලා අපි පරීක්ෂාවක් කරලා අවබෝධයකට එන්න ඕනේ. ඒ කියන්නේ සත්‍ය දකින්න ඕනේ. කියන්නේ විද්‍යාව පාල කරගන්න. එහෙනම් ඒකට අපි දැන් තෝරගන්න ඕනි මොනවා වෙනුවෙන්ද අපිට මේ අවිද්‍යාව ඇති වෙන්නේ. හ්ම් මොනවා වෙනුවෙන්ද අපිට අවිද්‍යාව ඇවිල්ලාදී? කොච්චරක් ගැන? එකක් දෙකක් ගැනද ගොඩක් ගැනද? සීම හැමදේම ගැන කියන්නේ. මම කියලා කෙනෙක් ඉන්නවා කියන එක අවිද්‍යාව. හරිද ඒක නිසා ඒක නිසා තමන්ගේ ශරීරයයි තමන්ගේ දේවල් කරයි වගේම තමන්ගේ ලෝක තත්ත්වය ගැන ලෝක තත්ත්වය ගැන ලෝක තත්ත්වය ගැන ලෝකය ගැන මේකේ මුල් ලෝකය ගැන කියනවා රූප ගන්ධ ස්පර්ශ ඒවට තියෙන පිනවීමට තියෙන කැමැත්ත ඒවා ඒකේ කියන්නේ මධ්‍යස්ථව ඒක මේ ඔහොල කියන්නේ ඒක මේ සැපයක් ඒකේ ඒවේ අනිත්‍යභාවය නොදැන ඒවට බැඳි බැඳි ඒක ඒවම තවත් කරගෙන තවත් භවයකට යන්න හේතු හදාගන්න ඒක. හරි ඒ තමයි මම අහන්නේ. ඒතකොට දැන් මොන අපි කියමුකෝ මොකයි රූපයක් දැක්ක කියලා. දැන් ඒ රූපයට ආසා කරනවා. හරිද? හ්ම්. ඒ රූපයට ආසා කරන්නේ හේතුව තමයි බුදුහාමුදුරගෙන ඒ රූපය ගැන ඇත්ත දන්නේ නැහැ. ඒ කියන්නේ රූපයේ නිත්‍ය ස්වභාවයක්ද අනිත්‍ය ස්වභාවයක්ද කියලා හරියට අඳුරගන්නේ නැහැ. ඒකෙන් සැපයක් දැති වෙන්නේ දුකක් දැති වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒක සුභ බවක්ද අසුභ බවක් දැති වෙන්නේ කියලා දන්නේ නැහැ. ඒක මම මගේ කියලා තියාගන්න පුළුවන් දුකද කියලා ඒ ගැන අවබෝධයක් නැහැ. නමුත් හිතන්නේ මේව තමයි නිත්‍යයි සබයි ආත්මයි සුභයි කියලා ඒක මම ඒක මගේ කෝපේ මට ඔය විදිහට තියාගන්න පුළුවන් ඒක මම ආසයි ඔය විදිහට ඒකෙන් සුභයි ඕනි කියලා හිතාගෙන ඉන්නවා. හරි ඔගේ ප්‍රශ්නේ. දැන් ඇහුවේ මම එතකොට දැන් මෙහෙම ඇහැට පෙනෙන රූප ගත්තොත් රූප එකක්ද මේ ලෝකයේ Tamanට ඔය කියන විදිහට අවිද්‍යාවෙන් අරමුණු වෙලා තියෙන්නේ දෙකක් තුනක්ද එහෙම නැත්නම් සීමාවක් නැද්ද සීමාවක් නැහැ එහෙනම් එතකොට ඒ විදිහට මේ රූප පිළිබඳ විතරද අසීමිත වූ ආකාරයෙන් Tamanට මේ ලෝකේ ආදා ඇතිලා හැමදේම කියන්නේ හැමදේම ඉස්තමයි සාද්ද කියන එකට තමයි ඇහෙන් ගත්ත රූපයට වගේම කනට ආපු සද්දයටත් වැඩිය දෙනවා. සද්ද එකක් දෙකක් නෙවෙයි. ඒකේන ආකාරයෙන් විවිධාකාර සත්තුන්ගේ සද්ද වලට කැමති වෙනවා, අකමැති වෙනවා. ওই විදිහට ගන්ධයත් එහෙමයි. රසයත් එහෙමයි. ස්පර්ශයටත් එහෙමයි. ඒ වගේම ඒවා මතක් කර කර ඉඳලා තාලා. හරිද? එතකොට ලෝකේ තමන් ආසා කරලා කියනවා මොනවටද? රූපවලට, ශබ්දවලට, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි. ඉතින් ඒක මේ ලෝකේ හරි ගමන්නේ මේ රටේ හරි ගමන්නේ වෙන රටක හරි ගමන්නේ මේ ලෝකේ හරි දිව්‍ය ලෝකේ හරි බ්‍රහ්ම ලෝකේ හරි කොයි ලෝකේ හරි ගමන්නේ ගිහින් තමන්ට පාවිච්චි කරන්න වෙන්නේ මොනවද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි. හරි? ඊට මොනවද තියෙනවද? එහෙනම් දැන් Tamanට ආසාව හෝ තරහ හෝ ඇති වෙලා තියෙන්නේ ඔන්න ඔය රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි පිළිබඳව තියෙන අවිද්‍යාව නිසා. හරි. දැන් කොහොමද එතකොට ඔය සියල්ල පිළිබඳව අවිද්‍යාව දුරු කරන්නේ? පරීක්ෂා කරන්න වෙනවා. එතකොට ඒක ඒව ඇතුලෙන් මේ පංචස්කන්ධයත් එක්ක ඒවට පංචස්කන්ධයක් එක්ක නෑ ඒක ඒව ඒ මේ පිනවනවනේ ස්වාමීන් මේ දැන් මේ ඉන්න ජීවිතේ ටික පිනවන්න තියෙන කැමැත්තනේ හරි පිනවන්න තියෙන කැමැත්ත ඇති වෙන්නේ ඒවා පිළිබඳව නොදන්නාකම. ඒතර ඒවා පිළිබඳව දන්නාකම. ඒ කියන්නේ විද්‍යාව. අහල වුණත් මොකද වෙන්නේ? අනිත්‍යභාවය දකින්න මේ තියෙන අසුබය දකින්න. හරි අනිත්‍යභාවය දකින්න ඕනේ අසුබභාවය දකින්න ඕනේ. එහෙම දැක්කොත් Tamanට ආසාව ඇති වෙන්නේ නෑ. තරහ ඇති වෙන්නේ නැහැ. එහෙම වුණොත් අන්න ඒ කර්ම ස්වභාවය භවයක් සකස් කරන්නේ නැහැ. හරිද? ඒතරම් මොකටයි කිව්වේ බුදුහාමුදුරුවෝ පින් සහ පව් කියනේවා සිද්ධ වෙලා තියෙනවා නම් සිදුුනේ මොකක්ින්දද? අවිද්‍යාවෙන් යුක්තව ආසාව තරහ කියන ස්වභාවයන් ගොඩනැගගත්ත නිසා. සත්තු මරණවා කියන එක පව් කියලා අපි කිව්වා. ඒ පව් කියන්නේ ඇයි? ඒක පාප කර්මයක් කියලා. මොකද පාප කර්මය? හොරකම් කරන එක පව් කියලා කියනවා. හොරාව පානය කිරීම පව් කියනවා. හරිද? කාමීත්‍යාචාරය පව් කියනවා. ඔව්. තරහ ඇති වෙනවා. ආසාවෙන් කරනවා තරහ ඇති වෙනවා. කාටද? තමාට ආසාව අර විනේකට තමන් තුලමයි ඇති වෙන්නේ ආශාව. ඈ තමන් තුලම ඇති වෙන්නේ. තමන් තුළම ආසාව ඇති වෙනවා ඒ හේතුවෙන් තවත් කෙනෙකුට තරහ කියන එකක් පොඩි නැගෙනවා. ආන් එතකොට ඒව ඔක්කොම පවු වෙනවා. හරිද? දැන් පින් කරනවා තමයි. දන් දෙනවා. තමන් වගේ කියන ආකාරයෙන් සිල් ලකින මොනවාරි කරනවා. හරිද? හැබැයි එතකොට අනුන්ට තරහ වෙනවද ඒක? ඈ? දන් දෙනවා. ඒක තාසාවේ ඒක තණ්හාවෙන් මම මගේ පින්කම මම යන එහෙමනේ තියෙන්නේ ඒක තණ්හාව. ඒකෙන් අනුන්ට තරහක් වෙනවද කියලා වෙන්නේ. අනුන්ට තරහක් එන්න පුළුවන් ඒ කෙනෙක්ට සහභාගී වෙන්න නොදී මම කරන්නේ දැන් අර මනුස්සයට දැන් වෙන්න පුළුවන් එහෙම පින්කම් වෙනවා. දැන් මම කටිනියක් කිව්වොත් මම තමයි කටිනිය කරන්නේ මේ සැරේ කියලා අනිත් මනුස්සයට සහ ඒකට මේ මනුස්සයා කියන්නේ දුක් වෙන්න පුළුවන්. යාට දුක සිතෙවිලා. එහෙම වෙන්න පුළුවන්. ඒ හින්දා තරහ වෙන්න පුළුවන්. ඒක හරි. එයාගේ හැබැයි අපි යාට තරහ ඇති කරන්න ඕනේ කියන අදහසක් එහෙම නැත්නම් යාට තරහ ඇති වීම සඳහා තමයි පින්කම් කරනවා කියලා එකක් තියෙනවද? නෑ එහෙම ඉන්ටෙන්ෂන් එක කියන්නේ. නෑ මේකක් නෑ. නමුත් දැන් තමන් සතෙක් මරනකොට තමන්ට ඒ ආදාහත තිබ්බත් එකයි නැත්නම් එකයි සතාට ඒක ඇති වෙනවද නැද්ද? නමුත් දැන් ඒ හින්දා තමන්ට සතා මරනකොට පව් සිද්ධ වෙනවා. නමුත් පින්කම් කරන වෙලාවක තමන් එසේ තමන්ට එහෙම ඔය කියන ආකාරයෙන් ආසාව කියන එක ගොඩ නගාගත්තොත් මේකෙන් මට මෙහෙම සිද්ධ වෙනවා කියලා අනුන්ට හානියක් නෑ හැබැයි Tamanට හානියක් ඒකේ තියෙන නිසා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ පිං පව් කියලා දෙකම අත්හරින්න වෙනවා. ඒ පිං කිව්වෙත් මොකක්ද? ආසාවෙන් යුක්තව මම මගේ කියන ආකාරයෙන් අවිද්‍යාවෙන් කරන ක්‍රියාකාරකම්. ඒක Tamanට හානියක් නෑ අනුන්ට හානියකුත් නෑ. ඒ කියන්නේ අනුන්ට හානියක් කොහොමම නෑ. Tamanට ඒකේ තියෙනවා යම් කිසි හානියක්. මොකක්ද ඒක තමන්ට තේරෙන්නේ ඒක නැවත භවයක් සඳහා කර්ම රැස්සෙනවා. හැබැයි එතන ආසාව තියෙනවා. හරිද? පින් කරනවා කියන හැම තැනකදීම පින් කරලා තියෙන මොකක් වෙන වෙන්නේ? තමන් මොකක් හරි ලෞකික වශයෙන් බලාපොරොත්තු හරිද? බෝධි පූජා තියෙනවා ලෙඩ හොඳ වෙන්න කියලා. දැන් ලෙඩ හොඳ වෙන්න බෝධි පූජා තියෙනවා කියන එක වැරද්දක් කියලා මම කියන්නේ. නමුත් ඒක එයාගේ ජීවත් වීමේදී තියෙන ආසාවේ ඇතිවෙච්ච ප්‍රතිඵලයක්. හරිද? මොකද හොඳ කරන්න බෑ මේ එකක්වත්. නමුත් ඒක කරමු. හරිද? තමන්න මේ භූතය වැහිලා ප්‍රේතය වැහිලා ඒ ඉන්න මේකෙන් නිදහස් වෙන්න ඕනේ කියලා පිළික් කියනවා. ඉතින් පිළික් කියන්නේ වැඩි නෑ. ඒක එහෙම සිද්ධ වෙනවා. එහෙම එකක් තියෙනවා. ලෝකේ ඉන්න අයට එහෙම ඒව වෙනවා. එතකොට ඒ ආකාරයෙන් තමයි ඒක කරනකොට ඒ යම් කිසි ආසාවක් තියෙනවද නැද්ද? තියෙනවා. එහෙනම් එතකොට ඔය හැම වෙලාවකදීම පින් හරි පව් හරි කියලා කියන්නේ මොකක් හින්දාද? හිතේ තියෙන ආසාව තරහ කියන ස්වභාවයන් එක්ක. එහෙනම් ඒක පින් පව් කියන தත්ත්වයේ ඉක්මවා ගිය ධර්මතාවයක් විදිහට බුදුහාමර කියනවා කුසල කර්ම කියන එක. එන්න ගොඩක් අය හිතාගෙන ඉන්නවා පින් සහ කුසල් කියන්නේ එකක් කියලා. ඒක එකක් නෙවෙයි ඒක දෙකක්. මේ තමයි බුදුහාමර කිව්වේ පුණ්‍ය පාප පයිනස්ස පින් පව් දෙකම කරන්ඩ සබ්බ පාපස්සා කරන සිල් පව් නොකරින්ද කුසලස්ස කුසල් සම්පාදනය කරා. හරිද? එහෙනම් මොනවද කුසල් කියන්නේ? ඒක තමයි තේරෙන්න ඕනේ. මොකද තමයි කරන්න තියෙන්නේ මේ කිවි. නොකරන්න තියෙන ඒවාත් මං කිව්වා දැනගන්න ඕනි. කරන්න තියෙනවා දැනගන්න. මොනවද නොකරන්න ඕනි? ඒ කියන්නේ පින් පව් නොකරන්න ඕනේ. ඒ පින් පව් කොහොමද තෝරගන්නේ? තමන් තමන්ට ඔබ තේරෙන්න ඕනේ. ඔබ තේරෙලා නැත්නම් වැඩි හරියන්නේ නැහැ. පින් පව් කියන්නේ කොහොමද? පින් වෙන්නේ පව් වෙන්නේ කොහම වුණත්ද? Tamanට බයක් ලෝ. බයක්? ආශාවක්. මේ ආත්මය හරි ගමන්නේ ලබන ආත්මයට හරි ගමන්නේ මේ ජීවත් වෙන කාලයේදී හෝ ලබන ආත්ම භාගයේදී හෝ මොකක් හෝ ආකාරයෙන් ආසාවක් ඇති වෙන ආකාරයෙන් තමන්ට හානියක් අනුන්ට හානියක් නොවන පරිද්දෙන් තමන් යම් ආසාවකින් යමක් කළොත් ඒකෙන් පින් ගණයට අයිති වෙයි. හරිද? ඒතර තමන්ට හානියක් නොවි තමන් ආසාවෙන් අනුන්ට හානි වෙන විදියට වැඩ කළොත් පව් කියන ගණයට වැඩි. හරිද? දැන් අද හොරකම් කරනකොට හොරකම් කරන කෙනාට ආයේ යා කැමැත්තෙන් නේද හොරකම් කරන්නේ? කැමැත්තෙන්. තමන්ට මේකෙන් ආසාවක් කරලා අනුන්ගේ දේ අරගෙන තමන් මේකෙන් ජීවත් වෙන්න ඕන කියන ආසාව ඇතුව නැද්ද කරන්නේ? ඇතුව. හැබැයි අනිත් කෙනාට ඒක තරහ වෙනව නැද්ද? ඇති වෙනවා. එයාට හානියක් තියෙනවා. හරිද? එතකොට ආන්නේ වෙලාවේදී පාවු සිද්ධ වෙනවා. දැන් එහෙම නොවන ආකාරයට මොකද්ද කරන්න කියන්නේ? කුසල් කරන්න. කුසල් කරනවා කියන්නේ මොකද්ද කරන්නේ එතකොට? ආසාව ඇති කරගන්නෙත් නෑ තරහ ඇති කරගන්නෙත් නෑ. කියන්නේ Tamanට ඇති වෙන්නේ ඇති වෙන්නත් බෑ. අනුන්ට ඒකෙන් ඇති කරවන්නෙත් නෑ. Taman ආන් එහෙම නැතුව ඒ අවස්ථාවේ ඒ අරමුණු පිළිබඳව සත්‍ය දකිමින් වාසය කරනවා. මොකද ආසාව සහ තරහ ඇති වෙන්නේ මොකක් හින්දාද? මෝහය හින්දා. හරි. එහෙනම් ඔක අර Tamanට ඕන විදිහට කියාවිලා තියෙනවා. ලෝභය, දේශය, මෝහය නැතිව කරන ක්‍රියාකාරකම් මොනවද? ආන් ඒවා තමයි කුසල කර්ම කියන්නේ. තේරුණා? ඒතර කුසල කර්ම තමයි අපිට බලවත් කරන්න ඕනේ. ඒතර මෝහයෙන් තොරව Taman කටයුතු කරන්න කරන්න මෝහයෙන් තොරව හිතනකොට කතා කරනකොට ක්‍රියා කරනකොට අකුසල් වෙන්නේ නැහැ ඒ කියන්නේ පින් පව් වෙන්නේ නැහැ ඒවා භවයෙන් ගැලවෙන්න හේතුවක් වෙනවා නම් දිගටම Tamanට මේ කුසලයේ වඩ වඩා වඩ වඩා යන්න පුළුවන් වෙනකොට ඒකෙන් ඇති වෙන ප්‍රතිඵලය තමයි යම් අවස්ථාවකදී කර්ම කිරීමේ උවමනාව නතර වෙනවා නතර කරන්න බෑ මම කියන්නේ කර්ම නතර වෙන්නයි ඕනි කර්ම නතර කරන්න බෑ කර්ම නතර වීම සඳහා අපි කරන්න ඕනේ මොකද්ද? කුසල් කරන්න ඕනේ. හරිද? ඒතර කුසල් කියන්නේ පින්ද නෑ. කුසල් කියන්නේ පින් නෙවෙයි. කුසල් කියන්නේ නිවන් දැකීම සඳහා හේතු වෙන දක්ෂතාවය, කුසලතාවය. හරිද? ඒක හැකියාවක්. මොකක්ද හැකියාව? උපත්ති නතර කිරීම සඳහා තියෙන හැකියාව. ලෝභය ඇති වෙන්නේ නැති වෙන්න ද්වේෂයක් ඇති වෙන්නේ නැති වෙන්න තමන් ඒ ඇති වෙන අවස්ථාව පිළිබඳව සත්‍ය දකිමින් වාසය කිරීම. හරිද? ඔහොම කර කර ආන්නේ තමයි නිවන් දකින්න කරන්නේ. වෙන මොකක් කරන්න ඕනේ ඔය ටික කර කර කර ඉන්නේ. කොච්චර කාලයක් කරන්න වෙනවද කියලා තියෙන්නේ වෙන්නේ තමන් ඒක කරන කාල වේලාවන්. ඒ කියන්නේ ඒක ප්‍රඥාවෙන් කරන්නේ. ඔව් මොහය නැති කිරීම. ඒකනේ බුදුහාම කියන්නේ. තවන්ට මොකක්ද ඇති වෙන්න ඕනේ? චක්කුම් උදපාදි ආලෝක උදපාදි පඤ්ඤා උදපාදි. චක්කු කිව්වේ ඕකමයි. තමන්න මේ සත්‍ය දැකීම සත්‍ය දකින්න. ප්‍රඥා උදපාදි. හරිද? ආලෝක උදපාදි මේ සත්‍ය ස්වභාවය ඇති කරගන්න. හරිද? ඉතින් මොකද්ද කරන්න කිව්වේ? නුවණ වඩවා ගන්න සත්‍ය දකින්න. අවිද්‍යාව නැති කරන්න විද්‍යාව පහළ කරගන්න. එතරම්. එහෙනම් විද්‍යාව පහළ කරගන්න තමන් දැන් මොකද කරන්න ඕනේ? තමන් එසේ ආයතන වලට ලැබෙන අරමුණු පිළිබඳව සත්‍ය දකින්න ඕන. දැන් මෙතෙක් දැකලා තියෙන්නේ මොකද්ද? මෙතෙක් දැකේ මොකද? අසත්‍ය නැත්නම් අවිද්‍යාවයි. තමන් මෙතෙක් අවිද්‍යාවෙන් තමන්ගේ ආයතනට ආයතන වලට ලැබිච්ච අරමුණු පාවිච්චි කරා. ඒකෙන් තමන්ට ලෝභය දේශේ මතු වුණා. ඒ විදිහට කරපු කර්ම, ඒ කියන්නේ කර්ම කිව්වේ ඒ විදිහට හිතුවා. ඒ විදිහට කතා කරා, ඒ විදිහට ක්‍රියා කරා. ඒ හින්දා තමන්ට සංසාරේ යන්න කර්ම රැස් වුණා. දැන් ඒතර කරන්න ඕනේ මොකද්ද? තමන්ගේ ආයතන වලට අරමුණු ලැබෙනකොට සත්‍ය දකින්න ඕන. සත්‍ය දකිමින් හිතන්න ඕන. ඒ විදිහට කතා කරන්න ඕනේ. ඒ සත්‍ය දකින්න කියන්නේ ඒ ගැන හිතනවා කියන එක තමයි. ඒ විදිහට ඇත්ත හිතනවා, ඇත්ත කතා කරනවා, ඇත්ත අනුව ක්‍රියාත්මක වෙනවා. හරි? දැන් තියෙන ප්‍රශ්නය තවන්ට පුළුවන් ද මේ ලෝකයේ තියෙන ඔක්කොම අරමුණු පිළිබඳව ඔය කාර්ය කරන්න. දැන් කිව්වා තමන්ගේ ඇහැට පේන රූප එකක්ද තියෙන්නේ ගොඩක් තියෙනවා. ගොඩක් තියෙනවා. කාට ඇහෙන සද්ද? එතකොට හිතන්න ඕනේ එක එක රූපයක් ගැන හරි මොකක්ද කවවදනත් ඒ වගේ තමයි අනිත් සියල්ලමත් කියලා. එහෙම හිතන්න තියෙන පදනම මොකද්ද? සියල්ල කියන්නේ අනිත්‍යයි ඒකේ සිද්ධ අනිත්‍යයි කියන එක දැනගත්තොත් අනිත් ඒවත් එහෙමයි කියලා. එහෙමයි කියලා ගන්න තියෙන පදනම මොකද්ද කියලා අහන්නේ. ඒක ප්‍රඥාවද අපි ප්‍රඥාව මාතන කොහොමද ප්‍රඥාව කියන්නේ මාතන. මම කියලා කෙනෙක් මම කෙනෙක් තමයි. මම කියලා කෙනෙක් නෑ කියලා හිතාගත්තොත් හරියන්නේ. මම කියලා කෙනෙක් නෑ කියලා හිතාගත්තොත් හරියන්නේ. ඒකට මේක අල්ලා ගැනීම නතර කරන්න. නතර කරන්න බෑ නතර වෙන විදියට වැඩ කරන්න වෙනවා. උදාහරණයක් ඔකට කියනවා. Tamanට ගින්නක් නිවන්න ඕන නම් ගින්න ඇති වෙන්න හේතුව නතර කරනවා මිස ගින්න නතර කරන්න බෑ කියලා. එහෙනම් තමන්න කරන්න තියෙන දැන් අවිද්‍යාව ඇති වෙච්ච හේතු නැති කරන්න ඕනේ. ඒකට ඒ සිතුවිලි අකුසල ඒක පාලනය කරගන්න. ඔව් පාලනය කරන්න බෑ. සත්‍ය දකින්න ඉන්න ඕනේ. මොකක් හරි මම තමයි අවිද්‍යාව. මොකක් හරි දෙයක් දැකලා සිතුවිල්ලක් ආවහම ඒකෙන් තව සිතුවිල්ලක් ඇති කරන්නේ නැතුව ඉන්න ඕනේ. ඇති කරන්නේ නැතුව ඉන්න බෑ අපිට. ඒක ඒ ඇති වෙන ස්වභාවය පිළිබඳව ඇත්ත නිතරම හිතන්න ඕනේ. නිතරම ඇත්ත හිතනකොට ඒ වෙනුවෙන් සිතුවිලි ඇතිවීම ඉබේ නතර වෙන්නයි. ඒකට දැන් තමන්ට ලැබෙන ලැබෙන අරමුණු වලදී තමන් මේ ක්‍රියාකාරකම කරන්න ඕන. නමුත් දැන් මම අහන ප්‍රශ්නේ ඒක නෙවෙයි. අහන්නේ තමන්ට ලැබෙන අරමුණු වල සීමාවක් නැහැ. ඒතර තමන් කොහොමද තීරණය කරන්නේ? තමන්ට මේ ලෝකයේ ස්වභාවයන් සියල්ල පිළිබඳව අවිද්‍යාව දුරු කරනවා කියන தත්ත්වයක්. එහෙම නැත්නම් දුරු කරගත්තා කියන தත්ත්වයක් උදා කරගන්න පුළුවන්ද කියලා. කොහොමද වෙන්නේ? පුළුවන්. ටික ටික කරගෙන කොච්චරක් කරන්නද? ඒ තවන්ටව අවබෝධ වෙනත් කොහමද ආපදේ නිලන්නේ? දැන් තමට දකින්නේ ඒවා සීමාවක් තියෙනවද? අසීමිතයි. අසීමිතයි. ඉතින් ඒතර අසීමිත දේවල් පිළිබඳව මම කොහොමද? හැමදේම එහෙමයි කියලා. එහෙමයි කියලා කොහොමද හිතන්නේ? හැමදේම එහෙමයි කියලා හිතාගත්තා නේද? ඒක කොහොම වෙන්නේ කියන්නේ නැහැ. ඒක ඩෙන්ටිෆයි කරනවා. මොකද ඩෙන්ටිෆයි කරන්නේ කොහොමද ඩෙන්ටිෆයි කරන්නේ කියලා මම හිතන්නේ. ඒක තරහකින්ද ඇති වෙන්නේ කැමැත්තකින්ද ඇති වෙන්නේ. හරි තරහෙන් හරි කැමැත්තෙන් හරි ඇති වෙන්නේ අවිද්‍යාව හින්දාමයි. එහෙනම් අපිට තරහ නවත්තන්නත් බෑ ආසාව නවත්තන්නත් බෑ. ආසාව තරහ දෙකම ඇති වෙන්නේ අවිද්‍යාව. අපිට ඕන අවිද්‍යාව නැති කරන්න. මොකද්ද අවිද්‍යාව? ඒවා නිත්‍ය, සුභ, ආත්ම සැප කියලා හිතනවා. ඒක තමයි වැරද්ද. එහෙම වැරදි ආකාරයෙන් හිතන්නේ නැතුව හරි විදියට හිතන්න ඕනේ Tamanට අරමුණු ලැබෙනකොට. මොකද දැන් මම මුලින් කිව්වා කර්ම සිද්ධ වෙන්නේ කොයි වෙලේද? එහෙම නැත්නම් තමන් මේ හිතන්නේ කතා කරන්නේ ක්‍රියා කරන්නේ කොයි වෙලේද? දැන් උදේ අපි කතා කරේ. කොයිලාද වෙන්නේ? සිතුවිල්ලකට පස්සේ. සිතුවිල්ලකට පස්සේ. දැන් ඕක තේරෙන්නේ. ඔව් පා. පාන තිබ්බට වෙන්නේ නැහැ. දැන් නිින්ද ගියාම පාන නැද්ද? ඈ? ආ මේ නිදි නැතිකොට චලන නැතිකොට ආයතන වේදනාව ඇති වෙනවා වේදනාව ඇති වෙනවා ආයතනකට වේදනාවක් ඇති වෙනවා නේ ආයතනකට දැනෙනවා දැනෙනවා ආයතනවලට දැනෙන වෙලාවක විදිහටයි යෝග වෙන්නේ එහෙනම් දැනෙනවා කියන අවස්ථාවන් ගැන තමයි මේ කතා කරගෙන ආවෙත් දැනෙනවා Tamanට රූප රූප පිළිබඳව කියන්නේ රූප දැනෙනවා රූප පේනවා ශබ්ද දැනෙනවා ගඳ දැනෙනවා රස දැනෙනවා, ස්පර්ශ දැනෙනවා, සිතුවිලි පිළිබඳව තමන් මතක් කිරීම කරනවා. ඔය හැම අවස්ථාවකදීම තමන්ට එක්ක ආසාව වෙනවා, එක්ක දරා වෙනවා. ඒ මොකක් ඉඳද? ඒ ඇතිවෙච්ච අරමුණ පිළිබඳව සත්‍ය දන්නේ නැති නිසා. එතකොට දැන් ඒ අරමුණු පිළිබඳව සත්‍ය දකින්න ඕනේ. ඒ ආයතනේ අපි තුමු රූපයක් කියලා ඒ රූපය දකිනකොට ඒ රූපය දකින රූපය පිළිබඳව ඇත්ත හිතුවොත් ඒ පිළිබඳව ඇත්ත කතා කරොත් ක්‍රියා කර ඒ වෙනුවෙන් ඇත්ත ඇත්ත විදිහට ක්‍රියා කරොත් සත්‍ය ආකාරයෙන් ක්‍රියා කළොත් තමන්ට ලෝභය මතුවෙන්න බෑ, දේශය මතුවෙන්න බෑ. කියන්නේ ආසාව එන්නේ නැහැ, තරහ එන්නේ නැති වෙන්න. එහෙම වුණොත් ඔන්න අකුසල සිද්ධ වෙන්නේ නෑ. හරිද? එතකොට දැන් ඕක හැමදැනම කර කර යන්න සිද්ධ වෙනවා අපට ලෝකයේ දින ඔක්කොටම. මොකද මේකට කරා කියලා මේකට ආසාව නැතුණාට වෙනක් කොප්පෙකට ආසාව වෙන්න පුළුවන්. ඉතින් මේක අපිට ආදානේ අර අපිට ආදානේ නැහැ කියලා තමයි තින්නේ ගන්නේ කොහොමද? ඒක අනිත්‍ය සත්‍යය නෙමෙයි. කොහොමද මේක කියලා තියෙන විදිය. සමහරවිට දැන් ඒ සිතවිල්ලක් ආවහම ඒ එන සිතවිල්ල පාලනය කරගන්න ඒක පාලනය කර ගැනීමක් යටපත් කිරීමක් කරගන්න උත්සාහ ගන්න ඕනේ. හැමදේම මේ ඒ විදිහයි කියන එක යටපත් කරගන්න. ඒක සාධාරණ හේතු දෙන්න බෑ. දැන් මේකට තමයි මේකම තමයි ඒකටත් ඇප්ලයි වෙන්නේ කියන එක හිතන එක. කොහොමද මේකටත් ඒක ඇප්ලයි වෙන්න ගලම දෙන්නේ කන්නේ? ඒක මොන වුණත් ඒකට දැන් අපිටම කැරිඩ බිනස් වන ඒකත් ඒකයි. මේ මේ හැමදේම එහෙම තමයි කියන තැනට ආවා. එහෙම තමයි කියලා තමයි හිතුවට හරියන්නේ නැහැ. ඒක තමයි එහෙම තමයි කියලා නම් පරීක්ෂා කරන්න ඕනේ. සියලු දේ ඒ කියන්නේ මේ සංස්කාරයන් වලින් හටගන්නා හැම ඒ දෙයක්ම ඒ වගේම ඒවා අනිත්‍යයි කියන තැනට આવුත් රූපය ඉතින් කොහොමද මේ බලන්නේ රයිට් එක තමයි කොහොමද කියන්නේ කවුරුට කියන හින්දාද නෑ තමන්ට අවබෝධ වෙන්නේ තමන්ට දැනුනොත් එහෙම දැන් ඒ තමන්ට ඒ කියන්නේ ආසාවෙන් අල්ලගන්න නැතුව ස්වාමීන් වහන්සේ ආසාවෙන් අල්ලගන්න නැතුව කියන කතන්දරේ බලන්න බෑ ආසාවෙන් අල්ලගන්නේ මේ ගාන මොඩකම තියෙනකන් ආසාවෙන් අල්ලගෙන ඉන්නේ එහෙනම් මේ පිළිබඳව මේ තමන්ට අරමුණු වෙන ස්වභාවයන් පිළිබඳව ඇත්ත හිතමින් ඉන්නවා කියන එක විතරයි කරන්න ඕනේ ස්වාමීන් වහන්සේ කියන්නේ උඩ දැන් රූපේ ගැන රූපේ දැක්කහම ඒක ඒ කෝපේ ගැන දැන ගැනීම. ඒ කියන්නේ ඒ කෝපය ඩෙන්ටිෆයි කරන එක. ඒකද කියන්නේ සතර මහා භූතේ මේ ආත්මෝතේ මේ සතර මහා භූතයන්ගෙන් හැදිලා තියෙන අපි හිතමු කෝපය ගත්තත් කඩලා විදලා ඒක අංශු වලට ගත්තත් ඒ හැමදේම තද ගතිය ඒ ඒ වගේම තමයි මේ හැමදේම ඒ සියල් ලෝකයේ තියෙන මේ හැම දෙයක්ම මේ අසවිඥා ඒ කියන්නේ ජීව දේවල් ජීව දේවල් වලින් අර අනිත්‍යයි කියලා හිතන එක දැන් කොහොමද හිතන්නේ මම නම් මේ සියලු දේවල් ඒ වගේ ඇවිල්ලා තියෙන යාට Tamanට හොයන්න පුළුවන් ඔක්කොගෙම හැම එකම පරීක්ෂා කරන්න බැරි නිසා දැන් මොකක් හරි එක දෙයක ඒක තමයි ඒක ගැන පරීක්ෂා කරලා තමයි ඔය ඔක්කොම ගැන කොහොම තීරණයක් ගන්නෙ ඒක දින පදනම මොකක්ද නමට මම සහ මගේ මම සහ මගේ මම සහ මගේ කියලා තමයි ඔක්කොම තියාගෙන ඉන්නේ <laughs> ඒක නැති ඉන්නේ කොහොමද කියලා මම අහන්නේ ඒව විනාශ වෙයි. විනාශ වෙනවද නැද්ද කියලා තමයි පරීක්ෂා කරන්න ඕනේ. කවුරුත් කිව්වම පිළිගන්න පුළුවන්ද? තම කවුරුත් කිව්වට පිළිගත්තට කවදාවත් ඒක Tamanට අවබෝධ වෙන්නේ බෑ. ඒක අවබෝධයක් නෙමෙයි කියන හින්දා පිළිගැනීම. අවබෝධ වෙනවා කියන්නේ Taman ඒ විදිහට සිද්ධ වෙනවා කියලා දකින්න ඕන. වෙනස් වෙන ස්වභාවය දකින්න. හ්ම් ගායස ස්වභාවය දකින්න කියන්නේ Taman කොහොමද දන්නේ දැන් දිව්‍ය ලෝකයේ තියෙන ඒවා වෙනස් වෙනවා කියලා? දැන් හිතමු දැන් අපි වයසට යන එක දැන් රූපයක් අරගෙන දැන් අපේ පොඩි කාලේ අපි දැන් ඒක ඒකම තමයි අනිත් ඒ ඒ කියන්නේ එහෙම තමයි කියලා දැන් කවදාවත් අහලා දෙනවද දිව්‍ය ලෝකේ එහෙම නාකි දෙයියෙක් හිටියද? ඒ තමන්ට මෙහෙ ඉන්නව නම් පේනවා නාගී දෙයියෝ ඉන්නවා ලෙඩ ඇදිච්චා ලෙඩ ඇදිච්චා ඉන්නවා වයතර ගියා ඉන්නවා මැරිච්චා ඉන්නවා කියලා. කොහොමද තමන් තම අහලවත් එහෙම දැකලවත් තියනවා විලහන්නේ. නෑ මේ කෝපේ ස්වභාවය තේරුම් ගන්න ඕන. මේක මැටි වලින් හදලා තියෙන්නේ මේක දිරාපත් වෙන දෙයක්. ඒ කියන්නේ මේ අපිට ඇඟිල්ලගත්තොත් මේ කෝපෙට ආසාවක් ඇති වෙන්නේ නෑ. සම්මතිසක් දැන් එහෙම ආසාවක් ඇති වෙන්නේ ඒව ගැන ඔහොම තමන් තීරණය කරන්නේ. නමුත් දැන් තමන් ඔය දැකලවත් නැති දිව්‍ය ලෝකේ දිව්‍ය ලෝකේ යන්න ඕන කියලා තමන් පින් කරේ මොකටද? <laughs> දැන් මේ දැකලවත් නැති එකක් නේ ඔය. නමුත් අපිල් කරනවා නා දිව්‍ය ලෝකේ දැප දිව්‍ය ලෝකේ ගියාම අර දැප දිනවා මේ දැප දිනවා දිව්‍ය ලෝකෙත් නිට්ටය නෑ එතන ආයෙත් කියනවනේ ආයෙ එන්නේ මං ගිහිලා ඒක තමයි ඒක එතනත් ඒ ඉන්න කාලේ ඉවර වුණාම ආයෙ කොහෙද කොහොමද එහෙම තියෙන්නේ කියලා මම අහන්නේ කියන දැන් බණ අහලා තියෙන විදිහට දැන් මේක නම් අර අම්මා කිව්ව විදිහට මේක කැඩෙනවා වැටෙනවා නැති වෙනවා විනාශ වෙනවා කියලා කිව්වේ දැන් දිව්‍ය ලෝකේ දිනවා එහෙම කැඩෙනවා නැති වෙනවා කියලා මම දැක්කද කියන්නේ එහෙනම් මං කිය දැන් අපි දැන් ඒ දේවල් හැමදේම ඒ කියන්නේ ඒ අපි හිතන ඒ අවබෝධ කරගන්න දේ අනිත් දේවල්වත් එහෙමයි කියන්නේ. එහෙමයි කියලා කරන් දෙන පදන මොකද කියලා මාත් අහන්නේ. මෙහෙ තියෙනවද එහෙම වෙනවද? එහෙ තියෙනවද එහෙම වෙනවා කියලා තීරණය ගන්න පදන මොකක්ද ඉන්නේ? නිවන් මඟ විතරයි <laughs> නිවන් මඟ තමයි නිවන් දකින්න ඔය කියන ලෝකයේ තියෙන ඔක්කොම ස්වභාවයන් පිළිබඳව අන්නේ ඇත්ත දකින්න ඕනේ. මේ මර උගුලෙන් ගැලවෙන්න ක්‍රමය මර උගුලෙන් ගැලවෙන්න ක්‍රමය පටන් අපු ප්‍රශ්නේ කොට දැන් අර සංඥා තමන්ට ආයතන වලට ලැබෙන අරමුණු පිළිබඳව සියල්ල පිළිබඳව තමන්ට සත්‍ය දකින්න පුළුවන් වෙනවා. ඒ කියන්නේ ඒ පිළිබඳව තමන් වැරදි විදිහට මෙතෙක් හිතලා තියෙනවා. මොකද්ද වැරද්ද? ඒවා නিত্য ස්වභාවයෙන් තියෙනවා. එහෙම නැත්නම් ඒ වගේ සැප ස්වභාවයක් තියෙනවා. ඒ අරමුණු වලින්. හරිද? එහෙම නැත්නම් ඒ අරමුණු වලින් Tamanට මම මගේ කියන ආකාරයෙන් ඒ අරමුණ පවත්වා ගන්න පුළුවන් වෙනවා. හරි? ඒකේ සුබභාවයක් තියෙනවා කියලා ඇති කරගත්තා. ඒක තමයි අවිද්‍යාව කියන්නේ. දැන් ඒක දුරු වෙන්න නම් මේකේ සුභභාවයක් නැහැ කියලා තමන්ම තේරුම් ගන්න පරීක්ෂා කරලා බලන්න ඕනේ ඒක සුභ වෙන්න බෑ. ඒක මට මගේ කියලා තියාගන්න බෑ. ඒක මෙහෙම විනාශ වෙලා යන ස්වභාවයක් තියෙන අනිත්‍ය සත්‍යයක්මයි. එන ආන් ඒ විදිහට තමන් මේ අරමුණු පිළිබඳව වැටහා ගැනීම කරන්න ඕන. දැන් අහන්නේ ඒක තමයි කියවන්ද ලෝකයේ තියෙන අරමුණු සියල්ල වෙනුවෙන් මේ පරීක්ෂණය කරන්න. බෑ. දැන් බෑ කියන්නේ. පුරුදු නැහැ කරලා කොච්චර පුරුදු පුරුදු කරගෙන පුරුදු කර කර ගිහින් කොච්චර කාලයක් කරන්නද ඔබ? කළා නම් තමයි මේ ලෝකයේ තියෙන අරමුණු ඔක්කොම පරිත්‍යාග පුළුවන්. හිත වෙනකම් කරගන්න. අන්තිමට ගන්න මොකක්ද? අන්නේ චුටි චුටි මේක දැනගත්තත් අපි හිතමුකෝ දැන් දැන් රහත් මාර්ගයට යනකම් ඒක උත්සාහ කරොත් විතරයි ඔක්කොම සිතිවිලි නැහැ කියන තැනට අවබෝධයක් තියෙන්නේ. ඔව්. රහත් මාර්ගය යනවා කියන එක තමයි අවසානයේ සියල්ල පිළිබඳ අවිද්‍යාව නැහැ කියන්නේ. ගැළපී භාග්‍යඥානය කියන්නේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී මේ කොයි සත්‍යයක උපදින තැන් කිසිම තැනක් පිළිබඳව Tamanට නිත්‍ය කියලා සැලකුණු ගන්න බෑ. ඉතින් ස්වාමීන් අපි එච්චා තැනකට යන්න මේ කෝප්පේ ගැන දැන් ඉන්නේ. එතකොට මේක දැනගෙන යන්න අපි මාර්ගයට සෝවන් මාර්ගයට යන උත්සාහය. ඒ සෝවන් මාර්ගෙම තමයි රහත් වෙනකම් කරන්නේ. සෝවන් වෙන්නත් අවිද්‍යාව දුරු කරන්න ඕනේ. සකදාගාමීටත් අවිද්‍යාව, අනාගාමීටත් අවිද්‍යාව, රහත් වෙන්නත් අවිද්‍යාව දුරු කරන්න ඕනේ. එහෙනම් කරණ තියෙන්නේ එකයි. එකම තමයි තව තව තව තව තව තව කරගෙන යන මේක එක මට්ටමකට අඩු වෙනකොට තමයි සෝවාන් වෙනවා. තව ටිකක් යනකොට ලකදාගම, තව ටිකක් යනකොට අනාගම සම්පූර්ණයෙන් අවිද්‍යාව දුර වෙන රහත් වෙනවා. එහෙනම් ලෝකේ ගැනම අවිද්‍යාව දුරු කිරීම පටන් ගන්න ඕනේ කොතනින්ද? හිත අරමුණක් එනකොටම ඒක වටහා වටහා වටහා ගන්නවා කියන්නේ ඒ පිළිබඳව සත්‍යය. අරමුණක් නැතුව ඉන්න. අරමුණ අරමුණ නැතුව ඉන්න. මේ විදිහේ අරමුණක් කියලා අපි තේරුම් අරගෙන යටපත් කිරීම ස්වාමීන් වහන්සේ. සිතේ ඒකේ අනිත්‍යභාවය මෙනෙහි කරොත් හරි ඒක හරි මෙනෙහි කරන්න ඕන. හරි මෙනෙහි කරන කරගෙන අරමුණු කීයක් වෙනවද නේ කරනවා. හැම අරමුණටම ඔව් එන හැම අරමුණටම ඕක කරන්න ඕන. ඒකට මේකේ සීමාවක් තියෙනවද කියලා මම මෙහාන්නේ. ඉතින් ඒතර කොහොමද තමන් තීරණය කරන්නේ? දැන් මේ මම මෙච්චරක් අරමුණු ගැන බැලුවා දැන් මගේ වැඩේ හරි කියලා. දැන් කොහොමද තීරණය කරන්නේ? ඒක කරනකොට එන අරමුණු ගන්න අඩු වෙනවා. ආ අඩු වෙනවා. හරි. අරමුණ අර වෙන්නේ නෑ. හරි විදියට කළොත් ඒක වෙයි. දැනගත්තාම ඒක යටපත් කරගන්න පුළුවන්. මම යටපත් කරන්න පුළුවන්. අරමුණක් එනකොට අපිට මේ සිතක් හොයා කියලා අඳුර සිත අඳුරාවා. අකුසල සිතක්ද කුසල සිතක්ද කුසල සිතක්ද ඊට පස්සේ මේ අකුසල සිතක් නම් ඒක අකුසල හිතක් එන්නේ නැති වෙන්න කුසලයේ තුල හිත පවත්වන්න කියලා විතරයි කියන්නේ. අකුසල හිතක් ආවට පස්සේ මේක අකුසලයක් කියලා හිතුවට වැඩක් අකුසල වෙලානේ. අර <laughs> උනාට පස්සේ හිතල වැඩක් තියෙනවා. තරහ ආවට පස්සේ මට තරහ ආව කියලා හිතුවට වැඩක් නැහැ. තරහ ආවනම් ඒක අකුසලයේ වෙලා. ඒක වෙන්නේ නැති ඉන්නේ නතර කරගන්න මේ පුරුදු කරන්න ඕනේ. එතන නම් හම්සු උගන්නන්න හිතන්නේ. ස්වාමිනාගේ ස්වභාවය එහෙමයි. ඒක සිතක් හටගන්න මට දැන් එන්නේ ද්වේෂ සාගත හිතක් කියන එක මොකද කියන්නේ? දොමාගේ දොමල අවිද්‍යාව කියන එකට දාපු අර්ථකථනයේ යමක් නিত্য ලෙස නෑ ඒකමද අනිත්‍ය දුක්ඛ අනාත්ම නේද අපිට නොදැනීම. ඔව් හරිද? අනිත්‍ය දුක්ඛ අනාත්ම බව නොදැනීම කියන්නේ නিত্য සප ආත්ම බව තිතීම. ඒක තමයි අවිද්‍යාව. අපිට එන අරමුණු වල මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම ස්වභාවය පිළිබඳ තේරුම් ගැනීම උත්සාහය තේරුම් ගන්න උත්සාහ කිරීම නෙවෙයි අනිත්‍ය දුක්ඛ අනාත්ම අසුභතාවය දකිමින් ඒ කියන්නේ ඒ පිළිබඳව මෙනෙහි කරමින්ම වාසය කරනවා. එහෙම කළොත් විතරයි තමයි ඒතර එක අරමුණක් වෙනුවෙන් නෙවෙයි එන සියලු අරමුණු වෙනුවෙන් සියලු එක වෙනුවෙන් ඒක කරන්න වෙනවා. ඒවා කරනකොට තමයි තමන්ට අවිද්‍යාව දුරු වෙන්නේ. ඒ කියන්නේ අනිත්‍යයි මේක දුකයි අනාත්මයි කියලා හිතනවා කියන එක නෙවෙයි. අනිත්‍ය බව දකින්න ඕනේ. දුක්ඛ භාව කියන්නේ මේක මෙහෙම දුක්ඛ ස්වභාවය මොකද්ද? ආත්ම ස්වභාවය මොකද්ද කියලා තමන් දකින්න. නමුත් දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඒක නෙවෙයි තමන්ට ආයතන වලට එන අරමුණු සීමාවක් නැහැ. ඒතර මේ බුදුහාමර දාගන්න මේ අවිද්‍යාව කෙටියෙන් කිව්වත් අවිද්‍යාව ලෝකය පිළිබඳවම තමන්ට තියෙනවා. එහෙනම් මේ අවිද්‍යාව ලෝකය පිළිබඳවම තමන් දුරු කරන්න ඕනේ. හරිද? ලෝකය පිළිබඳවම අවිද්‍යාව දුරු කරන්න. මොකද ලෝකෝත්තර කියන தත්ත්වය තමයි අපි මේ ගමන් කරන්න යන තැන. ලෝකේ தත්ත්වය නෙවෙයි. මොකද ලෝකයේත් එක්කම තියෙන සම්බන්ධය අයින් වෙනවා. අපි සත්‍යය කියලා කතා කරන සත්‍යය කියන එක කතා කරේ දිව්‍ය ලෝක බ්‍රහ්ම ලෝක ආදී හැමදැනක් ගැන කතා කරේ ලෝකයක්. එහෙනම් ලෝකේ ගැනම අවිද්‍යාව දුර වෙනවා. ඒකට ඒ ආයතන වලට එන අරමුණු ගණගන්න ස්වභාවයද සමහරස කරන්න ඕනේ. ඒකට නොගන්න ස්වභාවයට අරමුණු ගන්න ඕනේ. අරමුණු තියෙනවා ගන්නවා හරි විදිහට ගන්න. මොකද බුදුහාමර පේන්නේ නැත්තේ නෑ. රාතන් වාදලට පේන්නේ නැත්තේ නෑ. පේනවා. හැබැයි ඒවා හරි විදිහට ගන්න. මේක ස්වාමීන් ඒක පොඩ්ඩක් පැහැදිලි කරලා ඒක පොඩ්ඩක් ඒකට අරමුණ එන්නේ කියනවා එනවා ඒක ඒකේ අනිත්‍ය ස්වභාවය ඒක ඒක එකක් නෙවෙයි නෙන්නේ ඒක නේද දරුවට ගන්න ඉන්නේ පස්සේ කියන්නේ ඒක ඒකේ ගන්න තමයි එන්නේ අපි අරමුණ එතකොට ආවනම් මොකද කරන්නේ දැන් ඒකේ අරමුණ එනකොට ඒ අරමුණ පිළිබඳව ඇත්ත දැකමින් ඉන්න ඕනේ ඇත්තද කියලා කියන්නේ අනිත්‍යතාවය. අනිත්‍යතාවය දැන් මොන වෙනස් වෙනවද කියලා පහල වෙනවා එක නැතේ නේද පහල වෙනවා නැතේ නම් මේක ඒක අනිත්‍යකම. ඉතින් ඕක තමයි මේ ලෝකයේම තියෙන ස්වභාවයන් තියාගෙන කරන්න බෑ. රූපයක් දැක්කා හෝ ශබ්දයක් ඇසුණා හෝ ඒ හැමදේම එච්චරයි කියලා කන එන අර හැමදේම එතනින් ඉවර කරන්න. හ්ම්. එහෙම ඉවර කරලා බෑ තමන්ට ඒක ඒ ඉවර කිරීම තුළ තීරණයක් ගන්න පුළුවන් වෙනවා මේ ලෝකයේ තියෙන ඔක්කොමත් මේ විදිහට. ඒකට පදනමක් ඕන. සාධාරණ වෙන්න ඕනේ හේතු සහිත වෙන්න ඕනේ හේතු නැතිව ආරය කිව්වේ ඉඳ පොතේ තිබුණා මේක අනිත්‍ය මේකත් අනිත්‍ය වෙන්න ඇති කියලා බෑ. තමන් පරීක්ෂාවක් කරලා තියෙනවා. එතකොට අරුමුණේ අනිත්‍යතාවය. ඔව්. ඇහත් එක්ක රූපයත් එක්ක සම්බන්ධ නෙවෙයි. කෝපය අනිත්‍යතාවය නෙවෙයි අරුමුණේ දාන. අරමුණු සියල්ල ගැන. කෝපයත් අරමුණක් නේ. දැන් මේ වෙලාවට කෝපයත් අරමුණ, රූපයත් අරමුණ, මේ වල්මත්ය අරමුණ, බුදු පිළිමය අරමුණ. අපි හිතමුකෝ දැන් දැන් මේ ඉන්න වෙලාවේ දැන් අපි ලංකාවේ අපි දුක නිකන් මම නිකන් කියන අපි අවකන සමාධි පිළිමේ හිතුවොත් දැන් හිතෙන් මේ දකින්නකොට ඒක දැන් මෙතන නෑනේ නමුත් අපිට හිත ඒක වගේ නේද අපි අරමුණ ගන්න ඒකත් හිතවිල්ල ඔව් අන්න ඒක තමයි ඒ හිතවිල්ලත් අනිත්‍යතාව දුක්ඛතාව අනාත්මතාව අසුභතාව දකින්න ඒ වගේ එන අරමුණු අඳුරගෙන ඒක එතන ඇත්තට දෙයක් නෑනේ මෙතන හිටියට නමුත් අපි ඒ තියෙන අරමුණ ගත්ත එක අඳුර ගන්නවා එහෙම එකක් තියෙනවා කියලා හිතාගෙන හිතන්නේ ඔය එක තියෙනවා නමුත් එහෙම දෙයක් නෑ ඒ රූපේ දැන් අවුකන බුදි මේ රූපේ මෙතන නැති වෙන අපි හිතේ තිබුණාට ඒකේ ස්වභාවයක් විතර හිතේ ඇති. ඉතින් ඒක ඇති වෙන එක නතර වෙන්න නම් ඒ පිළිබඳව ඇත්ත හිතන්න ඕනේ. ඒකට බුදුහාමුදුරුවෝ මේ ලෝකේ වෙනම සත්‍ය තේරුම් කරගෙන වාසය කරන්න වෙනවා. ඉතින් ලෝකේ ගැනම සත්‍ය දකින්න Tamanට ඔය කියන පිටින් තියෙන ඔක්කොම හොයලා ගිහලා කවදාම මේක කරන්න බැරි වෙනවා. මේ ආයතන වලට එන ඒවා ආයතන වලට එනවා තමයි විලින් තියෙනවා කියලා. ආයතන වලින් මොකුත් එන්නේ නැහැ. මුළු ලෝකේ කොහෙ ගියත් Tamanට ඇහැ කන නාය දිය ශරීරයේ මොළයකින් ටික විතරයි දෙන්නේ. ඒකට එන්නේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ සිතුවිලි විතරයි. ඊට එහා තමයි දිව්‍ය ලෝකේ ජන්මනාද හම්බෙන්නේ. එච්චර තමයි දෙයෝ ඉන්නවා නේද? ඒක අපි ප්‍රශ්නයක් නැහැ. ගිහිල්ලා ගමන හම්බුණා හම්බෙන්නේ එච්චරයි. රූපයක් වේ, ශබ්දයක්, ගඳක්, හඳක් ස්පර්ශයක් සිතුවිලි. හරි. പ്രേත ලෝකේ අසුර නිරේ ගියත්, භක්ම ලෝකේ ගියත් හැමදාම ඔච්චරයි. හරි ලෝකය කියලා ගත්තාම ලෝකයේ තුල Tamanට භාවිතා කරන්න දෙන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ සිතුවිලි. එතකොට ලෝකය කියලා බුදුහාමුදුරුවෝ දක්වන තැන හැබැයි ওই ටික විතරක් නෙවෙයි කියලා බුදුහාමුදුරුවෝ කියනවා. රූප, සද්ද, ගන්ධ, රස, ස්පර්ශ, සිතුවිලි කියලා හයක් තියෙනවා. ඊට අමතරව තව මොනවද ලෝකයේ තියෙනවා? තියෙනවා ඈ? අභ්‍යන්තර දේවල්. මදෙන්නේ? අභ්‍යන්තර. අභ්‍යන්තර ආයතන කියලා තව ටිකක් තමන් ගාව තියෙනවා. ওই හය ගෝචර කරගත්තේව හයක් තියෙනවා. රූප අඳුරන්න නම් මනාගාත් නම් ගමනක් තිබේ. ඇස කියලා එකක් තිබා. ශබ්ද අඳුරන්න. කාන තිබා. ගඳ අඳුරන්න. රස අඳුරන්න. ස්පර්ශය අඳුරන්න. ශරීරය අඳුරන්න. මොලේ කියලා එකක් තිබා. එතකොට නම් ලෝකය කියලා ගත්තාම ලෝකයේම කොච්චරක් තියෙනවද? 12 ආකාරයක් පාදිනවා. හරි. ඇහැ නැතුව මේ ලෝකේ කිසිම රූපයක් නෑ තමයි. හින්දා ඇහැ නිසා රූප ලෝකයක් හදා ගන්නවා කියලා බුදුහාමුදුරු කියන්නේ. මේ ඇහැ තේන තාක්කල් තමන් නිත්‍ය වශයෙන් දපවාතයෙන් හරි මොන ආකාරයෙන් හරි රූප ලෝකයක් හදා ගන්න. වාහි දෙන රූප. හරි. ඒක හැදෙන්නේ මොකක්ද කන නිසා ශබ්ද ලෝකයක් නාය නිසා ගඳ ලෝකයක් දිවෙන් රස ලෝකය කයින් ස්පර්ශ ලෝකය මනසෙන් සිතුවිලි ලෝකයක් ගොඩනගාගෙන ආන් එක දිල ජීවත් වෙනවා එතකොට දැන් ඔය 12 ආකාරය කියන්නේ මුළු ලෝකෙම. ඊට යමු මොකද? ලෝක ධාතුවක් කියලා බුදුහාමර දානවා මේ විදිහට බ්‍රහ්ම ලෝක තල 20ක්, දිව්‍ය ලෝක 6ක්, මනුස්ස ලෝකයක්, പ്രേත, තිරිසන්, අසුර, නිරය කියලා මෙන්න මෙහෙම සත්වෝ ඉන්න වාසය කරන තැන් ක්‍රියාවක් වෙන මෙන්න මෙහෙම එකක් ලෝකයක් කියනවා ලෝක ධාතුවක්. ඒ වගේ දස දහසක් තියෙනවා. කොල්ලෝ විදිහට කෙල ලක්ෂයක් පමණ මේ ලෝක ධාතුන් තියෙනවා කියලා බුදුහාමුදුරු කියන ඔය කෝකේ තිබුණක් තියෙන්නේ මොනවාද? ඔච්චරයි. ඔය 12 ආකාරය. නමුත් ඔය 12 ආකාරය ගැනම අපිට සත්‍ය වශයෙන් දකින්න පුළුවන් වෙන්න ඕන මේවා සාධාරණ හේතු සහිතව මේ කිසිවක් ස්ථීර වශයෙන් පවත්වන්න බෑ. කවුරුත් කිව්වෙ හින්දා නෙවෙයි. අනිත්‍ය කියලා වචනයක් කියලා නෙවෙයි. හරිද? පවතින්නේ නැහැ. හේතු සහිතව Taman තීරණය කරන්න. හරිද? ඒ වගේම සපක් Tamanට සදාකාලිකව පවත්වන්න බෑ. සපක් නැහැ කියලා බුදුහාම කියන්නේ සපක් දෙනවා ඒක తాවකාලිකයි. සපක් නැහැ. හරිද? ඊළඟට ඒක මම මගේ කියලා පවත්වා ගැනීම හැකියාවක් නැහැ. හරිද? සුබ වශයෙන් තියාගන්න බෑ. ඔය ටික දකින්න ඕන. ඒ ලෝකේ යන මොය අවබෝධය આવොත් තමයි එයා ලෝක විදු කියලා කියන්නේ. හරිද? ලෝක විදු. දැන් අපිට අවිද්‍යාව දුරු කරනකොට මොකද්ද ඇති වෙන්නේ? විද්‍යාව. විද්‍යාව ඇති වෙනුනේ මොනවා ගැනද? ලෝකේ ගැන. බුදුහාමරණ එහෙනම් තමයි කිව්වේ ලෝකය පිළිබඳව සත්‍ය දන්නවා ලෝක ඒ දුව බාට එනවා. අන්න තවනුත් මොකද වෙන්න ඕනේ? ලෝකේ ගැනම දැනගන්න ඕනේ. බුදුහාමර ලෝකේ ගැන දැනගෙනයි ලෝකේ වැඩක් නැහැ කියලා ඇටටි දන්නේ නැතුව අතාරින්න බෑ. කවුරුත් කියවින්න තමන් ඒක එහෙමයි කියලා පිළිගනන් හරියන්නේ නැහැ. තමන් පරීක්ෂා කරන්න. ඒක දැනුනේ සම්මාස ලෝක කියලා එක්ස්පැන්ෂන් එක. හරි 12ට ගියා පොඩ්ඩක් බැටුනා. තමන් ඇහෙන් ඇඳිලි මොනවාද? රූපයක් රූපයක් වෙනක් කෝපේ. කෝපය අඳුරන්න ඇහැ නැතුව පුළුවන්ද? බෑ. එතකොට දැන් තමන් කොයි ලෝකේ ගියත් ඇහෙන් කරන්නේ මොනවාද? රූප අඳුරන එක. හරිද? එතන මේ රූප කියන ඒවා ලෝකේ ඔක්කොම හැදෙන්නේ මොකක් හින්දාද එතකොට? ඇහැ කියන එක තියෙන නිසා. එතන ඇහැ නිසා රූප ගොඩාක් තමන් අඳුරන්න ලැබිලා රූප ලෝකයක් හදාගන්න. හරිද? එතන ඇහැ කියලා වෙනම රූපයක් තියෙනවා. රූපය කියලා පිටින් එකක් තියෙනවා. දෙකයි. ඒක කන තියෙන දාකල් කන හේතු කරගෙන යන යන හැම දනම මොකද කරන්නේ? සද්ද කියන්නේ මහන් වෙනවලතර ලෝකේම දෙන සද්ද ඔක්කොම අඳුරන්නේ මොකක් ඉඳලාද? කනෙන්. හරි. අද තමන් ළඟ ආයතන හයක් තියෙනවා. ඒ හයින්ද බාහිර ලෝකයේ තියෙන හයක් එකතු කරගන්න. ඊට අමතර මොනවද තියෙනවද ලෝකේ? දැන් හරිද? අභ්‍යන්තරේම හයයි බාහිරේම හයයි. ඔයිට යා ලෝකේ නෑ මොකක්වත් ඔය 12 ආකාරය තමයි ලෝකේ. එහෙනම් ඔය 12 ආකාරය කියන්නේ බොඩක් නෙවෙයි. ඒක දිව්‍ය ලෝකෙත් ඇති. ඇයි? දිව්‍ය ලෝකේ Taman ගියා කියලා දැන් හිතාගන්න දිව්‍ය ලෝකේ ගියත් මොකද වෙන්නේ? දකින්නේ රූප. දිව්‍ය ලෝකේ. තාත්ද. හරිද? ගාඳ රස ස්පර්ශ සිදෙන් Taman දිව්‍ය ලෝකේ ගියා කියලා මම ගාන Taman මේ හිඳන් අපිට වෙන කොහේ හරි ගියා කියලා Taman මේ හිඳන් නිව්යෝක් වලට ගියා කියලා නිව්යෝක් වල ගියාම මොකද කරන්නේ? ඒකේ කරන්නේ රූප බලනවා, දත් දානවා, ගඳ ගන්නවා, රස ගන්නවා, ස්පර්ශ කරනවා, මතක් කරනවා. ඔච්චර. ඉතින් දැන් දිවි ලෝකේ ගියාම මොකද වෙන්නේ? ඒත් එහෙනම් අපාය ගියාම මොකද කරන්නේ? ඒත් ඒක තමයි එහෙනම් කොයි ලෝකේ ගියත් ඔච්චරයි කරන්නේ. නාන් ඒක තමයි දැන් ලෝකය කියලා බුදුහාමර තේරුම් කරගන්න කිව්වා ඕම් මයිටි වේ. ඒතර ඔය ටික පිළිබඳව සාධාරණ වශයෙන් හේතු සහිතව කවුරුත් කියන ඉඳ නෙවෙයි හේතු සහිතව සාධාරණ වශයෙන් පරීක්ෂාව කරන්න ඕනි ඒවා නিত্যද අනිත්‍යද දැන් තමන් ඔය කියන හින්දානේ පිළිගන්නේ. තමන් දන්නේ නැහැ නිත්‍ය කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ අනිත්‍ය කියන්නේ මොකක්ද දන්නේ. සබද දුකද? ආත්මද අනාත්මද සුබද අසුබද කියලා තමන් පරීක්ෂණයක්. ආන්නේ තමයි සත්‍ය ගවේෂණය කියන්නේ. ආන් එහෙම කරලා තීරණයක් ගන්න. දැන් මේ වෙලා තියෙන්නේ කියන හින්දා තමන් කියනවා මිස පරීක්ෂාවක් කරේ නැහැ. ලෝකය පිළිබඳව සත්‍ය ගවේෂණය කළේ නැහැ. එහෙම සත්‍ය ගවේෂණයක් කරලා තමයි බුද්ධත්වයට ආවේ. එහෙනම් කෙනෙක් රහත් වෙන්න ඕන නම් රහත් වෙන්නත් එසේ පරිේෂණයක් කළ යුතුමයි. නැතුව කවුරුත් කියන හින්දා කාටවත් ඔය වෙන සත්‍ය අවබෝධ වෙන්නේ නැහැ. දැන් අහන්නේ කොහොමද එතකොට ඔය ලෝකේ ඔක්කොම ගැන 12 ආකාරය ගැනම පරීක්ෂණයක් කරන්නේ. ඔක්කොම හොඳ. තේරුණාද කිව්වේ? ඔක්කොම පිළිබඳ පරිේචනයක් අවශ්‍යයි. ලෝක පිළිබඳ සත්‍ය දකින්න ඕනේ ලෝක විදි වෙන්න. ආන්න කොහොමද කරන්නේ? ඉතින් මේ ශරීරයේ තියෙන අනිත්‍ය බව මේ හැදිලා තියෙන මේ ඇස්ම දත් කේස් හැමදේම ඉන්නේ තියෙන අසුබේ දකින්න. එහෙම ගත්තම කොහොමද අර දැන් පිටියේ මේසේ පුටුව තේම කේස් ලොම් දත් එහෙම තියෙන්නේ? නෑ මේ කියන يعني හරිද ඔයාගේ අතුබෑගල් දැන් එහෙම ඉන්නම් තමයි කියන්නේ එයා කෙස් ගඳ ගන්නවා දිරනවා වැටෙනවා ගැටෙනවා ওই දේ විදිහට කියන ඒ වගේ කියලා තමයි කොහොමද මේ ආපෝතේජෝ පට්ඨවි වගේ ආපෝතේජෝ පට්ඨවි කියන්නේ ඒ කියන්නේ වැගිරෙන ගතිය එළිය ගත්තොත් හුළඟ ඇඟය තුල පිම්බෙන ස්වභාවය දියර ස්වභාවය ඔය ශාස්ත්‍රයේ ගතිය ඒ දැන් කොහොමද ඒවා තියෙනවා කියලා ඔක්කොම පරීක්ෂා කරන්නේ දැන් ශරීරයට තියෙන ඒවා දැනෙනවා හ්ම් අපි තද දෙයක් භෞතිකව ගත්තොත් දැන් මොකක් හරි ලීයක හරි තියෙන තෙත ගතිය තියෙනවා. ඒකෙත් හරි දැන් එහෙම තියෙනවද තමන් කියනවා. දැන් කොහොම තමයි දැන් දන්නේ දිව්‍ය ලෝකයේම දෙයියකේ මත ගාලා බලලා එහෙම තෙත ගතිය තියෙනවා. රත්න සීතල තියෙනවා කියලා බැලුවොත්. ඒක තමයි හඳුනගන්නේ තමන්ගේ ශරීරය. ඒ තමන්ගේ ශරීරය උපමා කරගෙන තමන් කොහොමද තීරණය කරන්නේ එහෙම එකක්ද? ඒකම දිනු කරගත්තොත් හිතලා ඒක කොහොමද කරන්නේ කියලා මාත් අහන්නේ. ඒක මේ භාවනාවක් කොහෙද? මොකද්ද භාවනාව? භාවනා කියන්නේ ඒක තමයි ඔය. එහෙමනම් කරන විදිහ වනවා. හුස්ම ගැන අපේ මේ කියන්නේ ආනාපාන සතිය ඒ කියන්නේ අපි දැන් සිහියෙන් මේ මේ තීයෙන් තමයි ඉන්නේ තීය නැතුනොත් එහෙම මොකක් කරන්නේ දැන් දැන් මේ උස්ම ගෙනවුනත් ඒකේ තියෙන අනිත්‍ය බව දැනගන්න ඇති මේ මොකක් බලන්නත් මට ගවන්නේ නැහැ සත්‍ය දැනගන්න නම් ඕනේ අර විදිහට තේරෙන්න ඕන විදර්ශනා කරන්නේ විදර්ශනා කිව්වෙත් ඕක තමයි විදර්ශනා කිව්වත් එහෙම නැත්නම් තමන් සත්‍ය දකින්නවා කිව්වත් විද්‍යාව පහල කරගන්නවා කිව්වත් ඔක්කොම වචන එකයි වැඩේ තමයි මට ඕනේ ඉස්සෙල්ලාම හිත එක අරමුණකට පාත්තන්න පුරුදු කරනවා. ඇයි? එතකොට ඒ ඒ දකින අරමුණු ටික පේන්න ගන්නවා. පේන්න ගන්නවා. නැත්නම් දැන් කොහොම 20000ක් විතර එකද එකක්වත් බලා ගන්න වෙන්නේ නැහැ. වෙනකත් හරියට බලා ගන්න වෙන්නේ නැහැ තමයි. එහෙම නෙමෙයි. එහෙම නැති කරන්න වෙයි. ඇයි කියලා තමයි හන්නේ. ඒ ඉන්නා සාධාරණ වශයෙන් බුදුහාමරෝ එහි ස්වභාවික පරිේශනය කරන්න කියලා ස්වභාව වශයෙන්. හරිද? අපිට ඔය ගන්න අරමුණු ඔක්කොම වර්ග කරලා පරීක්ෂා කරගන්න හරි? දැන් අපිට රූප තියෙනවා අනන්ත ලෝකේ. ශබ්ද, ගන්ධ, රස ඔක්කොම සීමාවක් නැහැ. හැබැයි ඔක්කොම වර්ග වශයෙන් ලෝකයේ දෙවර්ගයක් විතරයි කියලා බුදුහාමුදුරුවෝ අඳුර ගන්න කිව්වා. ඔය ලෝකේ දින ඔක්කොම ගත්තාම දිව්‍ය ලෝකවල අපි ගිහිල්ලා තිබුණත් දෙකයි නැදත් දෙකයි කොයි ලෝකේ හිටියත් දෙකයි රක්ම ලෝකාරි ගමන මොන තරම් ලෝක ධාතු තිබ්බත් ඔය ඔක්කොම මෙන්නේ අපි දන්නවා 12 වර්ගයක් තියෙනවා. ඔය 12 වර්ගයේම හරිද? 12 ආයතන 12ක් තියෙනවා. ඒ 12ම වර්ග සභා වර්ග දෙකක්. එහෙම නැත්නම් ස්වභාවයන් දෙකක් විතරයි. ඒතර අන්නේ ස්වභාවයන් දෙක අනුව අපි හේතු සාහිත්‍යව පරීක්ෂාවක් කරන්න ඕනි. ලෝකයට මේ ස්වභාවයන් දෙකේ තමයි තියෙන්නේ එහෙනම් ඒ ස්වභාවයන් දෙක පරීක්ෂා කරලා අසාධාරණ නිගමනයකට එනවා. හ්ම්. මොනවද ලෝකයේ තියෙන ස්වභාවයන්ද? මොනවද? ජීවි අජීවි. ඒක හරිද? ඊට අමතරව මොනවද ලෝකයේ තියෙනවද? නාම නාම රූප. නාම රූප. නාම රූප කියන්නේ? ඒකට ඒකටම වැටෙනවා. ඒකට වැටෙනවා කියන්නේ කොහොමද? ජීවි ජීවි. මොනවා නාම රූප කියන්නේ? ඇසට පෙනෙන ඇස් කන් ලැබෙනවා හැර මොන කන වෙන්නේ සංඥානක අවිඥානක නේද ඒ කිව්වේ හරි පණ ඇති ඒවා නැති ඒවා එහෙම නැත්නම් බුදුහාමුදුරුවෝ කිව්වේ සවිඥානික අවිඥානික ඒවා විතරයි ලෝකේ යන්නන්න පුළුවන් ඇහෙන් දැක්කත් කනට ඇහුණත් ගඳ දැනුණත් රස දැනුණත් ඔක්කොම මොනවාද? පණ ඇති ඒවා ලෝකේ අපිට අඳුරන්න ලැබෙනවා ඒක පණ නැති. ඊට අමතර මොනවද හම්බෙන්නේ? ඊට අමතර තියෙන්න පුළුවන්ද? ඉතල එකක් තියෙන එක නේද? ඒගොල්ලෝ බෑ. ඉතින් ලෝකේ මොනවද ඉබ්බත් ඊට අමතර අපිට හම්බෙන්න විදියක් නැහැ. ඒක පණ තියෙනවා ඒක නැති. හරි? රූප තියෙනවා පණ තියෙනවා කියලා අපිට හිතාගෙන ඉන්න පුළුවන් ඒක පණ නැති ඒවා. හරිද? සද්ද ඇහුණා නම් එක්ක පණ තියෙන එකකින් ආපු සද්දයක් නැත්තම් පණ නැති නම් ගඳක් ආවනම් ඒකත් ජීවි ස්වභාවයෙන් කියන කිසි සද්දයක් පණක් ගඳක් එන්න පුළුවන් ජීවි නැත්නම් අජීවි පණ නැති රස දැවුණා නම් එතේ වෙනද? එක්ක පණ දීමේ යමුනා හරි කෑවා. රස දැල්වා. නැත්තම් පණ නැතිවා. එක්ක පණ තියෙනවා කනවා නැත්තම් පණ නැති වෙන කන්නේ. හරිද? 35 වුණා නම් ඒකද මතක් කරන්නේ නැත්නම් මුළු ලෝකෙම තියෙන ඔය ස්වභාවයන් සියල්ල මොනවාද? කොටස් දෙකයි. අවිඥානිකයි අවිඥානිකයි නැත්නම් පණ ඇති සහ නැති. හරිද? ඒත් දැන් පණ ඇති නැති කියලා වර්ග දෙකක් කියලා නම් පැහැදිලි. නමුත් පුළුවන් ද පණ ඇති ඒවා නැති ඒවා ලෝකේ සියල්ල හොයන්න. බෑ. හරි. ඒක කොහොමද කරන්නේ? ස්වභාවය තමයි. ද්‍රව්‍යාවයන් දෙකයි තියෙන්නේ. එක්ක පණ කියන ඇති කියන ස්වභාවයක් තියෙනවා නැත්නම් පණ නැති ස්වභාවයක්. ස්වභාවයන් දෙක ගැන පරීක්ෂණයක් කරන්න කියනවා. ඒත් ඔක්කොම ගැන හොයන්න බැරි නිසා බුදුහාමුදුරුවෝ දාරනවා තමා තුලින් පරීක්ෂා කරන්න තමා තුලින් පණ ඇති ස්වභාවයයි පණ නැති ස්වභාවය හොයාගන්න කියලා. ඒකල්ලා පණ ඇති ඒවා ඔක්කොම මේ විදියයි පණ නැති ඒවා ඔක්කොම මේ විදියයි කියලා තීරණයක් ගන්න. දැන් තමන් ගාවක් තියෙනවා නම් පණ තියෙනවා නැති ඒවයි. දැන් ලෝකේ තියෙන තේජාලි දෙක. හරි? දැන් ඒ දෙක ගැන තම පරීක්ෂණයක් කරලා ඒකට අනුව සාධාරණ තීරණයක් ගන්න පුළුවන් නම් අනිත් පණ තියෙන එකත් මෙහෙමයි. දෙකට පණ තියෙනවා නම් මේකටත් ඒ විදිහ පණක්. පණ නැත්නම් ඒකත් මේ විදිහමයි. හරි? සාධාරණයි. හරි? හේතුවක් වෙනවා හේතු නැතුව මෙන්න හේතු නැතුව බුදුහාමුදුරුවෝ කතා කරලා නැහැ කොහෙවත් හැමතැනම හේතු ඵල ධර්මතාවයක් බුදුහාමුදුරුවෝ කියන්නේ හරිද? නමුත් දැන් අහන්නේ තමා තුල පණ ඇති සහ පණ නැති කියන ස්වභාවයන් දෙකම තියෙනවාද? තමා තුල කියන්නේ තමා තුල කියන්නේ තමා එන්වයරන්මන්ට් එක අයින් ගන්න වෙනවා දැන් එන්වයරන්මන්ට් එකට මේ එන්වයරන්මන්ට් එක හොයන්න ගියොත් ඔක්කොම පණ ඇති නැති යන ඔක්කොම තියෙන්නේ. එහෙනම් ඒ ඔක්කොම තමන් තුලින් පරීක්ෂණයක් කරගන්න කියලා බුදුහාමර කියනවා. ඉතින් ප්‍රශ්නයක් තියෙන එක තමයි මාත් මේ අහන්නේ ප්‍රශ්නයක් අහන්නේ තමා තුළ එතකොට ওই ಜಾති දෙකම තියෙනවද තියෙනවා තියෙනවා නැතිනම් හා මට ඉස්සෙල්ලා වින්කලා කියන්නේ මේ පණේ පණ නැහැ කොණ්ඩේ කොණ්ඩේ පණ නැහැ ආ කොණ්ඩේට පණ නැහැ හා හරි මොනවද මට දැන් වෙන් කරගන්න ඕනේ මට ওই නාම රූප අරම වචන මට වැඩන්නේ තමන් හරියට දැන් ප්‍රායෝගික මට පෙන්වන්න මේ මම දින මේ නැතිව කියලා හරියට වෙන පොතු කපන්නේ නේ පොතු කපනකොට පාන්නේ ඒක හරියන්නේ නැහැ හරියට වෙලා බලන්න අවයව ගත්තාම බන තේනේ දැන් පිට තියෙනවා නෙවෙයි තමන් ළඟ තියෙනවා කියලා. හිතවිල්ල කියන එක දැන් මම කියවනේ උදේ මම කියවනේ හිතවිල්ල කියනවා බාහිරින් ඇති කරලා දෙනේවා කියලා. තමා තුල. මම කියන්නේ තේරුම් දෙක. ඈ එකයි තියෙන්නේ. එහෙනම් එකක් තමයි කරන් දෙන්නේ. එහෙනම් මම කරන් දෙන්න. ඒ තමයි එකයි පරික්ෂා ගන්න. ලාත්තට කෙසේ දේවල් මම හිතන්නේ නෑ අර හෘද පණ තියෙනවා කියලා කියන එකට මම තේරෙන්නේ නෑ මහා මම ආය කාගෙවත් දිහා බලන්නේ නැහැ තමන් ගාව තියෙනවද කියලා බලා ගන්නවා තමන්ට පණ තියෙනවද නැද්ද කියලා අහන්නේ කොටස් දෙකකට දෙකකට ඒකේ අර තමන් විහිං කෙරෙන්නේ නැති දේවල් හුස්ම ගන්න එක හાર્ට් බීට් එක එහෙම ඒක වෙන දෙයක්ුයි තමන් හිතලා කරන දේවල් අනිත් එක එහෙමද නේද මම තියෙනව නේද දැන් තමන් පණ තියෙනව නැද්ද දැන් දැන් මේ කෝපෙට පණ තියෙනවද නැහැ නැහැ කියලා තමන් පිළිගන්නවනේ දැන් මේ දෙයට පණ තියෙනවද නැහැ බිත්තියට නැහැ ගස් වලට? ගසට පලේ තියෙන ප්‍රාණයක් දෙන්න බුලන්දා අයියෝ. බුලන්දා? එළෙනින්ද පණ දෙනවා? කතා කරන්නයි කතා කරන්නයි ක්‍රියා කරන්නයි නෑ කිව්වා. කතා කරන්නයි ක්‍රියා කරන්නයි බෑ. එහෙනම් පණ තියනවද මොකද කරන්න ඕනේ? කතා කරන්නේ ක්‍රියා කරන්නයි. කතා කරන්නේ ක්‍රියා කරන්නයි බුලන්දා. එහෙනම් ගස්වලට පණ තියනවද? නෑ. අනේ? නෑ. හරි. පණ යන්න කලින් ඇගේ පණ තියෙනවා. පණ යන්න කලින් ඇගේ පණ තියෙනවා. පණ ගියන් පස්සේ ඇගේ පණ නැහැ. පණ යන්න කලින් ඇගේ පණ තියෙනවා කියන්නේ කොහෙද පණ තියෙන්නේ? ඒ ඒ දෙක පරස්පරයි. පණ යන්න කලින් නැහැ ඇගේ පණ තියෙනවා. <laughs> යන්න කලින් පණ නැහැ. අවින් ඒ කියන්නේ මල ශරීරය ගැනද කියන්නේ මල මල ශරීරය එතකොට අර වගේ අවිඥාන අවිඥානිකයි ජීවත් වෙන ශරීරය නමුත් මේකේ දැන් අපිට මල හඳක් ගැන කිව්වොත් ඒක විරාවට පත් දිරලා පත් වෙලා යනවා මම කියන්නේ දැන් පඳ තියෙනකන් වැඩ කරන ඒවා පඳ <laughs> පඳ වැඩ කරන්නේ වැඩ කරන්නේ මම පඳ ඉතින් එකක් පර දේවා එකක් පර නෑ. මොකද්ද මම දෙන කෑල්ල? මොකද්ද පණ දෙන කෑල්ල කියලා මට වෙන්නේ. මට වෙන් කරගන්නකොට මේ පණ දෙන කෑල්ල මේ පණ දෙන කෑල්ල. මට යන්න කරන්නේ පණ ගියාම ගන්න නැත්නම්. දත් සාමද දෙම කෙරේ ඒක දත් වැඩි කැඩි වලට පණ තියෙනවා. කැඩි වලට පණ තියෙනවා. ඇති වෙන වේදනාවක්. වේදනාවක් ආ. ඒ වගේ එකකට අවිද්‍යාව දෙකයි. දැන් පණ තියෙනවාද නැද්ද කියලා වෙන් කරගන්නේ කොහොමද කියලා මට කියන්න. දැන් මේ කෝපෙට පණ නැහැ කිව්වේ. ඒක ක්‍රියා ඒක කිසිම තනියෙන් ක්‍රියා. ප්‍රතිචාර ප්‍රතිචාර ප්‍රතිචාර දක්වන්නේ පණ නැති පණ නැති යන් ප්‍රතිචාර දක්වන්න බෑ. ඒතර ප්‍රතිචාර කියලා අපි කිව්ව මොනවද ප්‍රතිචාර? හෙල වෙනවා නේද? හෙල වෙනවා. හිතන වෙනවා නේද? කතා කරන ක්‍රියා කරන ඒවා දිනනවා. දැන් රොබෝලා එහෙම පිටව කතා කරන ක්‍රියා කරනවා. පණ දිනනවාද? එනද කාරණා මම හරියට දැන් ඕනේ මට පණ හොයාගන්න. හිතවිල්ලයි සිතුවිලි සිතන. හිතවිල්ල කියන්නේ මොකක්ද? කතා කරන ගාගෙන ස්වාමිනාස් කියන්නේ කතා කරන්න පුළුවන්. ෂෙයා කරන්න පුළුවන්. ක්‍රියා කරන්න පුළුවන්. ඒක තමයි කියන්නේ. දැන් ඒ කියන්නේ ප්‍රබවලා ඉන්නවා කතා කරනවා ක්‍රියා කරනවා. ඒක තමයි මම මාද කියන්නේ හරියටම කියන්නේ. ඒ කියන සොයක්‍රියව කියලා. හිතලා කරගන්න බෑ. හිතලා කරගන්න බෑ. එහෙනම් ඒකට ඒ බැටරි දැම්මොත් නම් ඒක ඇවිදි. ඒ බැටරි තියෙනකන් ඒක යයි. ඒ වුණාට ඒකට හිතලා කරන්න බෑ. බෝනික් එක වයින් කරලා තිබ්බාම ඒක යයි. හැබැයි ගිනි ගිනිගොඩක් තිබ්බත් ඒත් ඒත් යයි. හැබැයි අපේ තමක බෝනිකා වයින් කරලා තිබිලා ගිනිගොඩක් තිබ්බම බෝනිකා ගිනිගොඩට වැටලා පිච්චේ. දැන් බල්ලෙක් එනවා. බල්ලා ඔහම එනකොට ගිනිගොඩක් තිබ්බොත් දෙන්නේ. ආවයි නේ. අයියේ. හිතන්න පුළුවන්. එහෙනම් ප්‍රතිචාර තුනක් තියෙනවා. එහෙනම් පණ තියෙනවා නම් හිතලා කතා කිරීම ක්‍රියා කිරීම කියන හැකියාව තිබිය යුතුයි. ආන් එහෙම ස්වභාවයක් තියෙනවා නම් ඒකට තමයි පණ කියන්නේ. දැන් මේ හැකියාව තියෙනවද කෝපෙට? මෙහෙදට ගහකට පෑනකට පොදකට නෑ. ආ. දැන් ආන්නේ නම් තමන්ගේ ශරීරයේ නැත්තම් <laughs> ආයෙත් එතනම ඉන්න. ආයෙත් එතනම ඉන්න. කතර ඒක අදාළයි නේද ඉතින් මොකද තමන් තුලින්ම නේද බුදුහාමි එහෙනම් තමන් තුලින්ම හොයාගන්න තමා තුළ තමන්ගේ ශරීරයේ කොයි කැලේද ඔය වැඩ තුල පුළුවන් කියලා නම් කියලා මුළු එකම ගත්තම මුළු එකම ගත්තම මනස මනස කියන එක වෙනයි අනිත් ශරීරය මොකද වෙනයි කිව්වේ මාතකේ දැන් මොකද කියලා මම කිව්වේ මොලේ කියලා මොකද අර කොට අපලත් කියන්නේ බලන්න අර කොටත් ඔය කරා දෙන්න බලන්න කොටස් කොටස් ගත්තොත් බෑ හ්ම් ඔයාලා ඔක්කොම බලමු ජීව ජීවි කියන එකේ මන කියන එක තමයි මම හිතන්නේ ජීව කොටස. මන කියන එක? ඇයි? මන කියන්නේ මොකක්ද? මනසින් ක්‍රියාත්මක වෙන්නේ. මන ක්‍රියාත්මක කරන්නේ. ශරීරේ හැම අවයවයක්ම ක්‍රියාත්මක කරන්න මනස සංඥා කරන්නේ. එතකොට මනස තමයි මම කියන්නේ ශරීර කියලා නෙවෙයිද? දැන් ශරීරෙදි බෙදන්නේ. දැන් කල්පම් බෙදන්නේ කියේ. දැන් මම පෙන්නන ශරීරය කැල්ලක් නෙවෙයිද? වෙන කැල්ලක්. නෑ ඒක ඇතුලේ ඒක හරි නේද? හරි දැන් ඉතින් අනිත් එක කොහොමද? මම කියන්නේ ශරීරය කැල්ලක් නෙවෙයිද කියලා මම අහන්නේ. ඔව් ඒක පණ තියෙන්නේ මොලේට. පණ මොලේට. එහෙනම් මොලෙන් කතා කරමු ගුලන්නේ. මොලේ ක්‍රියා කරන්න බලන්න. ඈ කොටස් විදියට ගත්තොත් බෑ. පළාත් ටික ඔක්කොම ගත්තොත්? ඔක්කොම ගත්තත් පුළුවන්. කොළ? දැන් පළාත් ටික ඔක්කොම නැද්ද මැරිච්චාම? එතකොට මේ යව හිතන්න. ඇයි හිතන්නේ වෙන්නේ? විඤ්ඤාණය මනස ක්‍රියාසක වෙන්නේ. මාත නැහැ? පණ නැහැ. ඈ? මාත ක්‍රියාත්මක වෙන්නේ නෑ. පණ නෑ. ඒකට පණ කියන එක වෙනයි. ඔන්න ඒ තමයි මේ කිවි. ඒක තමයි කොච්චර කිව්වත් තේරෙන්නේ නැද්ද කියලා. තමන් දැන් උදේ මං කිව්වා සරලව හිතන්න කියලා. හරිද? එහෙම තේරෙන්නේ නැහැ ඔය තමයි මේ කියන්නේ. දැන් තවම්ම කිව්වා මැරිච්චාම පණ යනවා. නැත්තම් හිත යනවා. විඥාන යනවා කියලා ඔය කතා කරා. එතකොට දැන් මැරිලා ඔය යන පණ එහෙම නැත්නම් පණ කියලා අපි කියමුකෝ. සිත විඥාන. එහෙමක බුදුහාරු කියලා නෑ. හරිද? ඒක මොකක්ද වෙන්නේ කියලා පස්සේ කියා දෙනවා කියලා මම කියවනේ. ඒක අනිද්දාට දැන් ඔයම් හිතාගෙන ඉන්න බණ කියන එක ගිහිල්ලා සම්බන්ධ වෙන්නේ ආයෙ කොහෙටද? මං කියන්නේ දැන් මරිච්ච අවස්ථාව ගැන හිතන්න කියලා. හරිද? මැරෙනකොට ඔවුන් පණ යන මතම කයයි. ආයෙ කොහෙටද යන්නේ? තවත් සිතක. භාවය කියන්නේ මොකද්ද එතන තියෙන්නේ? ශරීරය. නේද? ඒක මේ මේතයක් පුටුවක් ගන්න නෑනේ. එතකොට ඒකට එකතු වෙන්නේ මොකද්ද? අර පණ කියලා අපි කතා කරන මොකක්ද ධර්මතාවය කොහොමද යන්නේ කියන එක තමයි දැන් හිතන්න එපා තමන් හිතුවත් මේ පණ මෙහෙ කියලා මෙහෙ යනවා කියලා ඒක අවිද්‍යාවර හේතුවක් වෙනවා එහෙම හිතනවා මම මේ කාරණාව අපේ හරි කන විතරයි මම කියන්නේ ඒක තමයි පස්සේ මම කියා දෙනවා කොහොමද මේ පණ කියන්නේ මොකක්ද ඒ ඔක්කොම කියන එක එතකොට දැන් මෙතනට පණ එකතු වෙනකොට ඒ ශරීරයට පණ තිබ්බා නම් එතකොට ඒ තියෙන පණයි මේ පණයි පණ කීයක් වෙයිද එතකොට පණ දෙකයි නේ. දැන් පණ පණ තියෙන එකද මේක එක තියෙන්නේ? අර ජීවිතේ තිබෙට. එහෙනම් ශාරීරිය මොකද්ද? ශරීරය තිබෙට ශරීරය කියන්නේ පණ නැති එකක්. පණ නැති මේ ශරීරයට පණ එකතු වෙලා තියෙන තාක්කල් පණ තියෙනවා කියලා අවිද්‍යාවට තමයි අපිපත් වෙලා ඉන්නේ. ඔබ තමයි ඔබ තේරෙන්නේ කියලා කියන්නේ. මේ ශරීරය කියන්නේ අජීවී වස්තුවක්මයි. ඒක ක්‍රියාත්මක කරන්න පණ කියලා එකක් Tamanට එකතු වුණාම ඕකට තමයි අපි හිත කියලා කියන්නේ. හිත ගැන එකක් ගැන කතා කරනවා. හිත නැතුව මේ වැඩ දෙකම කරන්න බෑ කියලා මම උදේම කිව්වා. හිතනවා කියන ක්‍රියාකාරීත්වය ඒක ක්‍රියාකාරීත්වය. මේ ඇඟ නැතුව හිතට පවතින්න බෑ. ඒක මේ එකට එකට බැඳිච්ච ධර්මතා දෙකක් කියලා බුදුහාමුදුරු කියනවා හරියට කොයි වගේද? ධර්මිටි දෙකක් වගේ කියලා මුළුන් කරලා තියෙනවා. මෙහෙම කරලා තියෙන ධර්මිටි දෙක වගේ. මේ ධර්මිටිය මේකට හේත් වෙලා ඒකට බරින් තියෙනවා. මේක මේකට හේත් වෙලා දෙක තියෙනවා. එතකොට දෙක දෙක දෙකටම උදව්ව කරගෙන දෙක පාතිනවා අපිට මේක වෙන් කළා තේරුම් කරගන්න ලේසි නෑ. ඒ තමයි මේක ධර්මයෙන් තේරුම් කරගන්න ඉන්නේ. සිතට කය නැතුව පවතින්න බෑ. කයකට සිත නැතුව පවතින්න බෑ. දෙක එකින් එකට බද්ධ වෙලාමයි තියෙන්නේ. එහෙනම් තමයි කිවි. එහෙනම් ආන් ඒක තේරුම් කරගන්න සිත කියන්නේ වෙනම ධර්මතාවයක්, කය කියන්නේ වෙනම ධර්මතාවයක් දෙකක්. ධර්මතාවයෙන් දෙක අතරම දෙයක් නෙවෙයි. එතකොට මේ මේ කය කියන එක අපිට තේරුම් කරගන්න කිව්වා අජීවී වස්තුවක්. අවිඥානික යෝග. ඒකට විඥානයක එකතු වෙන එකයි. විඥාන කියන එක ස්වභාවයක් වෙනම තියෙයි ඒක තමයි සිත තියෙන්නේ. දැන් තේරෙනවද? ඔය කියන මන ආයතනේ නම් මොකටවත් ආයි පණ කියලා ගන්න නැහැ. මන ආයතනේ පණ දෙන්න මරිච්චාම පස්සේ පණ දෙයි. එහෙනම් ඒක තමයි කියේ ආයතන ගත්තාම ආයතන කියන්නේ ඒවා අජීවී ස්වභාවයන් ඒවා පණ නැහැ. හරිද? මොකටවත් පණ නැහැ බුදුහාම කිව්වේ නිස්සත්තු නිජීව කියලා. මේ සත්දේ ජීවියක් මොනවත් ලෝකේ නැහැ. ඊළඟට කිව්වේ ඒක. හ්ම්. එහෙනම් මොකද්ද මේ පරීක්ෂා කරන්නේ පණ නැති එක බලන්න. තමන්ගේ කය බලන්න ඉවා. තමන්ගේ කය ගැන බලලා අජීවී ලෝකය ගැනම දැනගන්න පුළුවන් කය ගැන පරීක්ෂාව කරගෙන යනකොට. හරිද? ඊළඟට මේ සිත කියලා එකක් ගැන අපි කතා කරනවා. අන්න නැත්නම් කන කියලා එකක් ගැන කතා කරනවා. ඒක වෙනම පරීක්ෂා කරනවා. ආන් එක තුළින් ලෝකේ ජීවි කියන தත්ත්වය ගැන අපි හිතාගෙන ඉන්නේ කියන එක. අපි කියන්නේ පණ තියෙනවනේ එයාට සිතක් තියෙනවා. පණ නැත්තයි තමයි. ඒක පණ නැති එකක් තමයි මේ කය කියන්නේ. සිත කියන්නේ පණ තියෙන්නේ. අන්න මොකද්ද බලන්න කියලාද? සිතයි කයයි කියන්නේ. ඒ තමයි කායානුපස්සන, චිත්තානුපස්සන කියලා දෙකක්. මේ කය ගන්නමයි සිත අනුමයි පරීක්ෂා කරනවා. හරිද? ඔච්චර ගන්නේ. ඒ දෙක පරීක්ෂා කරනකොට ලෝකේම පණ ඇති වගේ හැටි පරණ තියා ගැටි දේ. ඒකයි පරීක්ෂා කරන්න දෙයක් නේ. දැන් හරිද? හ්ම්. දැන් ඉතින් මෙතන කාලේ පණ තියනවා කියලා නේ. හරි. නැති එකක් තමයි ඔක්කොම. හ්ම්. දැන් එහෙනම් ඔන්න ඕකෙන් අපිට කරන්න කියනවා වැඩ ටිකක්. මොනවද වැඩ ටික? දැන් අපි පරීක්ෂණයක් කරන්න පටන් ගන්න. මොකද්ද පරීක්ෂණය? මේවා කය කියන එකයි සිත කියන එකයි දැන් මුලින් කරගත්ත දෙක. මේ දෙක නිත්‍යද අනිත්‍යද? සැපද? දුකද? ආත්මද? අනාත්මද? සුබද? අසුබද කියලා පරීක්ෂාව කරන්න. දැන් නම් වචන තමන් දන්නවා මේවා ඔක්කොම අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා තමන් කියයි. ඒ කියන්නේ බුදුහාමුදුරු කිව්ව හින්දා. ඉතින් ඔක තේරෙලා නම් තමන් උතන ඉන්න විදියක් නැහැ. තමන් රහත් වෙන්න බෑ. ඒ කියන හින්දා කීමක් විතරයි. තමන් පරීක්ෂාව කරන්න ඕනේ නම් ඒවා එහෙමද? බුදුහාමුදුරු කිව්ව නිසාවත් මං කියන හින්දාව පොතේ තියෙන හින්දාව බෑ. තමන් පරීක්ෂා කරන්න. හරි? දැන් අර වෙලා තියෙන්නේ ඕක. අර ඉස්කෝලේදීත් එහෙමයි. ඉතින් පාඩම් පොතේ දැන් පරීක්ෂණයේ නිගමනයේ දන්නවා. ඉතින් පරීක්ෂණේ බොරුවට කරනවා මම. එහෙම කරලා ප්‍රතිපලයක් නැහැ. තමන් දැන් ඕක ඒකේ නාකර ප්‍රතිපලය දැන් පොතේ දිනනවා පරීක්ෂා මෙහෙම කරා මේ නිගමනයේ මේ මගේ ඒක දැනගෙන තමයි මම පරීක්ෂණේ කරන්නේ. එහෙම බෑ. දැන් තමයි අවංකව පරීක්ෂණේ කරලා ඒක හරිද කියලා තමන්ටම අවබෝධය දෙන්න. තේරුණා? කියලා බුදුහමෙත් පරීක්ෂාව කරලා ඇතිවෙච්ච නිගමනය තමයි බුදු වුණා කියලා කියන්නේ. එහෙනම් දැන් බුදු වෙලා කිව්ව දේ Taman අහගෙන දැන් Tamanත් බුදුහාර වගේ කිය කිය හිටියට Tamanට බුදු වෙලා ඇතිවෙච්ච නිගමනය දැන් කියනවා. දැන් Tamanත් කියනවා දැන් හරියට ආයානි සියල්ල අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා. ඒක තේරිලා නා. හරිද? තේරුණා නම් Taman rahat වෙලා දෙන්නවා. එහෙනම් දැන් ඕකේ බලන්න අවස්ථා තුනක් ගැන කියනවා. මොනවද? මේ සිත සහ කය කියලා දෙකක් තියෙනවා. ඒ දෙකෙන් අපිට බලන්න කියනවා මේ වාගේ ස්වභාවයන් තුනක් වෙනවා. මේවා ඇති වුණා නම් ඇති උනේ කොහොමද? ඉතින් සිතයි කයයි කියන එක ඇති වුණු ක්‍රමයක් තියෙනවා. මොකක් හරි ක්‍රම හේතු සහිතව. හරිද? හේතු සහිතව නේ නිකන් බෑ. ඊළඟට ඒවා පවතිනවා නම් මොන හේතුවක් ඇදලා පවතිනවා. ඒවා නැති වෙනවා නම් ඒවා නැති වෙනවාද කොහොමද නැති වෙන්නේ? ඒකට හේතු මොනවාද? හරිද? ඇතිවීම පැවැත්ම නැතිවීම කියලා අවස්ථා තුනක් තමයි මේ ලෝකේ අපිට හඳුනන්න පුළුවන්. ඒකට කියනවා උපාදේ, තితి, භංග කියලා. ඒතර මේ අවස්ථා තුනේ බලන් ඩෝණි සිතයි කයයි කියන දෙකේ. හරිද? සිත ඇති වෙන්නේ කොහමද? පවතින්නේ කොහමද? නැති වෙන්නේ කොහමද? කය ඇති වෙන්නේ කොහමද? පවතින්නේ කොහමද? නැති වෙන්නේ කොහමද? දර වැඩ හයක්. ඕම් මේ වැඩ හය තමයි විදර්ශනාව කියලා කිව්වේ. ඕක පහළ වෙනකොට ඥාන ටික පහළ වෙයි තමයි ලෝකෙ ගැන. හරි? දැන් දෙකම එකපාර කරන්න බෑ. එහෙනම් අපිට පහසුවෙන් අඳුර ගන්න පුළුවන් එකක් තමයි මොකද්ද? කය. ඉස්සලා කය වෙන පරීක්ෂා කරනවා. ඒක පරීක්ෂා කරගෙන යනකොට අපිට අර අහු වෙනවා. මොකද දැන් සිත කියන එක මම දැන් කලින්ම කිව්වා සිත කියන එක මොකක්ද වෙන්නේ? කය නැතුව සිතට ආදින්න බෑ. දැන් කය ගැන හොයාගෙන යනකොට අපිට ඕන් ඔය සිත කියන එකත් ඔකෙන් අල්ලගන්න අපිට මොකද සිත වෙන කොහෙවත් තියෙන්නේ නැහැ. මේ කෝපේ මේ සුකුටි ඔය කොහෙවත් තියෙන්නේ නැහැ. එහෙනම් කය ගැන හොයාගෙන යනකොට අපිට සිත කියන එකක් අහුවෙයි. එහෙනම් පහසුවෙන් පුළුවන් පුළුවන් දෙක අපි පරීක්ෂණය කරන්න පුළුවන් ඒක ඉස්සෙල්ලා පරීක්ෂා කරලා ඊළඟට යනවා අනිත් එක. එහෙනම් ඉස්සෙල්ලා බලන්නේ මොකද්ද? කාය. එහෙනම් තමයි අපිට බුදුහාමර සතිපට්ඨාන ඉදලි මුලින් කිව්වේ කායානු පස්සනාව මුලින් දෙන්නේ. කාය ගැන බලන්න. හරි. දැන් මොනවද කාය ගැන බලන්නේ? දැන් මොනවද බලන්නේ? කාය ගැන හැදිලා තියෙන හැටි බලන්න ඕනේ. ආවතින් හැටි බලන්න ඕනේ. එකට වෙන්නේ මොකක්ද? දැන් ඉතින් ඔය තුනමත් එකට බෑනේ. නේද? එකෙන් එකක් පටන් ගන්නට වෙනවා නේ. හරිද? හ්ම්. මොකද කරන්නේ ඒකේ? ආ මුලින් අපිට දල වශයෙන් අදහසක් ගන්නකො මේක හැදිලා තියෙන්නේ කොහොමද? නමුත් ඒක සාධාරණ නැහැ. හරිද? සාධාරණ නැහැ කියනත් හේතු බුදුහාමුදුරු කියනවා. දල වශයෙන් වටහා ගන්න මේක හැදිලා තියෙන්නේ කොහොමද? මේක පවතිනකොට කොයි වගේද? මේකට වෙන්නේ මොකක්ද? හරි? එතකොට දැන් අපිට බලන්න කිව්වා මේවා කොහොමද හැදුනේ? දැන් බලන්න කිව්වේ Tamanne කවුරු කියන හින්දා කියන්නේ එහෙම නෙවෙයි. Taman පරීක්ෂා කරලා තේරුම් ගන්න වෙනවා මේ කය කියන එක හැදුනේ කොහොමද? කොහොමද? මම කොහොමද හැදිච්ච විදියක් Taman ඔයාලා කියන්න. පොතේ තියෙන ඒවා අරයා කිව්වේවා මෙයා කිව්වේවා එහෙම නෙවෙයි. Taman ඔයාලා බලන්න ඕනේ කොහොමද මේක හැදුනේ? දැන් ඒක ගැන විතරයි ඈ සිත වෙනම කතා කරනවා. වෙනම ඒ ගාන වෙනම කතා කරනවා. දැන් කය ගැන ඉඳලා යනවා. කය ගැන හොයන්නේ මොකටද? පණ නැති தත්ත්වය අඳුරන. හරිද? හ්ම්. ඒ කියන්නේ කේස් ලොම් දත් නී කියලා තමයි කියන්නේ කැලිටාත් යන්නේ. ආන් ඒවා. හැදුනේ කොහොමද? බෙදාන බෙදාන ගියම් කාටද බෙදන්නේ? සයිල සයිල සයිල බෙදාන සයිල. ඒ හැබැයි මොදේලා නම් ගිනි සුලං කියන්නේ ඇයි කියන්නේ? කොහොමද තද ඇති දේවල් වලින් තද ඇති දේවල් වලින් හා. يعني ඇට දත් නිය ඉස් හ්ම්. ඒ වගේ හැට දත් නිය කියන ඒවා ඒ වගේ ඉතින්. ඒක හදන්නේ මොනවද? ඒක තදයි. ඒ තද ඒවා කියන්නේ මොනවද තද ඒවා කියන්නේ? පඩවිය මම පඩවිය අයියෝ අයියෝ අයියෝ තද ගතිය දැනෙන තද ගතිය සේව කොහෙන්ද ආවේ ඔබට ඈ මොනගෙන්ද ගර්භාෂයට ඉන්නකොට මමගේ ආහාර වලින් ගර්භාෂය තුළ ඉන්නකොට අම්මා කාපු කෑමෙන් හැදෙනවා හා ඊට පස්සේ හරි මම ගර්භාෂයේ ඉන්නකොට මව කුසේ ඉන්න කාලේ අම්මා ගත්තු ආහාරයෙන් හැදුනා. හරි ඉතිරිවද? දැන් අපි කන ආහාරය. දැන් පවතින්නේ? පවතින්නේ ආහාරයෙන්. ඒ මොනවාද කියන්නේ දැන් තදගතියෙන් කෑවා කියලා තදගතිය දෙක නෑ ඒක දැන් ඇදිච්ච එක පවතින. දැන් මං අහන්නේ තමයි හැදෙන්නේ කොහොමද කියලා. මං කියන්නේ හැදෙන්නේ කාලා. නෑ අර කවුද මේ අර සෛල බෙදිලා වෙලා. ඒ සෛල හැදෙන්නේ මොනවාද? <laughs> සෛල හැදෙන්නේ මොනවාගෙන්ද? කෑම ඒක තමයි කෑම. ඒක තමයි කියන්නේ. ඒකයි ලැබෙන්නේ මොනවාද? අම්මා කුසේදී ඔක ඇතුලේ තමයි බලි. අම්මා තාත්තා එකතු වෙලා සුක්‍රාණ ඩිම් එකතු වෙලා මගුදේදී අර ගත්තා. ඒ අය සුක්‍රාණ ඩිම් ඇතුලේ ඒ අය කාපු හින්දා. නැත්නම් ඒ හැදෙන්නේ? කෑම හින්දා විතරයි ඇඟ හැදෙන්නේ. ආහාර නැතුව කිසිම ශරීරයක් තරහ වෙන්නේ නැහැ. බුදුහාමුදුරුව දක්වනවා එක தත්වයක් නෙවෙයි අපිට පෙනෙන නොපෙනෙන හැම தත්වයකම සබ්බේ සත්තා ආහාරට්ටිතික. හරිද? සියලු தත්ත්වය ආහාරය පාදක කරගෙන වාසය කරන්නේ. ඒ කියන්නේ අපිට පේන්න තුරන් දෙයයන් අතදී මොන හරි ආහාරයක් ඕන. හරිද? ඒකට එහෙම ආහාර කෙනෙක්වත් තියෙන්නේ. අපිට තේරෙන්නේ නැහැ. නමුත් එහෙම ආහාර නැතුව ජීවත් වෙන කෙනෙක් නැහැ. සබ්බේ සත්තා. සියලු தත්ත්වය ආහාර කරගෙන යන ආහාර අපිට තේරෙනවා, Tamanට තේරෙන දේ. ඒක කෑම නැති වුණොත් මේ කයට මොකද වෙන්නේ? ඒකේ හිතටවත් තියෙන්න පුළුවන් නේද ඔබට? ඒ කය නැති වුණාද හිතටත් පාදේ විදියන්නේ ඒකත් නැතිලා යනවා. හරි. එහෙනම් ආහාරයෙන් තොර කිසිම සත්‍යයක කයක් සකස් වෙන්නේ නැහැ. එහෙනම් කය හැදෙන්න හේතු මොනවාද? ආහාර. මොකදෙදිත් එහෙම ඊට කලිනුත් එහෙමයි කොහමද හැදෙන්නේ කියන්නේ. වැරදිද? ඒක ඇත්තද බොරුද? දැන් කවුද කියනද පිළිගන්නේ? හින්දා දෙක එහෙම වෙන්නේ. නෑ නෑ ඉතින් දැන් අර පණ පණ යනවා කියන්නේ. ඒකට පණ කියලා කැමස්ටර් දෙන්නේ නෑ. කැමස්ටර් දෙන්නේ. පණ යන්නේම කැම කොටකට. ඒක කකා කකා ඒක හැදෙනවා. කුණුවරකට හරි කමන්නේ ගර්භාෂයකට හරි කමන්නේ උපපාතික හරි කමන්නේ එතන තියෙන්නේ ආහාරය සකස් වෙච්ච සමූහයක්. ඒක ආහාර කරගන්න එක තමයි ගිහිල්ලා කරන්නේ. පණුව ඉන්න තැනක උනා එතකොට තියෙන ජරාකටත් තමයි. ඒ ජරාකටේ තමයි හැදෙන්නේ ගිහිල්ලා. ඔය දෙන්නේ තේ જાතිය වල. උපපාතික හැදෙන දෙවියන් බ්‍රහ්මයන් හැර අනිත් අත් ඔක්කොම ඒ විදිහට. උපදින්න ප්‍රේත වතුර හැදෙන්නේ දේවගේ පරිසරයක් එක්ක. බිත්තරය ඇවිල්ලා දෙතර බිත්තරේ තියෙන මොනවාද? කාල ටික කාලයක් මොරක් බිත්තරය කඩලා බලනවා මොකද වෙන්නේ කියලා. මහා කුණුගඳයි එන්නේ. ඇයි? ඒ කුණුගඳේ පරිසරයක තමයි අරවලට පුළුවන් වෙන්නේ. නැතුව හැදෙන්නේ. එඳ ආහාර නැතුව කොහෙවත් ඔය ශරීරයක් සකස් කරන්න ක්‍රමයක් නැහැ. Tamanට මේක තේරෙන්න ඕනි කෑම නැතුව ජීවත් වෙන්න බෑ. ඒක තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මේ ආහාර සියල්ලන්ටම හේතු වෙනවා. මොනවා නැතත් ඉතින් කණ්ඩ ඕනේ. කන්නේ. කන්න ඇදදී උපරිම ඕන දාතකට කියන්න පුළුවන් ඊට වඩා ඉන්න හම්බෙන්නේ නැහැ මැල්ලෙයි. එහෙනම් ඒක ඇත්ත තමන් මේක පිළිගන්න හේතු තියෙනවා. ආහාරමයි ශරීරේ පවත්වන්න හේතු. එහෙනම් ආහාර සකස් වෙන්න හේතු මොනවාද? ආහාර සකස් වෙන්න හේතු මොනවාද? කෑම. ඒක නම් ආසාවට. ආසාවට කෑවේ? ආසාවක් නැතත් කණ්ඩ එනවන්නේ. බුදුහාමරට ආසාව තිබුණ නැති අර කෑවද නැද්ද? ආසාවටත් නේ කාණ්ඩ පුළුවන්. ආසාවට කාට කෑම පද වෙන වෙනම වෙනවා. සතරමාගුතේ. සතරමාගුතේ. පටවිය අපෝතේ ජෝවාරේ. එයා කොහෙන්ද ආවේ? කොහෙන්ද ආවේ? පටජාපදේජය කියන්නේ මොනවද ඒ වගේ මම ආහාර දෙකොටස් දෙයින විදිහට මනෝ සංචේතනාහාරයි කම්මිකාරහාරයි ආහාර කොටස් මනෝ සංචේතනාහාර කියන්නේ මනෝ ඇතේට ආපුවානේ ඒවට දිවිලි කියලා කියන්නේ ඒක පස් වෙන උත්තර හැදෙන්නේ ආහාර කියන්නේ අපි ගන්න සෑම ඒවා තමයි මම කියන්නේ කාපුවා ගැන කතා කරන්නේ හම්බත් පාන්දක් කොහෙන්ද කියලා ඔව් ආහාර හැදෙන්නේ පොළවේ පොළවේ පොළවේ මොනවාද ගස් කොළන් සත්තු ඔක්කොම කොළ වෙන්නේ ගස් කොළන් සත්තු ගෑවෝ තමන් ආහාර කරගත්තා නම් එක්කෝ ශාකමය ආහාර ගත්තා එහෙම නැත්නම් මාංශ ගත්තා මස් කෑවා නැත්නම් තත් ගස් තලේ කෑවා ශාකමය ආහාර ඒක අපි කියනවා ශාකමය ආහාර කියව මාංශමය හ්ම් එක්කෝ මාංශ එක්කෝ ගස් ගස්වල තිබෙන අල කොළ මුල් පොතු ඕවා නිකයි හරිද ඒවා ගහිනවා ඒතර මස් කෑවනම් මස් කාපු සත්තු කෑවේ අපි දැන් මම අරක් කෑමක් කෑවා, ඉල්මක් කෑවා, ආමක් කෑවා මොනවාද? ඒකත් කෑවා. ඒ සතු කෑවිත් පොළවේ තියෙන දේවල් නේ. පොළවේ තියෙන දේවල් තමයි තනකොළ කෑවා. එහෙනම් දැන් ඔය ආහාර දාමේ මුලට ගියාම ආහාර දකස් වෙච්ච මුල මොනවද තියෙන්නේ? පස්. ගස් කියන ඒවා තියෙන්නේ. ගස් ඇතුලේ මොනවද? පස් තියෙනවා. පස් තියෙනවා ජලයේ තියෙනවා. ජලයේ තියෙනවා. හරි. කෙරේලිය වන මොනවාද වලින් ගහක් දෙන්න පස් ඕන පස් නැතුව ගස්ස දෙන්නේ නැහැ. වතුර තියෙන්න ඕන. වතුර නැත්නම් ඒත් ගහ මැල්ල යනවා කියලා කියන්නේ. හරි. කුලඟ තියෙන්න ඕන. උෂ්ණත්වයේ තියෙන්නත් ඕන. සූර්යතාපය වගේ බීජයක් තියෙන්නත් ඔය බීජය තමයි දාන්න තේ මොනවා හිටවද ගා හැදෙන්න නම් මං හැදේ ගා හැදෙන්න බීජේ තිබර බීජෙන් ගිල්ලා ඔක කොටර දිහා හිටියට හැදෙන්න ස්වාමීන් එතකොට දැන් නියාම ධර්ම නේද ස්වාමීන් එතකොට ඈ මොනවා නියාම ධර්ම දැන් අපි මේ බීජ නියාම ඒ ඒ ගහකට වැඩෙන්න හරි ඒ පරිසරයට අවශ්‍ය වතුර තෙත ගතිය ඒ ඔක්කොම එනකොට නියාම ධර්ම වලින් එන දේවල් නේද මම නියාම ධර්ම නෑ මගේ දැන් ගහක් ගහක් හැදෙනවා නේද? ගහක් හැදෙනවා මොනවද කොහෙද කර්ම නියාමය? ඒ කර්ම නියාමය නෑ මගේ දැන් ඇරි ඒක වෙන ඍතු නියාමය. ඒක තමයි දවස් ගත්තේ ඕනේ ඒ අහිරු එළිය ඕනේ වතුර ඒකට අවශ්‍ය වතුර. දැන් ඒ ඔක්කොම පොළවේ ඒකට නෙමෙයි බීජ නියාමය කියන්නේ. බීජ නියාමය වෙන එකක්. කොස් ගහේ පොල් හැදෙන්නේ නැහැ කියන එක තමයි බීජ නියාමය. කොස් ගහෙන් හදන්න පුළුවන් කොස් විතරයි. කොස්කයින් තමයි මොනවා කරලවත් ඒකෙන් පොල් හදන්න බෑ. හරිද? පුවක් ගහෙන් තමයි පොල් හදන්න බෑ. පුවක් ගහෙත් පුළුවන් ඉන්නේ පුවක් විතර යන්න. ඒකේ කොස් වෙන්නේ නැහැ. හැබැයි එතකොට ඒක රඳා පවතින අර ඒ අනිත් මේවා ඕනේ නැද්ද එතකොට ඒ ඒක තමයි අපි කරන්නේ. ස්වභාවික ධර්ම බාධාරණය වෙන්නේ එතන ඊළ පුරා වෝනි හේතු තියෙනවා ගොඩක් ඔය එක හේතුවක් නේ ඔය හේතු ගොඩක් දෙනවා. ඉතින් ඒක තමයි ඉරාවුව සූර්යා ලෝකේ කිව්වහම ඒකට අදාළ ඍතු ස්වභාවයන් තියන්නේ. නීරාව වැටෙන්නේ නැත්නම් ගහ මැල්ල යනවා ඉතින්. එහෙම. එතකොට බීජයට බීජයට මේ ආහාර වෙන්නේ පස්. ඔව්. බීජයට පස් නැත්නම් හදන්න බෑ. ඊටාව තිබ්බා කියලා වතුර තිබ්බා කියලා ගොළඟ තිබ්බා කියලා හදන්න බෑ පස් නැත්නම්. එතකොට බීජය බීජය එතකොට ආහාරයේ මූලිකම මේ අපි කන්නේ ඒක ආහාර වෙන්නේ බීජය. ආහාර වෙන්නේ බීජය. හ්ම්. පස් නෙවෙයි. ද්විජයේ ඇතුලේ මොකෙන්ද එතකොට පස් හතර ඒ හතර උපකාර කරගෙන සකස් වෙනවා ඒක. ඒකෙන් සකස් වෙච්ච කොළ මුල් අතු කොටු තමන් කන. ඒක කාලා තමන්ගේ යට මත් ලේ නහර කිනීම හැදෙනවා. හරිද? හැදෙන්නේ? එහෙම නැතු වෙනවද? මොඳ මේ තාක්කල් මොනවා කනවද එක එක ආකාරයේ කෘතිම හදනකොට ඒකට කෘතිම හදන එකටත් මුල මොකක් හරි ගහක කොළයක් හරි මොකක් හරි එකක් තියනවද නැද්ද? ගස හැදෙන්නේ පස්සේ. ඔව්. ඒක පස තමයි ප්‍රධාන ආහාරය. පස තමයි ප්‍රධාන ආහාරය. පස වතුර ඉර ආලුව සුළඟ ඔක්කොම ඕනේ. පස තමයි ප්‍රධාන එක. ඉර ආලුව දැන් තිබුණා තේදී අරක තිබුණා මේක තිබුණා පස් නැත්තම් හදන්න හම්බෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේ එතකොට මේ බීජයට හේතු පාදක වෙන්නේ මොකද බීජය හැදෙන්නේ? නේද? බීජය හැදෙන්නේ. බීජයෙන් හේතු පාදක තමයි කිව්වේ. පස්. අලගිනේ. නොදන්නේ පොළවේ ඇති වෙන ස්වභාවයෙන්ම බීජය හට ඒ ඒ වටන්නේ එතන පොඩක් තේරෙනවා පොඩක්වත් හිතන්න එපා ඒක පොඩක්වත් හිතන්න එපා බීජය කොහොමද හටගත්තේ කියලා ඒක හිත හිතන හැටි මම පස්සේ කියා දෙන්නම් හේතුඵල ධර්මතාවය කියා දෙනකොට නිකන් ඕවා හිතාගන්නවත් Tamanට බෑ එින්දා බීජය හටගත්තේ එක බීජෙද මුලින් හටගත්තේ පස්සේ මුලින් හටගත්තේ කියලා ආවන්න කොහෙන්ද විදියක් නැහැ ඒකට කිව්වේ බුදුහාමුදුරුවෝ ලෝක විෂයක් ලෝක විෂය අදිත්‍යයි නේ ඔක හිතන්නේ ගියාම මොලේ පිටු ඇදෙනවා. ඒකට මොකක්ද හේතුව මම පස්සේ කියලා දෙනවා. ඔක සාම්ප්‍රදායික. මේ බලාපොරොත්තු උත්තරේ ඒකට පස්. පස් වාතිවල ඉවරව සුලම. කියන ස්වභාව ධර්මය සහ හේතු සාධක ගොඩක් තියෙනවා. හේතු සාධක ගොඩකින් අපිට සාධාරණ වශයෙන් අඳුර ගන්න දෙනවා කාරණා හතරක්. පස් කියන එක අඳුරන්න පුළුවන්. තව සාධක ගොඩක් තියෙනවා. හරිද වතුර. ඉරාව්ව සුලම අර තව ඉතින් අපි ඔය කියවම ඔය දියුනේ ඔය කියන විදියට බීජේ තියෙන ඒ ඵල දෙලීමේ හැකියාව කොතර බෙල තිබ්බත් ඒක මේ පාතතල ගලන් දැම්මට ඒක මේ ඔය කියන ආකාරයෙන් ගහක් හැදෙන ශක්තිය නැත්තම් ඒක නෑ ඒක. ඒකට හේතු කියනවා මම කියන එක ඒකට හේතු ගොඩක් තියෙනවා. ඒක හේතුඵල ධර්මතාවයදල මම කියා දෙනවා. හරිද? මොන්තරම් තියෙනවා. ඒ හින්දා ඒක අපිට එක කාරණාවක් නෙමෙයි. හැබැයි මොනවත් තිබ්බත් ප්‍රශ්න නැතුව බෑ. අතුරු නැතුව බෑ. හැබැයි එතෙන්ට ගියේ ආහාර මොකද්ද කියලා බලන්න. ඔව්. ආහාරකොට කොහෙන්ද පටන් ගත්තේ? ආහාරකොට කොහෙන්ද පටන් ගත්තේ? තමන් ආහාරය නැතුව ඇඟ හැදෙන්නේ ඇඟ පවතින්න නම් ඒවා පවතින්න ඕන. ඒවා පවතින්න නම් පස් වතුර ඉරා උදුරෙම පවතින්නත් ඕන. එතකොට එහෙනම් දැන් මම ඇහුවේ ඔය කියන කාර්මික හැමිලි කරේත් මොකටද? තමන් එනම් නම මාරු කරගෙන බත් කොස්න් ඉරිංගු තිරිංගු පාන් අර වගේලා කෑවට මේ ගහෙන් හැදිච්ච දෙයක් තමයි කෑවේ. හරිද? ගහ හැදුනේ පස් වතුර ගින්දර තුලම් කියන ඒවා හේතුපත්. එහෙනම් ඒ වගේ නම මාරු වුණාට අපි ඒකේ ස්වභාවයේ රසය වෙනස් වුණාට තියෙන්න ඕනි මොනවාද? වතුර ඉරේලිය සුළඟ කියන ස්වභාවයමයි. දැන් තමන් මැටි අරගෙන තුනී කරාම කෝප් පිරාණක් වෙනවා. ඒක මෙහෙම තිබ්බම කෝප් එක කියනවා. ඒක තමන්ට ඔය හතරත් කරාම තව මොකක් හරි එකක් කියනවා. වලන්නක් කියනවා. අඩි වලන්නක් කියනවා. කරයක් කියනවා. මොනවා කිව්වත් තියෙන්නේ මොනවාද? මැටිද නැද්ද? මැටි. එහෙනම් ඒ වගේ තමන් බත් කෑවා කිව්වා, තිරිඟු කෑවා කිව්වා, අල කෑවා කිව්වා, බීට් කෑවා කිව්වා, මෙල්ලුම් කෑවා කිව්වා මොනවද කාලා තියෙන්නේ? පාස් වතුරේ ගින්දර හුලම් කියන ස්වභාවයක්ද නැද්ද? එහෙනම් තමන් ඒවා කාලා කෙස් හැදුනා, දත් හැදුනා, ලොම් හැදුනා, ඇට හැදුනා, මස් හැදුනා, ඇඟ හැදුනා කියලා කිව්වට මොනවද හැදිලා තියෙන්නේ? ඒත් ඒ ළමයි කියන්නේ. පස්පයි. වතුර, ඉරාරුව, සුලාම් කියන ස්වභාවයන්මයි. හරි? එහෙනම් ඔය ශරීරයේ මේ මොහොතේ තමන්ගේ හොට්ටු කෙල කබ කඳුළු කෙස් ලොම් දත් කියන ඒවා විහස් අයින් වෙනකොට ඒවට මොකද වුනේ? ඒවත් ආපහු පස් වෙනවා. මැරිනාගෙන් පස්සේ අවසානයේ ශරීරයට මොකද වෙන්නේ? ඒකත් පස් වලට එනවා. එහෙනම් මැරිච්චාගෙන් පස්සේ කෙස්, ලොම්, දත්, ඇට මොනවා හරි ඉතුරු වෙනවා. ඒවත් පස් වෙනවා. එහෙනම් දැන් Tamanට ඇට මස්නහර කෙස්ලොම් තියෙනවා කියලා කිව්වට තියෙනවද? නෑ. හා? නැතිනම් ඒකත් එහෙමයි. ඒකත් එයාගේ ඒ නිත් අනිත්‍ය ස්වභාවයමයි. දැන් තේනවා කියලා හිතුවා. තේනවා. ඇත්ත තේනවා. මත් තේනවා. තේනවා. නැත්නම් ඉඳගෙන නෑ. ඒ කියන්නේ ඒ ස්වභාවය දැන් මේ ශරීරය දැන් දකින්න දේත් සබාවයෙන් පාතින දේත් ඕම් ඔබ තමයි තමන්ට තේරෙන්නේ කියලා කිව්වේ. අනිත්‍ය කතාව ගැන නෙවෙයි කිව්වේ ඇත්ත පේන්නේ. Tamanට පේන්නේ කෝප්පය කියලා හැබැයි තියෙන්නේ මැටි ගොඩක්ද නැද්ද? Taman පේන්නේ කෝප්පි ගන්න කියලා තියෙන්නේ මැටි ගොඩක්ද නැද්ද? Taman කියන්නේ දරුවා ස්වාමියා භාර්යාව කියලා කෙස්ලොම් දත් මස් නහර ගොඩක් කියලා. හැබැයි තියෙන්නේ මොනවාද? පස් ගොඩක් කියලා තේරෙන්නේ. ඒක තමයි ඔය කිව්වේ ඒක හැදුනේ පස් වලින් මැල්ලගේ ආ ඉතුරු වෙන්නේ පස් නම් දැන් තියෙන්න පුළුවන් ඇට මස් නහරෝ. දැන් දැන් තියෙන්නේ මොනවාද? මත් ගොඩම්මයි. ඇයි එම් පිළිගන්නේ? මං කෙනේ ඉඳලා? ප්‍රත්‍යක්ෂයි. තමන් දගලා තියෙනවාද අර පෙරහැරේ පන්දම් කරකනවා? හරි. පන්දම කරකනකොට මොකද්ද පේන්නේ? ඒක රවුම කරලා තියෙන රවුමක් නෙමෙයි. අද නතර කරා මොනවද තියෙන්නේ? පන්දම. පන්දම. ගිනි ගුලියක් නේ ගිනි ගුලියක් ගිනි බෝලයක් කියමු. නේද? පටන් ගන්නකොට මොනවද තිබෙන්නේ? පටන් ගන්නකොට තියෙන්නේ ගිනි ගුලියමයි. ගිනි බෝලයක් නැත්නම් පන්දමමයි. පන්දමම තියෙන්නේ. තවමක් නැහැ. නතර වෙනකොටත් පන්දමමයි වේගෙන් කරගෙනකොට පේනවා රවුමක් රවුමක් තියෙනවාද කියලා යහුවේ. එන වේගෙන් කැරකෙනකොට මොකද්ද තියෙන්නේ? අනව හිතාගෙන ඉන්නේ මොකද්ද? රවුමක් තියෙනවා. දැන් එනනම් මම ඇඟක් කියලා හිතාගෙන ඉන්නේ මොකද? ප්‍රස්පරසකන. තියෙන්නේ මොනවාද? අස්පතන. ඔය හිතාගෙන ඉන්නේ ඇඟක් කියලා. එහෙනම් මුලින් තිබුණේ මොනවාද? ආත්මය. මරිච්චාම වෙලෙන්නෙත් මොකද්ද? එහෙනම් මුලින් උත්පත් කොටමයි අවසානයේ මෙරළම් පහ ගියන්නේ පස් නම් දැන් Tamanට ඇටමස් තියෙනවා කියලා හිතාගෙන ඉන්න එක ඇත්තක්ද? එහෙනම් දැන් හිතන්නේ බොරුවක්ද නේද? එහෙනම් දැන් Taman දකින්නේ මේ සත්‍ය වූ දැකීමක්ද අසත්‍ය දැකීමක්ද? අසත්‍ය දැකීම. කියන්නේ ඒ දෘෂ්ටිය මිත්‍යාද නැද්ද? මිත්‍යා දෘෂ්ටිය. එහෙනම් ජීවත් වෙන්නේ කොහෙද? අපාය දෘෂ්ටිය. අවිද්‍යාව. හිතාගෙන ඉන්න බුද්ධාම කියලා තමයි. හරි විදියට දකින්නවා නම් ඒක තමයි බුදුහාම සම්මාදිට්ඨිය කියන්නේ. ඔය දැන් සම්මාදිට්ඨියදී ඇත්ත ඇති දැටියෙන් දකින්නවා නම් තියෙන දේ ස්වභාවයේ යථාර්ථයේ සත්‍ය දකින්නවා නම් සම්මාදිට්ඨිය. ඒක සම්මාදිට්ඨිය දෙනවා. ඔය දැන් තියෙනවා. ඒක තියෙනවා. ඇති යන්නේ ඒක නේද? දැන් එහෙනම් සම්මාදිට්ඨිය ඇති වෙගෙන යනවා නම් සම්මාදිට්ඨිය ඇති වෙච්ච ආයත ඔය කියන ආකාරයෙන් මොකක් සිද්ධ වෙන්න ඕන නේද කියලා තමයි දැන් අහන්නේ. තමාගේ ශරීරය ගැන තමාගේ ශරීරය හැමදේම හැමදේම අනිත්‍යතාවය දකින්න අනිත්‍යතාවය ගැන කතාවක් නෙවෙයි ඔය කතාව කියන්නේ අසුභතාවය ගැන විතරයි. අසුභතාවය. මම මේක බොරුවක් කියලා රැවටිලා ඉන්න කියන ස්වභාවයක්. මේක මොකද කරගන්න ඕනේ අපි මේ සැපයි සැපයි කියන මේ හැමදේම සැපයි සැපයි කියලා කන්න දීලා බොන්න දීලා මාව දාලා නාවලා හොදලා ගෙවල් වලලා ඔය රත්තාවල් ගොල්ල රැකගන්න මොනවද? කොස් කොඩ. කොස් කොඩ. අපොඩ. දැන් මරණම් පස්සෙලා ගන්න එක නවත්තන්න පුළුවන්. ඈ දැන් ඕක මේ රජුරවන්ට කියලා ජනාධිපතිට කියලා අගමැතිට කියලා ඈ මැති ඇමතිවරුන්ට කියලා එහෙම නැත්නම් ධනවත් අය කියලා කුලවත් අය කියලා වෙනසක් තියෙනවා එහෙනම් කොයි සතාටත් ඕක ඇත්තද නැද්ද කොයි සතාම වලගේ තලිය මරණත් පස්සට යනවා කුඹිය මරණත් පස්සට වෙනවා හරක මරණයටපත් වෙනවා, බල්ල මරණයටපත් වෙනවා, මනුස්සයා මරණයටපත් වෙනවා. එහෙනම් ඔක්කොම ඇත්තද නැද්ද? එහෙනම් පිළිගන්න ඕනේ ඇත්තද බොරුද? ඇත්ත. නැත්ත පිළිගත්තා නම් දැන් Tamanට දරුවෙක් ඉන්නවද පස්කොඩක් තියෙනවද? පස්කොඩක් තියෙනවා. දැන් අද විවාහ වුණේ ස්වාමියෙක් එක්කද භාර්යාවක් එක්කද පස්කොඩක්? පස්කොඩක් එක්ක. මම නෑ මගේ පස්කොඩ ගැන හිතන්නේ මට බලන්න. පස්කොඩ ගැන? දැන් මගේ පස්වර ගැන වැලිපත් ඉතින් මගේ පස්වරේ ඔය කියන ආකාරයේ මෝඩකම නැත්නම් පස්වර වලවල මාල කලාව මුදු හැම දානවා. දැන් ඒ පස්වරට අයින් කරගන්න න්යාය ඒක මම අහන්නේ අයින් කරගන්න ඕන නම් පස්වර වලවල මාල කලාව මුදු දාලා ඕක නාවලා හොදලා තැන් පවුඩර් දෙහිම දානවා. ඒ ඒ ඒ කියන්නේ නොදැනුවත්කම උළුවර රඳවගෙන ඉන්න බෑ පවත්ත ගන්නයි මාල කරා මුදු සම්පල් දාන්න ඕනි යමට ආහාරනේ පානනේ කාලනික සම්මුතිය මා සම්මුතිය සම්මුති ගණක් කරේ ඒක වගේ සම්මුතිය ගණක් කරේ ගණක් කරේ සම්මුතිය ගණක් කරනවා ගණක් කරනවා තමයි ඒකම දැන් උදාහරණ කියනවා කායෝ නිකුත්යෝ කය කියන්නේ කිගුච්ඡාසහගත ගම්මයි නවත්තන්න බෑ ගඳ ගන්න එක. ඔය කුණු වෙච්ච මස් කඳක් හිල් වෙච්ච මුට්ටියකට දාලා තියෙනවා වගේ කියන බුදුහාමුදුරුවෝ. හැම වෙලේම හොට්ටු කෙල කබ කඳුළු මුත්‍රා ආසූචි යකිරෙන හිල් නමයක් සහිත ඔය හිල් සහිත මුට්ටියක් වගේ එකක් කුණු වෙච්ච මස් කඳක් ඔබලා තියෙනවා කියලා කියන්නේ. හැම වෙලේම කුණු වෙච්ච ඒවා එන්නේ හොට්ටු කබ කඳුළු කෙල දාඩිය මුත්‍රා හරි ගුණ වේවි ගුණ වේවි පස්සේ වී යන්නේ ඒවා නිකන් එළියට එන කුණ වෙන එකක් කායෝ jigujjo jigujjaසගතයි jigujjay කියන්නේ වාමනේ යන තරම් පිළිකුල් සාගත හිදිකිත එක ඔව් මේකයි හරි දැන් ඇත්ත තේරෙනවා නම් මොකද වෙන්නේ හ්ම් දැන් දරුවෝ හැදුවද පස්සේ වල හැදුවද <laughs> හ්ම් දැන් තමන් අඬන්නේ වැළපෙන්නේ ශෝක වෙන්නේ මොකක් නැති වුණා කියලා. පසුවල නැති වුණා. හ්ම්. හතර අම්මා නැති වුණා තාත්තා නැති වුණා දරුවා නැති වුණා ආරය නැති වුණා අයියෝ ආරය අම්මව දාලා ගියා කියලා මොකද අඬන්නේ? පසුවලට. එනම් ආදාලා මුදු දාලා කරාමු දාලා ඔය කියන ආකාරයේ තමන් අර උත්සව කළා මේ උත්සව කළා රටේ ලෝකයට කියලා දැන් උත්සන් කිය මොකද විවාහ වෙලා? පසුවලට. එනම් මොලේ තියෙන කෙනෙක් ඥානවන්තයෙක් පස්කොඩක් ඉබිනවද? හස් කරන්න ආවනවද? හස් ගොඩක් වදනවද? මම දැන් කරේ මොනවද? මෙහෙමයි දැන් හම්බුර කලින් කිව්වා අපි තව තව එක්කෙනෙක්ට තරහ යන දෙයක් කරනවා නම් එහෙම අපිට ඒක අකුසල් කියලා. දැන් නෑ වෙ නැත්තම් කිව්ව තව කෙනෙක් තරහ මේන්ටේන් කරේ නැත්තම් ඥානන්දයි තප්පේ තරහ යන එක ප්‍රශ්නයක් නැහැ. තමන්ට තමන්ට පොල් අර හෝම්ලස් මිනිස්සුන්ට කවුද තියෙන්නේ දැන් ගඳ ගගා හිටියාම පස්සට එලවලා දායි පස්සට හලන්න ලේසි උසර වේ ඒක මහානම ගොඩක් දේවල් අයිති කරගන්න කියලා ඔව් මෙහෙම හිටියා අපිට බුදු ආමරුව නාණ්ඩ කියලා තියෙන්නේ දවස් 15 කට සැරයක් ඕන්න. ඕ. ඕන්න. ඒකත් ඕන්න. අපි ගඳ ගැහුවට කිසි ප්‍රශ්නයක් නැහැ කවුරුත් අපි බලන් දෙන්නෙත් නැහැ බින් දෙන්නෙත් නැහැ අත ගන්න දෙන්නෙත් නැහැ. දැන් ඔයාලට ප්‍රශ්න තියෙන්නේ බින් අත ගන්න දෙන්නේ නැහැ ඔයා ගඳයි කියලා කියයි කියලා නේ ඔය ප්‍රශ්නේ තියෙන්නේ. කවුරුත් ප්‍රශ්නයක් නැහැ. ස්වාමිනේසිට මම ඒක හදෙන් මේ අපිට දැන් මේ සත්‍ය ස්වභාවය දැනනහම තේරෙනවා මේ කුණුගඩ ඉතින් මේ මේක නිසා මේක මේක ඉවර වෙනකම් මේක රැකගෙන යන්න එපයි මැරෙන්න නැත්නම් පුළු වෙලා සිටින්න පෙරේ ඒ ගොඩවලා හිටියම මොකද ඒ? එහෙම මේ මීඩියා එක මොකද ඉන්නන්නේ? එහෙම ඉන්න බැරි. ආ මට එහෙම ඉන්න බෑ. අරයත් එක මෙහෙම මම ඉන්න ඕනි කියලා තමන්ට ආසාවක් දෙන්න හින්දා. තමන් තමන්ම හිතියත් ඒක හම්බුනේ. ඒ ඒ ඉතින් ඔයා කියන්නේ එක පාස් ගොඩක් අනිත් පාස් ගොඩේ ගඳ දකින්න නිසා. ඒකනේ ප්‍රශ්නේ. මේක පාස් ගොඩ ගඳයි අර පාස් ගොඩ නෑ එච්චර නෑ දැන්. සාපේක්ෂ වශයෙන්. එතරම් යනවද? එතරම් රහතන් වහන්සේලා ඔයාලා එහෙම හිටියනේ නේද? ඔය හිටියනේ නාන්න එපා කියලා. අපිට ඕන නම් ඉතින් අපිට ඒව තියෙනවා නම් දාවන් තරම් නෑවනේ ඉතින් පන්නයක් නෑ. ඉතින් මොකද ධර්ම දාව නෑව පන්නයක් නෑ. ඒ වුණාට ඒක තේරුම් අරගෙන කරමු. තේරුම් අරගෙන ඉතින් අපිට කරන්න උවමනාවක් නෑ. ඕන නම් ඉතින් කරන්න පුළුවන් නැත්නම් නිකයිට පන්නයක් නෑ. සම්මුතින්නේ නෑ. එහෙම නෑ. ස්වාමීනි ඒ කියන්නේ දැන් පිරිසිදු කමේ හිටීමත් බැඳීමක් කියන එක එතකොට වෙන්නේ ඒකත් අල්ල ගන්නා තණ්හාවක් කියන පිරිසිදු කරන්න එපා කියලා නෙමෙයි කියන්නේ. ඒක අපේ වැඩක් නැති යෝ කරන්න එපා. ඒ නච්ච ගීත වාද විසුංග දාතන මාලා දාන්න එපා වට. ඔබට නැටුම් ගැයුම් එවුම් දාලා තරතිරි දාලා ඔය කියන ආකාරයෙන් තමන් ආලේපන කරලා තමන් ඔය කියන ආභරණ දාලා ඔය කියන විදියට සරසඬ උමනාවක් නැහැ. නාන්න එපා කියලා නෙමෙයි කිව්වේ නාන්න. ඔයාලා තරදන්නේ තමන් රෙද්දක් අඳින්න ගියාම කීපාරක් ඔය රෙද්ද හොයනවාද? කඩේ ගිහිල්ලා කීපාරක් බැලුවත් මේක හොඳයිද ලස්සනයිද මේක ගැලපෙනවද කියලා? තමන් තැන් පවුඩර් ගන්න කියලා තැන් පවුඩර් එක කීයක් ගන්න ඒවා හොයවද මේක කොහෙද ඇති මේක කොච්චර දුරද කොච්චර කාලයක් තුනද තියනවාද අරකද මේකද කියලා. එව්ව නැහැ අපි ගාව. හරිද? දැන් ඒව කරේ මොකටද? ඒව කරේ ඕන් ඕක තවත් කෙනෙකුට ආසාව ඇති කරවන්නට හරි ඊට මම දාඩිය කියලා දෙන්නවා <laughs> දැන් තම කියලා දෙන්නේ දැන් තමන් ඔය කියන විදිහට හිටියා නම් ඒ කියන්නේ මාල කරාම දාන්නේ නැතු මුදු මාල මොකුත් දාන්නේ නැතුව තමන් ඔය කියන විදිහට <clears throat> හිටියා නම් ඔය කෙනෙක් ඇවිල්ලා බලනකොට ආතාව ඇති වෙයිද? ආතාව ඇති කියලා අහන්නේ. අර කි විදිහට දැන් ඔය කියන විදිහට මහත්ය බලන් දෙන්න කාලේ බලන් දෙන කාලේ කියන්නේ. දෙන්න දෙන්න තමයි. අර දැන් විවාහ වෙන්න කලින් බලන් වෙන කාලේ කොටු බේරාගෙන නාන්න නැතුව ගඩ ගඩ ගා හිටියා නම් අරන් යයිද? අරන් යන්නේ කියලා. දැන් බැලුම් පේනවද ඔය? ඈ? <laughs> එහෙම වෙනවා දැක්කම අපි දැක්කම අපි ඒක වෙලාවෙම සමාන වෙලා. ඔය අසුබානුපස්සී විහරන්තං ඉන්ද්‍රියේසු තුසංතං අසුබ ලෙස Taman දැක්කා නම් මේ ඉන්ද්‍රියන් සංවර වෙනවා අසංවර වුණා කිව්වේ Taman කාමයට රාගයට මෝහයටපත් වුණා ඇයි සුබයි කියලා ගත්ත නිසා හතරෙන් එකක් වෙයි කියලා දුන්නේ නিত্য සප ආත්ම සුබ කියලා හිතුවා අසුබ ලෙස හිතුවා නම් එයාට ගන්න බෑ ඔක. එයා පාවිච්චි කරන එක නතර කරන්න. හරි. අමකයි බුදුහාමර කිව්වේ. දරුවෝ කියලා. දැන් බුදුහාමර වදාරනවා ඕක විතරක් නෙවෙයි. අජීවී කියන එක දැන් තමන්ගේ කය අජීවී එකක්. ඒ විතරනේ දැන් මේ වස්තු ටිකත් ඔක්කොම ඔච්චරයි. දැන් මේ මේස පුටු ගෙවල් දරවල් කියලා තමන් හදාගත්ත ඔය ඔක්කොම මොනවාද? අජීවී ඒවා. ඒවා හැදෙන්නේ කොහොමද? ඕවා හොයාගෙන ගියත් මුලට ඕවාමයි තියෙන්නේ පස්මයි. මාල කරා මුදු කියලා දාලා දෙනවා. ඕවත් මේ මහ පොළවෙන් ආවා. ඕවත් දිල්ලා දිල්ලා ආපහු පස්සල යනවා කොයි කාලේ කරා. අඳුම් පැලඳුම් කියලා ගත්තා. ඕවා නූල් කොට වල්. නූල් ටික හොයන්න ඇතුනේ. පොළුම් වලින් පොළුම් ඇතුනේ ගායෙන් ගාය ඇතුනේ පස්සල. එහෙනම් ගෙවල් වල තියෙන්නේ ලී දෙනවා, යකඩ දෙනවා, ආන දෙනවා. ඔය කියන ඒවා ගඩොල් දෙනවා. ඔක්කොම පස්සලින් ආපුවා. එහෙනම් අදී මේ මුළු ලෝකෙම මොනවාද? සත්වයාගේ ශරීරය ලෝකයේ සියලු අජීවී ස්වභාවයෙන් ඔක්කොම එකයි කියලා බුදුහාමුදුරු කිව්වෝ. ඔක්කොම මොනවාද? පස්කොඩුව. දැන් දරුවා කියලා කියලා දෙන්නේ අම්මා තාත්තා කියලා දෙන්නේ පස්කොඩ බඩ. ඒත් බුදුහාමුදුරු කියන්නේ මොකද්ද? මේවා මෙහෙම නොදැන එසේ භාවිතා කරන අය අන්ධයෝ වගේ දරුවෝ ඉන්නවා ධනයක් තියෙනවා කියලා රැවටෙනවා ධර්මයෙන් නොදැන මුලාවි. පුත්තා මත්ති ධනම් මත්ති ඉති බාලෝ විහඤ්ඤති කියලා කියනවා. දරුවෝ ඉන්නවා ධනෙ තියෙනවා කියලා කවුද වෙහෙසෙන්නේ? බාලයෝ කවුද බාලයා කියන්නේ? සත්‍ය තේරෙන්නේ නැතිලා මේ කියන දේ තේරෙන්නේ නැහැ. ඔය මොකයි? මේ කිව්ව දේ තේරෙන්නේ නැතිවයි මෙතන දරුවෙක් ඉන්නවා මේක මගේ ධනය කියලා රකින්න හදනවා පස් ගොඩක් තමනුත් පස්සල යනවා ඒකත් පස්සල යනවා ඉතිරි වෙච්ච දෙයක් නැහැ. තමන් විහෙදෙනවා විතරයි. ඒක බුදුහාමුදුරුවෝ අර්ථ ශූන්‍යයි කියලා. අනත්ත සම්හිතෝ හීනෝ ගාමෝ කෝලජනෝ අනායු අනත්ත අනත්තයක් විතරයි අනත්ත සහිත භාවයක් විතරයි කිසිම අර්ථයක් වැඩක් නැහැ. ඉතින් ජීවිතේ මොනවා හරින්නද? සත්තුරා විද්‍යා සංතාරි පුරාට තමයි ඔක කර කර ආන්නේ. එක ආත්මයක් නෙමෙයි ආත්ම කෝටි ප්‍රකෝටි ප්‍රකෝටි ප්‍රකෝටි ගාණක් කළා. පස්කඩ වල රැක්කන්න යවුවා හේදුවා ගැවුවා පෙවුවා තමනුත් නැල්ල පස් තුන ආයත් ඉපදිලා ආයත් පස්කඩක් බදාගෙන ආයත් පස්කඩේ යුතුයකම් කරවල හරි. හරිද? අම්බරණේ ඒකුණාට දැන් පස්කඩ ශරීරයකට හැරෙන්න ඒකට බලපාන්නේ අපේ තියෙන තෘෂ්ණාවනේ අපිට විඳින්න තියෙන හරිද? ඕක සැපයක් තියෙනවා කියලා සුබ බවක් තියෙනවා මේ රැක ගන්න පුළුවන් කියලා ගත්තා විද්‍යාව. ඒක තමයි මේ නැති කරන්නේ. ඒක තමයි දැන් මේ විදිහට හිතන්න කියන්නේ. ඇත්ත හිතන්න. දැන් දකින්නකොට දරුවා නෙවෙයි පස් කොට කියලා හිතන්න. බාරියා නෙවෙයි පස් කොටක්. දෙදර නෙවෙයි පස් කොටක්. වාහනයක් නෙවෙයි පස් කොටක්. හරි? මේසයක් නෙවෙයි පස් කොටක්. මෙටි කොටක්. ෆ්‍රීද? ඒක දැනගත්තා. දැන් සර්විස් දැන් මෙහෙම challenge එකක් තියෙනවා දැන්. දැන් ඔබ තීරණ ගන්නකද? දැන් ඔය ගිහිල්ලා කිව්ව එහෙම ඔයා දැන් පස් ගොඩක් කියලා. බලනකොට කිව්වේ මගේ රත්තරන් කියලා මම පස් ගොඩ කිව්වා. ඔව් මෙතන ගානේ මගේ රත්තරන් කියලා නම. ඒකට එකපාරට ඒක කරන්න අනේ ඒගොල්ලන්ට කියන්නේ. අවයන විනාගිනේ තමන් වැඩ තුනම කරන්න ඕනේ. හිතන්නත් ඕනේ, කතා කරන්නත් ඕනේ, ක්‍රියා කරන්නත් ඕනේ. කියන්න ඇතුලේ රත්තරන් කියන්නේ පස්සට කොටසක් නෝ කරේ. ඔව් රත්තරන් කියන්නේ පස්සට කොටසක් නෝ. මම කිව්වත් ඒකනේ. ආයෙත් ඕ නෑ කියන්න ඇතුලේ කියන්න ඇතුලේ තනියෙන් හිතාගන්න වෙනවා නේද? කියන්නේ නැති කෙනෙකුට කියන්න කියලා දෙන්නේ. කියන්න බෑ ඒක තමයි. ඒ හින්දා තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ සත්‍ය දකින්න කෙනාට මොකක්ද කරන්න වෙන්නේ? හ්ම්. අත්හරින්න වෙනවා බොරු දේ. එහෙනම් ඔය කියන්නේ සම්මා දිට්ඨියද මිත්‍යා දෘෂ්ටියද? තමන්ගේ අතීතයේ ඇත්ත ඇතිසැටියෙන් දකිනවා. මේක ඇත්ත ඔය දෙයක්. දැන් මේ තමන්ට කෝපය කියලා වෙන්නේ බොරුවක්. කෝපයක් ඔතන නෑ මැටි ගොඩක් විතරයි තියෙන්නේ. සම්මා දිට්ඨිය. නෑ සම්මා දිට්ඨිය. ගමන් යමක් දකිනකොට ඒක පස් ගොඩක් කියලා හිතුවනම් ඒක බොරුවක් නෙවෙයි. ඒක ඇත්තක්. ඒක හේතු සහිතයි. මෙහෙමයි හදුවේ. නිකන් නෙවෙයි දන්නේ. හරිද? එහෙනම් සම්මා දිට්ඨියෙන් යුක්ත වූ කෙනා යනු ආර්ය මාර්ගයට ආවා කෙන කෙනෙක්. ඒ කියන්නේ නිවන් දකින්න කරන්න තියෙන වැඩේ පටන් ගන්න කෙනා තමයි සම්මා දිට්ඨියටපත් වෙච්ච කෙනා කියන්නේ. එතකොට ඒ කෙනාට ඊළඟ වැඩේ සිද්ධ වෙන්න ඕනි මොකද්ද? සම්මා සංකල්පය තියෙන්න ඕනි. මෙහෙම ඇත්ත ඇති දැටියෙන් දැක්කනම් එයාට මොකද වෙන්නේ? නෙක්ඛම්ම සංකල්පය. මොකක්ද නෙක්ඛම්ම කියන්නේ? මතහැරීම සිද්ධ වෙනවා. ඇයි? වැඩක් නැත්තම් බොරු නම් හිස් නම් මේක තමන්ට මේ තමන්ගේ වශයේ තියලා මේක රකින්න බෑ කියලා තේරෙනවා නම් ඒවා ආරක්ෂා කරනවාද ඒ වෙනුවෙන් මෙහෙදෙනවද? නෑ. එහෙනම් අත්තරින්න ඕනේ ඒක තමයි නෙක්ඛම්ම සංකප්ප. අව්‍යාපාද තරහ නම් වැඩක් නෑ. අරයා මට ගැව්වා, මෙයාට මට ගැව්වා, අරයාට මට බැන්නා, මෙයා මට මනා කරා, මේ මොඩාගේ වදදී කරලා තියෙන මොකටද? පස් ගොඩක් ගාලා දැනගෙන. පස් ගොඩක් දෙල දන්නේ නැතුව. ඒක තේරෙනවා නම් තරහක් ගන්න දෙයක් නැහැ. අවි හිංසා හිංසා කරන්න කවුරු තියනවද ඔබ? නෑ. හරි. දැන් ඔබ කාටත් එකයි ඔබට જાතියක් කුලයක් ආගමක් ඉත්‍යා පුරුෂයක් කියලා එකක් නැහැ. කිසිදෙයක් මුල කරලා නැහැ ආගමක් જાතියක් කියලා නැහැ කුලයක් කියලා නැහැ මේ ඔක්කොම එකයි. ඔක්කොම බක්කොඩි වලද? ඒ තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ කුම් බූපමං කාය මිමං විදිත්වා. මේ කය කියන්නේ මොකක්ද? කුම් බූපමං උපමා කරන මොකද? කුඹලා කියන්නේ කාටද? නැටි එළන් වලට. හරි කුම් බූපමං කුඹලකින් හදන දෙයකට භාණ්ඩයකට මැටි භාණ්ඩයකට උපමා කරනවා. කාය. හරි. හරි මෙලාදී හරිද? දැන් කවද්ද දුර හිතියම? හ්ම්. ඒක පඩවි ආපු දේජ වගේ මම මෙලා කිතුවට Taman දකින්නකොට මොක පපුවඩක් කියලා හිතුවනම් ආසාවක් එයිද? ඒක රකින්න ඕන කියලා හිතේද? පෝෂණය කරන්න ඕන කියලා හිතේද? එහෙම හිතුවා නම් ඒ වෙනුවෙන් ජීවත් වෙන්න ඒ වෙනින් රස්සා කරන්න ඒ වෙනින් ගෙවල් දොරවල් හදන්න ආරක්ෂා කරන්න තියනවද මේ ඔකරේයි ඇත්ත දැක්කේ නැති නිසා එහෙනම් මේ තාක්කල් තමන් ඇත්ත කතා කරලාද ඇත්තක් වෙන්නේ හැදිලාද ඇත්තක් වෙන්නේ ජීවත් වෙලාද එහෙනම් සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීවයක් තියෙනවා. කරලා දෙන අක්කම් බර හිතාගෙන ඇත්ත කරනවා කියලා. හරි. හරිද? බෝල් වැඩ කර කර කර කර ඉන්නවා. ඒකෙන් බුදු අරගෙන ඊනෝ ගාම පුදුජන අනාරිව අනන්ත දාන්න. අනර්ථයක් වූ වැඩ. කවදාවත් Tamanට කරන්න බැරි දෙයක් කරන්න දඟල් දඟල් දඟල් දඟල් ඉන්නවා. තමනුත් මැරලා යනවා පත් වෙනවා. අනිත් අයත් මැරලා පත් වෙනවා. ඉතින් තමයි පස් කොටවල වෙන්නේ යුද්ධ කරනවා. දැන් රටක් යුද්ධ කරන්නේ මොනවා කරන්නේ? මොනවා බේරගන්නේ? පස් කොට බේරගන්න. මැරිච්ච උන් පස් කොටේ අනිත් ටික ඉන්නේ උන්ට මැරලා පස් කොටේ. හ්ම්. දැන් කවුද දිනාවේ ඒක? පස් කොට තමයි. වඩා ලොකු පස් කොට. ඉතින් පස් කොටලා ඉන්නේ ලෝකේ. කොහොම තමයි හේතුව. දැන් එතකොට තමන්ට තේරෙනවද? ස්වභාවයෙන්ම තමන් සත්‍ය දකිනකොට කර්ම කිරීම නතර වෙනවා. තේරුණා? දැන් උදාහරණයක් කියන්නම්කෝ. දැන් තමන් මේ සත්‍ය දන්නේ නැහැ කියමුකෝ. තමන් දැන් පාරේ යනකොට අපි හිතමු ඔන්න මාලයක් වැටලා තියෙනවා තදින්. දැක ගම මොකද කරන්නේ? දැන් මේක මාලයක් කියලා තමන්ට ඉදිරිය දිලිසෙනවා වගේ තමන්ට අවු වැටලා දිනනකොට පේනකොට මම හිතනවා ආයෙත් මේක මාලයක් කාගේ හරි වෙන්න ඇති කාගේ හරි වැටලා වෙන්න ඇති කියලා හරි නැත්නම් මේ කාට හරි දෙන්නම් කියලා හරි තමන් ඒක අහුල වෙනවද නැත? අවුලේ නැතත් ඒක බලනවද දාපු හැල්ල මේක හොඳ එකක් මොකක්ද දන්නේ මේ කියලා. හරි? ඇයි එම් බලන්නේ? ඒක වටිනවා, ඒක සුබ දෙයක්, ඒක වටිනාකමකින් යුක්තයි කියලා තමන් තුළ තියෙන දෘෂ්ටිය නිසා. හරි? එතකොට ඒ වෙනුවෙන් තමන් හිතනවද නැද්ද? ඒ වෙනුවෙන් ක්‍රියා කරනවද නැද්ද? ඒ වෙනුවෙන් කාට හරි දැන් අපිට තව කෙනෙක් ඉන්නවනේ මේක කාගේද කියලා බලන්න මේක අහුල ගන්න කියලා කියන්න පුළුවන්. හිතනවා ඒ වෙනුවෙන් කතා කරනවා ඒ වෙනුවෙන් ක්‍රියාවක් කරනවා. හරිද? නැවත නැවතත් ඒ වෙනුවෙන් එක කරනව නැද්ද? මේක කාගේද කියලා අහලා ඔයලා බලලා තමන් ඒක ඕනනම් ගිහිලා දෙයි හොඳ වෙලට නැත්නම් තමන් ඕක අරන් ගිහිලා මේක වටන එකක්ද කියලා ඔයලා බලලා ඒක විකුණන්නදරි මොනවා හරි එකකට තමන් දාගන්නදරි මොනවා හරි කරන්න. ඒ කියන්නේ ඒ වෙනුවෙන් නැවත හිතීම් කතා කිරීම ක්‍රියා කිරීම විදිහට කර්ම රැස් වෙනවද නැද්ද? රැස් වෙනවා. ආසාව ඇත්තිව ආසාවත් එකයි එන්නේ. ඇයි? අරක වටනවා දැන් තමන් ඕන තරම් පාරක යනකොට දකලා තියෙනවා නේද? මෙසේ අපි හිතමු බල්ලෝ ජරා කරපුවා ඒ විදිහට හාවෝ එළුවෝ උපුලෝ ඒ සතු ජරා කරපු ඕන තරම් ජරා වලට හම්බ වෙනවන්නේ දැන් ඒක දැක්කම මොකද ඉතින් ඒක දැක්කම හිතෙනවා ධර්මාලය එකක් ආවේ ඒකත් අරන් යන්න ඕනේ ඒක කාලේ. ඒක දැක්කම ඒක මග ඇරලා යනවද නැද්ද? ඇයි? ඒක අසුබයි ඒක අසාරයි නොවටිනවා කියන බව තේරෙනකොට ඒ වෙනුවෙන් නැවත හිතන්නේ ඒ ගැන කතා කරන්නේ ඒ වෙනුවෙන් ක්‍රියා කරන්නේ හරිද එතන මොකද වෙන්නේ? අසුභ බව දැක දැක දැක දැක ආයින්ද හිතීම කතා කිරීම ක්‍රියා කිරීමේ ඕමනාව නතර වෙනවා. ඕනකට තමයි කිව්වේ Tamanට සත්‍ය හිතනකොට කතා කරනකොට ක්‍රියා කරනකොට කියන්නේ විද්‍යාව භාවිතා කරනකොට ඒ විද්‍යාවෙන් හිතුව හිතනවා කතා කරනවා ක්‍රියා කරනවා කියන්නේ අනිත්‍ය බව දුක්ඛ බව අනාත්ම බව අසුභ බව හිතන්න හිතන්න ඒ වෙනුවෙන් කතා කරන්න කරන්න ක්‍රියා කරන්න කරන්න ඒ වෙනුවෙන් ක්‍රියා කිරීමේ උවමනාව නතර වෙනවා එහෙම. ආන් එතකොට කර්ම ෂේ වෙනවා. අසුබයි කියලා දැක්කොත් අසුබ දේ ලං කරගන්න අකමැති වෙනවා. ඒකෙන් ඈත් වෙනවා, ඈත් වෙනවා කියන්නේ ඒ වෙමින් හිතන්නේ ආය කතා කරන්නේ ක්‍රියා කරන්නේ. හරි. ඔන්න ඔතන බලන්න. නමුත් දැන් හිතේ මොකද? හිතේ ඉතින් නිත්‍යයි සුභයි මේ දරුවා කොහොමද ලොකුම ආකාරයෙන් එයා ලොකුම ආතියලා යන කොහොමද කණ්ඩ දෙන්නේ? මෙහෙම කරන්න ඕනේ, අරම කරන්න ඕනේ, ගම් කරන්න ඕනේ කියලා හිතේ දා හිටියා. ඇයි සුභයි කියලා ගත්තේ. නැත්නම් ආන්ගේම අසුභයි කියලා Taman ඒ වෙනුවෙන් සිදු කරන්න ඕනේ ඔය වැඩ ටික. එහෙම දෙකටම හිතුවා ක්‍රියා කරොත් කතා කරොත් Tamanට මේක අත් හැරෙන වාගෙන වෙයි. අත් අරින්න කියලා අමුතෙන් කරන්න යන්නේ. Taman සත්‍ය දැක්කොත් සත්‍ය දකින්න කියන්නේ මේක අසුභ භාවම ප්‍රත්‍යක්ෂ වුණොත් අත හැරෙනවා. හරිද? දැන් මුටි කාලේ ඔය මොනවාවත් දන්නේ නැති කාලේ යාට හොටු දාවද මූත්‍රාවද අසුචියවත් ඔය ගන්නන්නේ හොටු ගොඩේ මූත්‍රා ගොඩේ අසුචි ගොඩේ ඔය ඉඳගෙන ඉන්නවද නැද්ද? ඇයි? අසුබ කියලා. අසුබ කියලා සුගන්තේ යාට ඒක දුර්ගන්ධයක් පිළිකුලයි කියලා දන්නේ නැහැ. දැන් එයාට ගියා දීලා එයාට ඒක තේරෙන්නකොට එයාත් ඒ විදිහට ඒක පිළිගන්නකොට එයාට ප්‍රත්‍යක්ෂ වෙනකොට මොකද කරන්නේ? ඒවා හොදනවා, සුද්ධ කරනවා, අයින් කරනවාද නැද්ද? එයයි සත්‍ය තේරෙනකොට අසුබ දේ අත් හරිනවා ඒ වෙනුවෙන් තමන් තවදුරටත් කර්ම කරන්න යන්නේ. එයානේ ලෝකේම තමන්ට පේනේම ඇහෙනේම ගන්ධයනේ ඔක්කොම ගැන ওই විදිහට අසුබ බව දකිමින් දකිමින් තමන් ගියොත් තමන්ට ලෝකයෙන් ගැලවෙන්න වෙයි. ඒකෙන් අසුබ භාවයේ ද්‍රව්‍ය තුල පෝෂණය වෙලා නැත්නම් අපි ස්ථිති අස්වභාවය කියන්නේ ද්‍රව්‍ය තුල තියෙන දෙයක්. එහෙනම් අපි ඒක අසුභාවිකව වගෙනීමේ අපි හිතින් උපාදානය කරන්නේ. ඔව්. මොකද මොකද මොකද සත්‍යද? මමද? අස්වභාව කියන්නේ ද්‍රව්‍ය තුල තිබෙන සත්‍යයක්. මේක ස්වභාවයක්. ස්වභාවයක්. ඒක අසුභය කියන්නේ හැඟීමේ ගැනීම අපි අපි හිතින් උපාදානය කරගන්නේ. ඉතින් උපාදානය කරන්නේ අසුභය කියලා උපාදානය කරගෙන අසුභය කියලා තමයි හිතලා නැහැ. හිතුවේ වැරදි දෙයක් නේ සුභය කියලා. ඒක තමයි මම. ඒක කීපේ ප්‍රශ්නය ඇති. ඔව් ඒ ද්‍රව්‍ය වල අසුබය නේ අපි හිතින් හිතින් තමයි උපාදානයකට ගන්න ඒක අසුබය ද්‍රව්‍ය වල අසුබයක් තියෙනවා ඒකෙන් දැන් ඔය පුටුව දිරන්නේ නැද්ද ඒ පුටුව සහ අපි අපි අපි සුබ කියලා ගන්න දේ කොයි අසුබ කියලා ගන්න දේ කොයි දෙකක් තියෙනවා හ්ම් ඒ දෙකේම අවසාන විග්‍රහය ස්වභාවය එකයි පස්කරක් කියන දෙකෙන් දෙකම එන්නේ පස්කරක් ඔව්. ඒකට අසුබදේ අසුබදේ කියලා ගැනීම අපේ හිතෙන් උපාදානය කරනවා. හිතෙන් උපාදානය කරන්නේ හිතෙන් සත්‍ය දැකීමක්. මොකද උපාදානය කියන්නේ? අපි හිතෙන් අල්ලගන්නේ අපි අසුබයි කියලා ගන්නකොට අල්ල ගන්නවද? ඒ අසුබදේ හොඳයි කියලා ඒක ආ ඒක ලස්සනයි ලස්සන එකක් කියලා හිතේ දා හිටියොත් නම් ඒක උපාදාන වෙයි. ඒ සිද්ධිය හිත මූලිකව ඔව් හිත මූලික කරන්නේ තමයි නැත්නම් හිතන්නේ නැත්නම් ආයි මිත්‍යයට ආයි මිත්‍ය දුබෝනත් එක අදුබෝනත් එක ඒක ආයි හිතන්නේ නැත්නම් ප්‍රශ්නයක් තියෙන්නේ හිතන එකයි ප්‍රශ්නේ ඒ තමන් හිතන්න ඕන අසුබ බව අසුබ බව හිතනකොට කෙනෙක් අසුබ දෙයට කැමති වෙන්නේ නැහැ අසුබ දෙය ලං කරගන්නේ නැහැ නැවත පාවිච්චි කරන්නේ නැහැ උපාදානය කියන්නේ නැවත ඒකට බැඳෙන එක නැවත ඒ වෙනුවෙන් හිතමින් කතා කරමින් ක්‍රියා කරමින් යන වැඩේ තමයි උපාදානය කියන්නේ අපි ඒක වැරදි විදිහට දැකගෙන ඉඳන්නේ වෙන්නේ. ඔව්. දැන් වැරදි විදිහට දකින්න කෙනෙක් සුභයි කියලා දකින්න ඉන්නේ. ඒ අසුබ ස්වභාවය මම කියන්නේ අහන්නේ ඒක ද්‍රව්‍යල දෙන ස්වභාවය නෙවෙයි. අපේ මේ හිතේ තියෙන එයායි වචනේ කියන්නේ නෑ නෑ දැන් අසුබ විදිහට දකින්න නිසා ඒක උපාදාන කියලා. හිතේම තියෙනවා ස්වභාවය තමන් හිතේ තියෙන ඒ නිවැරදි ස්වභාවය පාවිච්චි කරලා නෑ වැරදි ස්වභාවය පාවිච්චි කරලා සුභ භව සහ අසුභ භව කියන්නේ හිතේම තියෙන තත්ත්වයක් ඒ හිතේ ස්වභාවයෙන් පාවිච්චි කරන්නේ මොකද්ද අසුභ සුභ කියන ස්වභාවය ඒකට කැමති ඒක පාවිච්චි කරනවා හරිද අසුභ කියන ස්වභාවය අපි යමක් අසුභ කියන කරන්නේ හිතම. හේතම තමයි. ඔව් නැත්නම් ඒක මොකද? හේතෙන් තමයි නිර්ණය කරන්නේ. මෙකම කරන සාධක තමයි හේතු තමයි කිව්වේ. හේතු සාහිත්‍යය තීරණය කරන්න ඕනේ. හිතන හිතනවා කියන එක තමයි කරන්න ඕනේ. අපි අසුබ දෙය කියන එක ඒක ඒක පිළිබඳව කරලා මම හිතන්නේ හරි උත්තරයක් අපි ඉන්න සමගින්නවා. ඇයි? ඒක ද්‍රව්‍ය ස්වභාවය. ඒ ද්‍රව්‍ය ස්වභාවය අසුබ ද්‍රව්‍ය ස්වභාවය. ස්වභාවය ඔව්. ඒක අසුබ කියලා ගන්න අප ගන්න එක හිතින් ගන්න දෙයක්. ඔව් ඉතින්. ඒක තමයි අසුබ බව දකින්නකොට දකින්නකොට තමන් ඒක ආපහු පාවිච්චි කරන්න ආපහු ඒ වෙනුවෙන් ක්‍රියා කරන්න යනවද? ඒක දිහා බලන්න ගන්න මොකද? සිහියුත් බලනවා කියන්නේ ඒක තමයි. දැන් තමන්ට අරමුණු වෙන්නේ බාහිරේව නෙවෙයිද? ඉතින් බාහිර තියෙන දේ ගැන නෙවෙයිද මම අඳුරන්නේ එතකොට? දැන් තමන්න පේන්නේ මොකද්ද? බාහිර බාහිර කියන්නේ. හරිද? ඉතින් බාහිරද මොකක්ද දැන් තමන් තියෙන් බලනවා කියන්නේ? නෑ ඒ ඒක ද්‍රව්‍ය වල තියෙන ස්වභාවය නෙවෙයි කියලා මම කියන්නේ. ද්‍රව්‍ය වල තියෙන ස්වභාවයක් තමයි ඒක. හරි එක්තරා අසුභය කියලා ගැනීම අසුභය කියලා ගන්නෙ හිතේ. දැන් වෙලා තියෙන සුභය කියලා ගත්ත ප්‍රශ්නේ. නිරුතේ අසුභය. තමන්ට දකින්න ලැබෙන දේ, ඇහෙන්න දෙන දේ, තමන්ට දැනෙන ගන්ධ ඒ සියල්ල බාහිර තියෙන ස්වභාවයන්මයි. ඒවා ගත්තේ සිතින් තමයි. සිතින් ගත්තේ ඒක සුබ දෙයක් විදිහට. එතකොට සුබ දෙයකට සුබ දෙයක් වෙනුවෙන් නැවත හිතනවා සුබ දෙයක් වෙනුවෙන් නැවත කතා කරනවා ක්‍රියා කරනවා. ඒක අරගන්න. ඒකත් එක්ක වාසය කරනවා. අසුබ දෙයක් ගත්තාම ඒක තමයි නෙක්කම්ම කිව්වේ අතා විනවා. අසුබ දෙය තමයි හිතලා නැහැ. හිතෙන් තමයි ඔක්කොම කරන්නේ. හිතෙන් තමයි කරන්නේ. ඒක හිතන්න ඕනේ. ඒක හිතන්නේ නැතුව ආයෙක අසුබයි කියලා ඒකත් එක හිතියම හරිනේ. මගේ පොයින්ට් එක නෙවෙයි ඒක ට්‍රැවල් සබය නෙවෙයි අපි හිතේම තියෙන ඒක හිතේ නේද? දෘෂ්ටියේ ස්වභාවය. අර දෘෂ්ටිය කියන්නේ මොකද්ද? දෘෂ්ටි කියන්නේ මොකද්ද? හරි. සමාධිත්‍ය කියන්නේ කොහෙන්ද ඉන්නේ නැද්ද? ස්ථිතියක් තියෙන එකක් තමයි. ඒ විතර ඇති උනේ මොකද්ද ඒකට? මෙතෙක් තිබුණේ මොකද්ද? මෙතෙක් තිබුණේ හිතේ මොකද්ද ඒක? අපි මේ ද්‍රව්‍ය දෙක වෙන වෙනම අපි මොකද වෙන වෙනම ගන්න ගන්න. අපි සුබ ද්‍රව්‍ය එක අසුබ ද්‍රව්‍ය. හා මොකද සුබ ද්‍රව්‍ය කියන්නේ? අපි අපි නාන්දර කලින් අත මාළේ. හා මාළේ සහ අසුචු අ. හා ඒ කියන්නේ අසුචු එක. හ්ම්. මාළේට ප්‍රිය වෙන්නත් අරකට අසුචු අසුචු වලට අපි වෙන්නත් හේතුව ඒ ඒ ද්‍රව්‍ය වල ස්වභාවය නෙවෙයි. ද්‍රව්‍ය වල ස්වභාවය තමයි. එන මොකක්ද? අපි හිතින් ගන්න ස්වභාවය අපි හිතේ ස්වභාවය. ඒ කියන්නේ ආගේ කියන්නේ අවසානයේදී ඇනලිස්ට් එක කියන්නේ දෙකම පස් කරා. ඒකම දෙකම ඇත්ත තමයි දෙකම පස් කරේ තමයි ඉතින්. දෙකම පස් කරා කියන්නේ මාළයට තමන් ඇලුනේත් මාළය පස් ගොඩක් කියලා දැක්කේ නැති නිසා. එහෙම නෙමෙයි එහෙම තමයි ඇත්ත. මාළය කියන්නේ මාළයක තමයි හිතාගත සංඥාවක් නේද? එතන රත්තරන් කියලා ගත්තට රත්තරන් කියන එක වරිනවා කියලා හිතපු හින්දායි ප්‍රශ්නේ උනේ. ඒකත් රත්තරන් නෑ එතන දෙන්නේ පස්කොඩම්මයි. ඒකත් පස්කොඩ අරකට පස්කොඩ. ඔව්. ඒක ඒක හඳුනාගන්නේ ඒක වෙන්කිරීමේ අපි අපි හිතින් කරන දේ. හිතින් කරගෙන හිටියාම. ඒතරකල් හිතින් වැරද්දක් කරගෙන හිටියා. ඒක තමයි මාත්මය කියන්නේ. වැරදි විදිහට කරගෙන. අසුබසේ තමන් මේ ලෝකයේ තියෙන සියල්ල එක්තරයි සියල්ල අසුබමයි පිළිකුල්මයි අසාරමයි නමුත් වැරදි විදියට හිතපේක තමයි ප්‍රශ්නේ. ඒක සුබ බවක් තියෙනවා රකින්න පුළුවන් වටිනවා කියලා හිතුවා. හිතේ තමයි ප්‍රශ්නේ තියෙන්නේ. තමන් මේ ලෝකේ ඒක ඒක වස්තුක තියෙන ස්වභාවයක්. ඒක මේ තමන් ඕක වුණත් එකයි නැතත් එකයි තමන් ඕක හිතුවත් එකයි නැතත් එකයි ඒක ඒකේ හැටි. නමුත් හිතලා තියෙන්නේ වැරදි විදියට. මාළෙත් පස් ගොඩක්මයි. නමුත් මාළේකට මම ඒකට කැමති උනේ ඒක වැරදි විදියට ගත්ත හින්දා. අතෝජිකට තමන් අකමැති උනේ ඒක තමන් ඒ විදියට දැනගෙන හිටියේ හින්දා. නමුත් අර මාළෙත් ඒ જાතින් හැදිච්ච එකක් කියලා තමන් හිතුවේ නෑ. ඒකයි ප්‍රශ්නේ. කොහොමත් මේ ලෝකේ සියල්ල අසුබමයි අසුබදේ සුබ කියලා ගත් එක තමයි කරේ. කරන් බුදුආර්ගිවේ අසුභානුපස්සී විහෙරන්ත. අසුබ ලෙසම දකින්න. කොහොමද දකින්නේ හිතෙන් තමයි හිත නැත්නම් මොකක් කරන්න දෙන්නේ නැහැ. මේ මලමිණියටදී ඕක බානක් නෑ තමයි. අපි ලෝකේ ඉල්ල ගත්තා ලෝකේ ඉල්ල මගේ මනසින් තුර ලෝකේ නෑ. ඒක හරි. ඉතින් මයිත් එකේ කුර මොකක් ලෝකයක් නෑ. ඒක මනසේ මනසේ උපයුතාවෙන් නැතුව ලෝකයක් අපි පරිබාහිර ලෝකයක් තියෙනවා. නෑ. ඒක අනිත් එක. එදින් ඉතින් මනකට ඒක හදන්න පුළුවන් බාහිර එක නැතුව? හරි බාහිර තිබුණාට ඒක මනසෙම අපි අල්ලගන්න විතරයි. ඉතින් මනසෙන් අල්ලගන්න බාහිර එක නැතුව කොහොමද කරන්නේ? තමන්ට පෙනීම හදන්න පුළුවන්ද ඇහැ විතරක් තිබිලා? එතන ඉතින් මනසට රූප හදන්න එතන ඇහැට පුළුවන් තනියෙන් රූප හදාගන්න. අපි ලෝකේ ලකන්නේ මානසිකතර ඇත්තට එහෙම දෙන්නේ. හරි මානසිකතර ඇත්ත දෙයක් නැහැ. නමුත් මනසේ තියෙන්නේ වැරදි දෘෂ්ටියක් මේ වෙනකොට. තමන් ඇහෙන් යමක් දැක්කා ඒ දැක්කදී පිළිබඳවයි තමන් මනසින් ඇදී. නමුත් යමක් දැක්කා කියලා හිතපු එකම වැරදි. ඒකයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි මම උදාහරණ කිව්වේ. පාන්දමක් අරන් වේගෙන් කරනකොට තමන් හිතුවේ ඒක රවුමක් කියලා. ඒක තමයි ඒක තමයි මේ කියන්නේ. තමන් දෘෂ්ටමාන කරගත්තේ මේ අසුබ දෙයක් සුබයි කියලා. ඒක තමයි ප්‍රශ්නේ. තමන් අසුබ දෙය අසුබ විදියට දකින්න. ඒක තමයි මානසට පුරුදු කරන්න ඕනේ මේ දේ. හැමදේම හැමදේම මනසේ ඕනේ කරන්නේ. මොළේ මානසට තමයි කරන්නේ. නැත්නම් මොකෙක් කරන්නේ? මනසෙන්ම තමයි වඩන්න ඕනේ. ඒක තමයි බුදුහාමගේ මනෝපුබ්බංග මා ධම්මා කියලා. තමයි මනසෙන්ම තමයි හොඳ දේවල් කරන්නේ, තරක දේවල් කරන්නේ ඒකෙන්මයි. හොඳ වෙලා තියෙන මම මේ හරි විදිහට දැක්කේ නැතිකම හින්දා වැරදි දෘෂ්ටියක් වල ඉඳලා ඉඳලා තමන්ට වෙලා තියෙන්නේ අකුසල වූ කර්ම ස්වභාවයක් ගොඩ නැගිලා. ඒක නැති කරගන්න නම් තමන් මේ විදිහට සත්‍ය දරන මේක දකිනකොටම පස් ගොඩක් කියලා හිතුවා නම් ඕක වෙන්නේ නැහැ. ආසාව එන්නේ නැහැ. ඒකට ඇලෙන්නේ නැහැ. ඒකත් එක්ක ගැටෙන්න යන්නේ නැහැ. ඒක වෙනුවෙන් තමන් යුතුයකම් වගකීම් කියලා දේවල් කරන්න යන්නේ නේ. හරිද? මාළේ වුණත් මාළේ විදිහට ඒකත් දෙකම එක දෙකම එකක් විදිහට දැක්කේ නෑ නේද? ඒ දෙක වෙනින් ක්‍රියාකාරීත්වයන් දෙකක් උනේ තමන් ඒක පිළිබඳව සිතින් මෙතෙක් ඇති කරගෙන තිබිච්ච වැරදි දෘෂ්ටියේ ඉන්න. සුභයි කියලාත් එකක් අසුභයි කියලා. තමන්ට ගන්න එකක්වත් නෑ සුභ වශයෙන් බුදුහාමුදුරුවෝ අසුභ වශයෙන් විතරයි තියෙන්නේ ලෝකේ ඔක්කොම. වැරදිද? හිතේ තමයි ඔක්කොම තියෙන්නේ. හිතෙන් තමයි මේ කරගෙන තියෙන්නේ. හිතෙන් අපි බෙදීමක් කරගෙන යනවා බුදුහාමර කියන්නේ බෙදන්න දෙයක් එතන නෑ තියෙන්නේ මේක සත්‍ය. අපි බෙදාගත්තා මේක මට හොඳයි මේක ලස්සනයි ඒක වටිනවා අරක කැතයි ඒක ඕනේ ඒක පිළිකුලයි කියලා. ඇත්ත කාරණේ ඔක්කොම පිළිකුලයි කැතයි ඊළඟපයි අසාරමයි. ඇයි වෙන්නේ ඒක හැදිලා තියෙන්නේ පස් අතුරකින් තුනක් පිළි. ඒකට අපිට වහස් කරන්න බෑ. ඒක තමයි ලෝක දත්තා. යථා භූත ඥාන. ඒක පවතින සත්‍ය. ඒක තමන් පිළිගත්තත් එකයි නැත්ත් එකයි හිතට දැනලා තිබුණත් එකයි නැත්ත් එකයි ඒක ඒක හැටි. ඒක වළක්වන්න බෑ අපිට. තමන් දැක්කද නැද්ද කියලා ප්‍රශ්නයක් නැහැ. අපේ වල තමන් කාර් එකක් ආදාලා ජීවිතේ දැකලා නැහැ. හරිද? තමන් කාර් එකක් දැක්කත් නැත්නම් කාර් එක කියන්නේ ඒකෙන් හදිච්ච ගන්න. ඒකින ආකාරයේ ඒකටත් ඔයකින් ලක්ෂණය තියෙනවා. එච්චරයි. අපි ඒක දැක්කද නැද්ද කියන එකක්වත් අපි ඒ පිළිබඳව ඇති කරගන්න සංකල්පයවත් වැඩක් නැහැ. හැබැයි ඒකේ යථාර්ථය තමයි මේ කියන්නේ. කෙනෙක් පිළිගන්නවද නැද්ද කියන එකක් වැදගත් නැහැ. තමන් පිළිගත්තා හෝ නොගත්තා මේක කෝප්පේ කියලා තමන් සම්මුතියේ දාගෙන නමක් දාන විදිහට මේක පිළිගත්තත් එකයි නැත්ත් එකයි මෙතන තියෙන පස් ගොඩක් විතරයි. අංගනාවේ සම්මුතියේ තින්නේ බොරුවක්ම. ඒක හිතුවා නම් ඒක හිතමින් හිටියොත් විතරයි යාට ඕම් ඔය සම්මා දිට්ඨිය තුල වාසය කරන්න පුළුවන්. ඒ කියන්නේ තමන්ට පේන හැම එකක් ගැන මොකක්ද අඳුරන්න ඕනේ. ඔය යථාර්ථය තමයි. මේකත් පස් වතුර ගින්දර සුලං කියන ස්වභාවයෙන් හැදිච්ච එකක්. ඇහෙන සද්දත් ඔක්කොමයි. දැන් මේ සද්දය ආවෙත් අත් දෙකකින් අත් දෙක කියන්නේ මොකෙන් හදිච්ච ගන්න? එකක් පප්පඩ. එහෙනම් දැන් මේ සද්දෙ මොකද්ද කතා කරන එකත් මොකද්ද? එකක් පප්පඩවා. පප්පඩෙන් ආව සද්දයක්. ගඳක් මොකද්ද? හරිද? රසගියල් දැන් තමන් කෑවේ ඔක්කොම මොනවා? පස්කඩවා. දැන් තමන් ෆිස් පාර්ට්ස් කියලා දෙන්නේ කියව මොනවද? ඔක්කොම පප්පඩවා. දැන් මතක් කරන් දෙන්නේ මොනවද? පස්කඩවා. දැන් කරලා දෙන වැඩ ඔක්කොම මොනවද? මැටි වැඩ තමයි. ඒක මොනවද කරලා තියෙනවද? හැබැයි මම කරන්න පුළුවන්ද? හරි. අනේකයි බුදුහාම කිව්වේ. බුදුහාම ලක්කනවා යමෙක් අසාර දේ සාරයි කියලා ගත්තොත් අසාරේ සාර මතිනු. තේ සාරං නාදි ගච්ඡanti. ඔයා අධිගමයකට එන්නේ මාර්ගයක් ඵලයක් ලබන්නේ නැහැ. ඇයි? එයාට තියෙන්නේ මිත්‍යා සංකප්ප ගෝචරාති. මිත්‍යා සංකල්පයක් තියෙනවා. එතකොට යමෙක් සාරාංශ සාර්ථක නැත්ත. සරු දෙයක් තියෙනවනම් සරු දෙය විදිහට ගස්ස. හැබැයි ගන්න දෙයක් නැහැ සරු විදිහට. අතාරාංශ අසාර්ථක නැත්ත. අසරු දෙය අසරු විදිහට දැනගත්තොත් ආ මෙතන සම්මා සංකප්ප ගෝචරය. එයා මොකද වෙන්නේ? එයා තේ සත්‍යම් අධිගච්ඡය. එයා සත්‍ය අධිගමයකටපත් වෙනවා. ඔකයි වෙලා තියෙන්නේ අපි ලෝකේ ඇත්ත දන්නේ නැතුව අපි මේක හොඳයි සපයි කියලා අපිට ඕන විදිහට සීමාවක් දාගෙන වෙනවා. නමුත් ලෝකේ යථාර්ථයට අනුව අපි මේක බෙදලා බැලුවේ. එහෙම බෙදලා බැලුවම ගන්න දෙයක් නැහැ. එච්චරයි. හරි එහෙම තේරුණා නම් Tamanට කල යුත්තක් ඉදිරි වෙනවා. නෑ. එහෙනම් තමන්ගේ දොර දරුවෝ ඥාති පෝෂණය කරමින් ඒවා රකමින් ඉන්න මේ වැඩේ තවදුරටත් කරනවාද නැතර කරනවාද? හාමුදුරුවෝ නත්තරින්නට බෑ. ඒක හදලා බෑ. දරුවෝ ලොකු වෙනකන් ඒක ආ ඒක ලොකු වෙනකන් නේ. ඒක පස්කොඩ ආයි ධර්මයේ තියෙන නෑ ඒක පස්කොඩ. පස්කොඩ ටිකක් ලොකු කරලා තාච්චි එක දාලා යනවා. ඒක දැරකේ. ඒනතර හඳුරන එක අපේ රෙස්පොන්සිබිලිටි එක නෙමෙයි ළමයින්ට හරිම ක්‍රියාවලා එහෙම කරන එක පස්කොඩ වෙනත් ළමයාට කියා දෙන්න ඕනි ඇත්තද බොරුද? එහෙනම් ඇත්ත කියලා දෙන්න ඕන ළමයා ඉස්කෝලේ යවන්න ඕන ළමයා පන්සල් දෙකකින් එන්න ඕනේ. පන්සල් දෙකකින්. ඇත්ත කියලා දීලා එයාට තේරුණා නම් එයා ওই මෝඩකම් කර කර ඉඳීද. දැන් තමයි අර පස් ගොඩක් එක ගියේ Taman මේක තේරිච්ච හින්දා තේරිලා නැති හින්දා. පස් ගොඩක් එක්ක යන්න තේරෙන්නේ නැහැ. හදන්නේ පස්වර ලොකු කළ තව පස්වරකට බාර දීලා මේ පස්වරෙ මිදෙන්න. තවත් පස්වරක් දැන් පොඩි කාලේ කියලා නෑ දැන් මේ ඉතින් එයාට මේ මේ සත්‍ය කියලා දීලා ඕක අහගෙන අන් අර ඔය කියන වැඩේ කරා නම් එයා ඔය කියන උපාදානයන් අඩු කරගෙන මේ බැඳීම් වලින් ලිහිල් වෙලා එයාට ඉක්මනින් මේ මාර්ගේ යන්න පුළුවන්. ඔය මචං ඇවිත්. නැන්දේන. ඒක තමයි ආන් අර මහත්තයා උදේ ඇහුවේ. මොකක්ද ඇහුවේ? පුංචි කාලේ මෙයා මහාන කරලා මේක කළා නම් එයා ඔය කියන මෝඩකම් කරලා ඔය උපාදාන හදාගන්නේ. හැබැයි යාට මේ ටික තේරෙන්න ඕනේ. මේ ටික තේරුණොත් ඔයාට කලින් එයා යනවා. එතනයි. ඔයාට කලින් එයාට මේක තේරුණා නම් මේ කරන්නේ පිස්සු වැඩක් කියලා එයා ওই වැඩේ කර කර ඉන්නේ එයා තැල්දා. අර ඔය ටික ඔයාට කවුරුත් කියලා දුන්නේ නැහැ. ඔයා ඒ තේරුම් ගත්තෙත් නෑ. එහෙනම් ඔයා ඇත් අමාරු වෙන්න. දැන් ඔයා ඇත් යුතුයකම කියලා, වගකීම කියලා ඒ අයටත් ඔය Tamanට වෙච්ච වින්නැහිය වෙන්න මෝඩකම් කර කර ඉන්නවා නම් ඒක යුතුයකම වෙන්නේ නෑ. ස්වාමිනාස් එතකොට දැන් කොහොමද ඒක මේ තෝරලා දෙන්නේ සිංහල සිංහල තේරෙන්නේ නැත්තම් කොහොමද අපිට සිංහල තේරෙන්නේ නැත්නම් ඉංග්‍රීසි ගැන කියන්න ඕනේ මම තේරෙන්න බාධායි මොකද ආයි බුද්ධ ධර්මයේට මේ ධර්මයේට මේ සිංහල දෙමළ ඔය කියන ආකාරයෙන් ජපන් ජර්මන් කියලා භාෂාවක් නැහැ කතන්දරේ එකයි. ඔක ඇත්ත ඇත්ත ඇත්ත කොහෙද? ආයි මේ මේ ඇමරිකන් කාර්යයට ගිහලා ඒක අපස්තේ නැත්නම් ඌත් කාලේ හැදෙන්නේ. එයාත් ගෑම කාලේ හැදෙන එක ගෑම කෑවන ගෑම කෑවේ ඌවා. ඒ කෙනා මැරලත් යන්නේ පස්කුඩකට. ආයි මේක જાතියක් නෙමෙයි බුද්ධ ආගම જાතියක් දාගෙන පටලවා ගත්තද අපිට කරන්න යන්නේ නැහැ. බුද්ධ ආගම ආයි සිංහලට ඉඳලා කියලා කොහෙද එකක් තියෙන්නේ. එහෙම ගන්න. ප්‍රශ්නේ තියෙන්නේ මොන භාෂාවෙන් හරි කියලා දෙන්න ඕනියා. ඇත්තයි. ඒක පිළිගත්තද නැද්ද කියන එක අපිට අදාළ නැහැ. පිළිගත්තේ නැත්නම් යන්නේ ගායටම අපිට ගන්න නැහැ. හැබැයි මේක ඇත්ත. පිළිගත්තත් එයා මේකෙන් ගැලවෙයි. පිළිගත්තේ නැත්නම් ඔය මුඩා වෙන සංකාරියයි. එයා පිළිගත්තද කියන නැත්නම් ආයෙ උපදිනවා අච්චරයි. මේ බොරු දේවල් ගැන කර කර ඉන්නකොට ඒ මේ කර්ම සකස් වෙනවා. ඇයි? මෙතන මමෙක් ඉන්නවා, මම කෙනෙක් ඉන්නවා. මට මේව පවත්වන්න පුළුවන්. ඇයි? ඒ අවිද්‍යාවට තමයි මම කියලා කෙනෙක් ඉන්නවා. මම ජීවත් වෙන්න පුළුවන්. ජීවිතේ පවත්වා ගන්න මම මේව කරන්න ඕනේ කියලා එහෙම හිතාගෙන ඉන්නවා. ඔක දැන් හෙට අනිදාන තමන්ට හොඳට තේරුම් කරලා දෙන්නම්. මෙතන කෙනෙකුත් නැහැ, බුද්ධිලෙකුත් නැහැ, ජීවීකලෙකුත් නැහැ. ඒක නැති බව නිකන් කිව්වට බෑ. ඒක තමන්ට සාධාරණ පරීක්ෂා කරලා තේරුම් ගන්න. ඉතින් දැන් මේක කල් බණ ඇහුවට තමන් කවදාවත් හිතුවයි මේ තමන්ගේ අම්මා පාගුඩක් දරුවා පහුඩක් කියලා. ඉතින් ඇයි? දැන් දැනගත්තට බෑ දැන්. තව මොකද කරන්න ඕනේ? දැන් ඕම් ඕක භාවිතා කරන්න ඕනේ. ඒ කියන්නේ මොකද්ද? Tamanට අරමුණු වෙනකොට හැම වෙලෙම Taman දැන් දකින්නකොට මේක මලක්, කෝපයක්, බෝතලයක්, කාර් එකක්, බස් එකක්, අම්මා තාත්තා කියලා හිතුවත් හිතලා හරියන්නේ නැහැ. මෙතෙක් කල හිතුවේ එහෙම. දැන් හිතනවා මේක පස් වතුර ගින්දර සුලං කියන ස්වභාවයෙන් හැදිච්ච එකක්. මේක දිල්ලා විනාදලා, මැරිලා පස් වෙලා යන එකක්. ආ වැඩි විදිහටයි. සමහරවිට දැන් අර දැන් අපි තුන් කාර් එකක් ගත්තා කියලා දැන් අපි මේක දන්නවා මේක මෙහෙම එකක් කියලා. එහෙම එකක් කියලා. නිකන් හිත යටින් වගේ කියනවා මේක. ආ හිත යටින් වගේ කියනවා තමයි ඒක. එහෙම කියනවා තමයි එහෙම කිව්වට ওই කාමදුර කියලා තිබුණා කොහොමද පස්කොඩ නැතුව යන්නේ කියලා නෝ යන්නේ. නෑ පස්කොඩක් ගෙනියනවා කියලා දැන් වීල් පැරක් එකක් ගන්නද? ආ නෑ ස්වාමීන් වහන්සේ තව දෙයක් කියලා මම දැන් අපි හිතමුකෝ දැන් කෙනෙක් තව කෙනෙක්ගෙන් නැපෙනවා කියලා දැන් බඟ මම කියන්නේ මේ දැන් මං මං ගැන කියනම්කො කවුරු ගැන කියනවා දැන් අපේ පවුල ගත්තම මගේ අප්පච්චි නැති වෙලා. ඒකට මං අම්මා ඒගොල්ලන්ව පෝෂණය කරන දැන් මම මට වැටහුණා ස්වාමීන් මං කොහොමද වගකීමෙන් මග හරින්නේ. වගේ මග අරින්න ඕනේ. ඒකට මේ පස් ගොඩක් කියලා මට මේ සියල්ල අත්හරින්න මම අම්මට කිය එහෙම නෙමෙයි අම්මත් ඒවට කියලා තින අම්මට ඉස්සෙල්ලා මම මැරෙන්න පුළුවන් මට ඉස්සෙල්ලා අම්ම මැරෙන්න පුළුවන් ඒක කොයි වෙලාවෙදි කියන්න බෑ කියන නමුත් මගේ වගකීම් තියෙනවා රකින්න මම ඇමරිකාවට ඇවිල්ලා ඉන්නේ මෙහෙ මොනවත් හදන්න නෙමෙයි ඇත්තටම කියනවා. එනිසා රකින්න ඕන නම් රකින්න. එතකොට කොහොමද මම ඇත්ත කියා දෙන්න. ඔව්. ඒ අයත් එක්ක වාසය කරන්න හැබැයි ඔය විදිහට බැඳීම් නැසවල කරලා හම්බ කරලා රස්සා කරලා ජීවත් වෙන්නේ නැතුව රස්සාවල් කරන්න කියන්නේ හිතුවට මම පෝෂණය කරනවා. මොකද මගෙන් තමයි ඒගොල්ලෝ යැපෙන්නේ. මම නිසා තමයි මගෙන් නම් ඒ අයට ඇත්ත කියලා දීලා රැකෙන්න ඕන නම් තමන් ඕනනම් මහාන වෙලා පින්ඩපාතය කරලා කණ්ඩ දෙන්න ඒවා කණ්ඩ බැන නිකන් ඉන්න. බුදුහාර ආගමෙම කියලා දෙනවා. තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව වෙනින් අම්මා ඉදවත් තාත්තා ඉදවත් මොන කෙනා ඉදවත් තමන්ට ඒක කරන්න දෙනවන් නතර කරන්න එපා කියලා. එතකොට ඒගොල්ලන්ට තමන් ඕනනම් කුටියක් හදලා කුටිය තියාගෙන අම්මට හලකන්න. ඒක ආත්මార్థකාමී තමක් තමයි. නිවන් දැකීම. තමන්ගේ වැඩේ තමන් කරනවා මිස කනුගේ වැඩේ තමන්ට කරන්න බෑ. කෙතිසේත්ම බෑ. බුදු වෙලා මිස අනිත් අයට බණ කියන්න ගියේ නෑ. කරන්න බෑ. කොහොමද තමන් කාටවත් කරන්නේ? දැන් උදව් කරනවා කියලා කරන්නේ මොකද්ද කරන්නේ? ඉදගම් කරන්න එපා කියන එක නෙවෙයි මුදාන කියලා නෑ ගන්න එපා කියලා. සත්‍යයෙන් ඒකට ඒකට අවශ්‍ය දැන් ඇත්තකින් දැන් මේ ලෝකෙට බිහි කරලා ඒ යුතුයකම වගේ තියෙනවා. ඔව් ඒක කරන්න ඕනේ. එහෙම යුතුයකම කරන්න. ඒ යුතුයකම තමයි කරන්නේ. හැමදාතරත් මේ ටික කියා දීලා මේ සත්‍ය වැටෙන්න එයාගේ ආසාව අඩු වෙන්න යුතුයකම කරා. ආසාව වැඩි වෙන්න යුතුයකම කරොත් එයාත් ආය සංසාරේ තමත් සංසාරේයි. බුදුහාමගේ ගැටලුව මේ මේ ස්වාමීන් වහන්සේ අපිටත් තියෙන ගැටලුව තමයි ඉතින් ඒක සෝවාන් වෙනවද ඒකත් පස්සේ යනවද දැන් මම හිතන්නේ මේ දාපාරේ ඉවර කරගන්න ඉවර කරන්න ඕන නම් අතහැරලා දාලා වැඩේ පටන් ගන්න ඉවරනේ දවස් දෙකකින් විතර සෝවාන් වෙලා නතර යන්නේ නැත්නම් ඒක සම්බන්ධ වෙන්නේ නැහැ. තමන් සෝවාන් වෙලා නතර වෙනවා කියලා තියෙන එක තමන් මොකක්වත් දෙන්නේ නැතුව නතර වෙනවා. එන්න අපිට සෝවාන් වෙලා නතර වෙන්න කියලා බුදුහාමුදුරු බණ කියලා නෑ බුදුහාමුරු කිව්වේ රහත් වෙලා ඉවර වෙලා තමන් උප්පත්ති නතර කරනවා කියන තැනට ඇවිල්ලා නතර වෙනවා. මෙතන එතට මෙහා නතර වෙන්න තැන බුදුහාමුරු කියන්නේ නෑ. බුදුහාමුරුකම බණ කියලා නෑ සෝවාන් වෙලා නතර වෙන්න කියලා. බණ කිව්වා බුදුහාමුරු රහත් වෙන්න එයාගේ ඥානයේ අනුව එයාට තිබුණු ශ්‍රද්ධාව අනුව එයාට තිබුණු ප්‍රඥාවේ ස්වභාවයේ මට්ටම අනුව එයා සෝවාන් වුණා නැත්නම් සකදාගාමී වුණා නැත්නම් අනාගාමී නැත්නම් රහත්. මේ ප්‍රඥා වැඩි කෙනා රහත් වුණා. ඊට වඩා අඩු වෙනකොට සනාගාමී, සකදාගාමී, සෝවාන් එහෙම නැති කෙනා ස්වාමීන් විශාඛාව <clears throat> අවුරුදු 7කින් සෝවාන් වෙලා ඒ දේවල් කරගත්තා නම් මං හිතන්නේ අපිට උත්සාහ කරොත් බැරිද ඒක ළමත් පෝෂණය එක දැන් ආදායම් මාර්ගයක් ඕනේ නිසා මට බැඳීමක් නැහැ කිසිම රස්සාවක්. මං අන්න මේක හරි මට ඒ අත්තරින්න බෑ කියන එක නෙමෙයි ඒගොල්ලන් පෝෂණය කරන්න ඒ වචන කරන්න එපා කියලා නෑ කවුරු. බුදුහාර කියලා නෑ මහාන වෙලා Tamante ඒ මහාන කමෙන් හම්බෙන දේන් භෝජනය කරන්න එපා කියලා නෑ අම්මා තාත්තාව. හැබැයි අම්බ කළ භෝජනය කරනවා නම් නෙවෙයි. හරිද? දෙපන්නේ. පාස්කෝඩ් තියනවා නම් පාස්කෝඩ් තියනවා. අවේ දෙනවා. ඒ තමන් කරත් එක නෑ තමන් භෝජන කරන්නේ තමන් දැන් භෝජන කරන්නේ කියලා හිතේ තා ඉන්නවා තමන් කොයි කෙනා කරන භෝජන කරන්නම් කියලා කයිවාරු ගැව්වට තමන් අම්මට කලින් මැල්ලේ ගිහුව කවුද භෝජන කරන්නේ නැහැ මේ අර යුතුයකම් වශයෙන් යුතුයකම් වශයෙන් කියත් ඒක තමයි යුතුයකම් වශයෙන් කියවත් එච්චරයි කරන්නේ ඒතර ඒ කාරණේ තමන් කළ යුතු යුතුයකම නම් එච්චරයි එයාට සත්‍ය අවබෝධ කර දීම කරන්නේ නැත්නම් බුදුහාමර දක්වනවා අම්මා තාත්තට මොන යුතුයකම් කරත් වැඩක් නැහැ තමන් කර දෙකේ තියාගෙන අම්මා තාත්තට කලකලුවත් අවුරුදු 100ක් තිස්සේ කර දෙකෙන් බස්සන් නැතුව එය දෙමාපියන් කරන නියම යුතුයකම නොවේ කියලා බුදුහාමර කියනවා. ඇයි? ඒ කියන්නේ කාට කලකන විදිහ වැය කරන්නේ. කලකල ගන්න එපා නෙවෙයි මේ කියන්නේ සලකන්න හැබැයි ඒ සැලකීමෙන් Taman නියම දේ කරලා නෙවෙයි. නියම දේ ගන්න එයාට තත්ත්වය අවබෝධ කරලා දෙන්න. ඒ අවබෝධ කරලා දුන්නා නම් ওই ප්‍රශ්නේ නෑ. හරිද? ඇත්ත තේරෙනා නම් ඒකයි බුදුහාමුදුරු වෙන එකක් මේ ළමන්ට වෙන අවුරුද්දේ බුදුහාමුදුරු කියන නතම් මාදා පිතා කෛරා අඤ්ඤං වාපද ඥාතක අම්මා කියලා තාත්තා කරකින් දෙන්නේ නැහැ තාත්තා කියලා දෙන්නේ නැහැ වෙන ඥාතියෙක් දෙන්නේ නැහැ තමන් කඩේ තමන් කරගන්න අනං ආපදිනාද ගන්න. සමාපනිහිදාන් චිත්තං. තමන් මේ නිවැරදිව ඇති කරගත්ත සිතක් තිබුණොත් ආන් එකකින් විතරයි මේ වැඩේ කරගන්න පුළුවන්. නැත්නම් එහෙම නේද? නිවන් දකින්න ඕන නැයිද? ඒව ඔක්කොම අතාරින්න ඕනි. ඒව නැතුව තමයි මේ ගමන යන්න බෑ. ඒකට හේතුව තමයි තමන් පෙර කරගත්ත කර්ම ස්වභාවයට අනුව ඒ කියන බැඳීම වළක්වන්න බෑ. කර්මයේ පරිතන් දෙන්න බෑ. ඒක තමයි ප්‍රශ්නේ. ඒ කරපු කර්ම වලට අනුව තමයි ඔක්කොම සම්බන්ධ වෙලා තියෙන්නේ. කර්මීය වෙනකම් වැඩ කරගෙන එතකොට හරියයි. තමන්ගෙදී දක්ෂ වෙන්නයි ඕන. තමන් එසේ ඒ தත්ත්වයක් ඇති කරගෙන තමන්ගේ ස්වභාවයක උඩනගාගෙන යටත් ඒ தත්ත්වයේ ඇති කරගන්න මාර්ගයට කියලා තියෙනවා. ඔක තමයි දෙන ප්‍රශ්නය. ඒක තමයි බුදුහාමුදුරු කිව්වේ තමන් අවම වශයෙන් එතනින් නිදහස් වෙන තැනටවත් තමන්ගේ මාර්ගය සකසගෙන ඕන යුතුයකමක් කරගෙන ඉන්න. විතාකාට දෙමක් නැහැ නේද? විතාකා ගෝවාන වෙලා ඉතින් දරුවෝ විතාකා දාලා එයාට යුතුයම් කර කර හිටියන්. බුදුහාරා එයාට ඔයා ඇවිල්ලා බණ කියන භාවනා කරන්න, ඔයා ඇවිල්ලා මේ මාර්ගඵල ඉදිරියට ලබා ගන්න කියලා බුදුහාර කියන්නේ කියන්නේ. හරි? එයා ගම තන්දාරෙන් ගැලවෙන මාර්ගෙට ඇවිල්ලා ඉවරයි කියලා බුදුහාර දාන්න. හරි. එහෙම නැතුව තමන් යුතුයම් කර කර ආද තමන් මැල්ලක කොහෙයිද? ඒ වගේ තමන් කර කර ආින්න වෙලා අම්මා තමන්ට ආදරේ මැල්ලක යදීම ආයෙදී මොකෙක් හරි වෙලා තමන්ට පෙරේතෙක් වෙලා හරි මොකෙක් හරි වෙලා තමන් ළඟට මෙයි. හරිද? හරි මොකද? කොහොමද එම නැහැ කියන්නේ? අපිට එම කියන්න බෑ. තමන්ටත් ඒකමනේ වෙන්නේ දැන් තමන් අදසේ වෙරිලා අම්මා ගැන හිත හිත මරනොත් තමනුත් ඒ විදිහටම මරනවා. ඒකත් ඒ පැත්ත මෙහෙම තමයි. අමරණීදී දානල් එක දෙමු ඊළඟට තමන් ඕම වෙනවා හරි අම්මා ළඟ මාදාවෙන් මොකක් හරි වෙලා උපදී. හැබැයි සමහර මම මේ මම කියලා තියෙන අපේ අම්මට මම නෙමේ මේ සරකන්නේ අම්මා තාත්තා ජීවිතුන් අතර හිටියානම් ඒ කරන යුතුයකම තමයි මම මේ කරන්නේ කියලා. මම එහෙම කියන්නේ. කොහොම කීවත් ඉතින් ඒක තමයි. ඒකට ඒ බැඳීම නැති කරගන්න තමයි කිව්වරක් මම කියන්නේ එහෙම. ඒක මොනවා කිව්වත් ඔය කතන්දරේ ඉතින් කොහොම තමයි. එන්න මොනවා කිව්වත් අතහැරලා ඉවර වෙනකන් ඔය කියන ආකාරයට සම්බන්ධතාවයන් වෙනකන් තවන්න ගැලවෙන්න බෑ. අල්ම සිද්ධ වෙනවාමයි. හරිද? ඒතර මමය මගේය යනුවෙන් Taman ඇති කරගත්ත දෘෂ්ටියත් එක්ක ওই සම්බන්ධතා තියෙනවා. ඉතින් Taman ගමන නිමාගෙන ওই සම්බන්ධතා තියෙනවා නම් Taman ගමන නිමා කරන්න හම්බෙන්නේ නැහැ. ඔක තමයි දැන් ඉතින් තියෙන ප්‍රශ්නේ. ඒකනේ තමයි බුදුහාමුදුරුවෝ දක්වන්නේ තමන් තීරණය කරන්න ඕනි තමන් කුමක් කරනවද? අනුවෙන් මිනුවෙන් සංසාරයේ තුලම දුක් විඳ විඳා තමන් මේ ආවා මේ දක්වා ආවා තවදුරටත් එසේ කරමින් තමන් සංසාරේ යනවද? මේ ආත්මයේදීවත් තමන්ගේ ගමන නවතා ගැනීමට වේදෙනවාද? ඒක තමන්ට දෙන්නේ අපිට වදාළ නැහැ ඒක. අපිට දෙන්නේ කියන්නේ තමන් දෙන්නේ ගන්නවනේ සම්තරපුරත් මම මෙහෙම දේවල් තමයි කර කර ආවේ. මොකද එහෙමයි කියන්නේ බය නැතුව තමන් සංසාරය තුළදී මේ ගමන නතර කරන්න වැඩේ කරා නම් අද උපදින්න විදියක් නැහැ. අද මේ විදිහට ආයෙත් පෙර සංසාරෙත් තමයි උපපති නතර කරන වැඩේ කරලා නැහැ. කරන අද ඉන්නේ විදියක් නැහැ. මට දැන් තියෙන්නේ ඉතින් අම්මා ඒකට විතර වෙන බැඳීම් නෑ සොහොත් දරුවෙක් නෑ බැඳලක් නෑ මට ඒ ඒ ඒ දේවල් නම් නෑ මගෙන් එහෙම එහෙම මගෙන් අම්මා ඉතින් කියන්නේ ඉතින් අම්මත් එක මහණ නෑ ඒකට <laughs> හරි මොකද ප්‍රශ්නේ තව දන්දි කෙනෙක් තායිබා ටාගට් කරනවා <laughs> දන්දිගේ ඇස එක හැක් නොපෙනී යනවා සොරි මට අත්පරින්න මම හේතු තියෙනවා ඉතින් එකක් කරපේනවා ඉතින් ඒක හැක් පේන ගමන් මහණේ දහනක් නෑ දෙකම පේන්නේ නැත්නම් මහණේ දහනක් නෑ ඇද්දක මාන්දල චක්කපාල හැමදේ හිටියේ පස්සේ. ඒ මොනවාද දැන් පිළිපිනි තවත් පිළිම හදා දෙදී මොකද කරන්නේ යන්නේ? මට කැමැත්ත තිබුණා දීගොල්ලේ ඊට පස්සේ අවත්තරින්. ආ නේද තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒක තමයි ඕම් ඔය ප්‍රශ්නේ මතුවෙන්නේ ඕම් මතෙන්දී සියල්ලෝ සම්මා දිට්ඨියේ නැති ඉඳා. ඔයනකොට තමයි බුදුහාමරේ දක්වන්නේ සම්මා දිට්ඨිකයා සම්මා දිට්ඨිකයා සමග වාසය කළේ නැතිනම් තමන්ට මේ සමාජය තුළ ජීවත් වීමේ ගැටලුවක් මතුවෙනවා. ඔක්කොමලා ධර්මය දන්නවන ඔය ප්‍රශ්නේ නැහැ. ධර්මය ඔක්කොමලා දන්නේ නැහැ. වැරදි විදිහටයි දන්නේ. ඒකෙන් තමයි ඔය ප්‍රශ්න ඔක්කොම තියෙන්නේ. ඉස්සර කාලේ ඇත්තට මේ ගොඩක් හිටියේ එක වගේ නේ සම්මාදිටිය තියන අය. එනේ ගොඩක් හිටියා එහෙමයි. මේ කියන ප්‍රශ්නේ ඉන්නේ. ඔව්. ඒකට ප්‍රශ්නේ. ඉතින් වෙලා තියෙදි මම බල දන්නවා බල දන්නවකොට දන්නේ මොකද්ද දන්නේ නැති විදිහකට. ඒක හරි විදිහට දන්නවා නම් තමන් යුතුයකම විදිහට කරන්න ඕනේ පළවෙනි කාරණේ දරුවන්ට ඥාතින් ලෝකය දෙන්නේ. දැන් අනේ පිළිතුරු මම මාර්ගය දන්නේ නිසා මොකද කරේ සල්ලි දීලා තමයි බණහන් යන්නේ. අම්මව නම් මට කාලක් මාර්යා. අනිත් එක්ක නම් මෙහෙම මට ඒක කරන්න පුළුවන්. අම්මව මට පුළුවන්. ඒක වටිනාකම දෙන හින්දා. නමුත් නම් ඉදිරියට ආයෙ පාසල් නෝනා. ඒ ඉන්න කාටවත් දෝ කරන්න වෙන්නේ ඕන් ඔච්චරයි. යාට ඇත්ත තේරුම් කරලා දෙන එක විතරයි අපේ වැඩේ. ඒ දෙය මොනවා කරවවත් ඇති වැඩක් නැහැ. හරි. එබැවින් නේද? මොකද කාරගත් එකයි මේකත් එකයි කාරගත් එකයි අම්මත් එකයි පුතත් එකයි ස්වාමියාත් එකයි භාර්යාවත් එකයි ගෙදරත් එකයි රන්තාවත් එකයි ඒ ඔක්කොම පස් කොට බල ඒක නිසා දැන් අපි මේ මෙහෙම හිතුව දැන් ඒක පස් ගොඩක් කියලා දන්නවා ඒකට ඒක හොල්වන්න කරන්නේ හොල්වන්නේ නැහැ එතකොට අපි හිතුවත් මේක මම මේ ආසාවට එහෙම නෙමෙයි කරන්නේ ඒකේ පැවැත්ම පැවැත්මට ඒක ඕනෙන් දකිය කියලා එහෙම එහෙම ආ ඉතින් එහෙම හිතුවට බෑ Taman ඒ වෙනුවෙන් කරන්න වෙනවා නම් අසුබ නම් අසුබ දේ අත්තරින් නැතුව පාවිච්චි කරනවා නම් අසුබ සංඥාව Tamanට වැඩිලා නැහැ. කච්චර. ඒක ඕනෙන් අතදල් නිකන් ඕනේ නැති අනේ අපි දැන් අපිට වාහන ඕනේ අපිට එළවන්න පුළුවන් නම් වාහනේ දුන්න ඕන නම් අපි වාහනේ ඕන කෙනෙක් එක්කන් ගියොත් නේ යනවා නැත්නම් නිකන් ඉන්න අපිට පන්නේ නැහැ අපිට ප්ලේන් එක ටිකට් එක අරන් දුන්නේ නැද්ද අපි එනවා නැත්නම් අපි නිකන් ඉන්න අපිට මොකද ඒක තමයි ඒක තමයි මගේ ඉමේජ් එක මොනවද කරේ තියෙන්නේ කම්පයර් කරලා ඒ දවස් දැන් ඒක වමන්තනේ ඒගොල්ලෝ අපිට කම්පයර් කරන්න බැරි ඉෂාකාව බෑ ඉෂාකාවත් කම්පයර් කරන්න පුළුවන් තමනුත් සෝවාන් වෙලා නම් ඕන එකක් කර කර ඉන්න බැහැ දැන් එහෙම තිබුණත් සෝවන් වෙලත් එයා දැන් අපිට වඩා ඔයගේ දේවල් ගොඩක් වෙන්නේ ළමයි ආන්නේ තමයි දැන් ওই තියෙන ප්‍රශ්නේ දැන් තමන්ට මේ ඇත්ත කියලා දුන්නට දැන් ඔය ඇත්ත පාවිච්චි කරන්න පිළිගලගෙන යමන් සූදාන නැහැ. ඒ කියන්නේ මේක පිළි අරගෙන ඇත්ත පාවිච්චි කරන්න දුබුදානක් නැහැ. නෑ ඒක ධෛර්යයක් තියෙන්න ඕනේ ස්වාමීන් වහන්සේ. ඈ? ධෛර්යයක් තියෙන්න ඕනේ. සෝවාන් වෙන්නවත් බෑ. සෝවාන් වෙන්නේ නැහැ. මම බැකිවේ. ඈ? වීර්යය තියෙන්න. වීර්ය, වීර්යනි බල බලන්නේ. වීර්ය තිබ්බට හරි විදිහට වීර්ය බලන්න නැත්නම් හරියන්නේ නැහැ. දැන් සාමාන්‍ය ජීවිතේ ඉඳලා සාමාන්‍ය ජීවිතේ නේද රහත් වෙච්චා තියෙනවා. තෝන් ගත්තනේ හන්දිට ඇවිත්. ඒගොල්ලන්ට තියෙන්නේ ගොඩාක් සරලයි. තේරුම් ගන්න වෙන්නේ. ඒ ඉඳා ඔකට හේතුව වෙනයි. දැන් Taman රැත්තක් කියලා දුන්න ඇත්ත කියලා දුන්නට ඇත්ත පාවිච්චි කරන්න බැරි වෙන්න හේතු ගොඩක් බුදුහාමර දකිනවා. බුදු වෙලා බුදු වෙලා බලනවා කාටද මම ධර්ම දේශනා කරන්නේ. බලලා තීරණය කරනවා මේ ඉන්න අයට බන කියලා වැඩක් නැහැ බන කීම නතර කරන්න ඕනේ කියලා. අනේ වැඩක් නැහැ කියලා. කොහොම මොයෙන් ඉතින්. කීවට වැඩක් නැහැ. හරිද? බුදුහාම හිතන මේ යාට බණ කියලා වැඩක් නැහැ. කියලා ගන්න මුන් කියන ඒවා පිළිගන්නේ නැහැ. ඇයි ඇයි එහෙම බුදුහාම හිතුනේ? හ්ම් මා දැක්කේ. දකින්න බුදුහාම යන පුළුවන් නේ වෙන අය අන්න. හරිද එහෙම දැකලා තමයි බුදුහාම කියන්නේ ඒකද? ඇයි එහෙම දෙන්නේ? මෙයාට පණ කියලා වැඩක් නෑ. ඉතින් අතර බණ කියලා බණ අහනකොට රහත් වෙන එක පාන්නේ නෑ. සංසාරේ ඉඳ තමයි කැමති වැඩි. සංසාරේ ඉඳ තමයි කැමති ලදින් ඕකෙන් අයින් වෙන්න ලේසියෙන් කැමති නෑ. ඒකට හේතුව බුදුහාමර දකින්නවා. සංසාරගත පුරුද්දක් එයාගා තියෙනවා. ඒ පුරුදු අතාරින්න කැමති නැහැ. ආන් මේ පුරුදු බලවත් වෙලා මේ සත්‍ය යටපත් කරගෙන අසත්‍ය මතු කරගන්න. ආන් එන්න මේ සත්‍ය යාට තේරෙන தත්ත්වේ නැති කරනවා හරියට උදාහරණයක් කියනවා නම් මඩ තියෙන කලයකට කොච්චර පිරිසිදු කරලා වතුර දැම්මත් වැඩක් නැහැ ආයත් මඩ වෙනවා. ආන් මේ වගේ ඔයාලට කොච්චර ඇත්ත කියලා දුන්නත් වැඩක් නැහැ ආයත් අර මඩ ගොඩට වතුර දැම්මා වගේ තමයි. හරිද? බුදුහාරෝ මම දැකලා තමයි දීන්නේ කියලා මේ නම් බණ කියලා වැඩක් නැහැ. එහෙනම් බණ කියන්නේ කලින් එන එකක් කරන්න වෙනවා. හාමුදුරුවෝ අපි ගැන නෙමෙයි කියන්නේ නේද? ඔයා කියන්නේ හිතන්නේ සෝපිය හරි දැන් දාන්න කියන්නේ. කලේ කිස් කරගන්න වෙනවා වගේ. ඔක්කොම ගන්න තමයි බුදුහාර කිව්වේ ආයේ. හරිද? කරන්න බැරි කමක් නැහැ. කරන්න බැරි කමක් නැහැ. කරන්න ඕන නම් ඉතින් ඒ විදිහට කරන්න කියලා තමයි ඒක තමයි වේගෙන් ඉන්නේ කිව්වේ. නැහැ ඉතින් මේගොල්ලන් දෙන හාමුදුරු වගකින් තියන අයනේ ටික ටික හරි කරනකොට සමහර වෙලාවට ඕන. වගකින් දෙන්නේ අය වගකින් මොනවද ඔය ඔක්කොම වගකින් ආකාරයෙන් ටික ටික කරන ලංකාරික වගකින් මොකක් ගන්න අය කායි වග කියන්නේ මොකාට වග කියන්නේ මැරලා ගියා බලන්න. <laughs> වගකින් කාටද වග කියන්නේ? නෑ මේ දැන් මැරිච්චන් පාටි තුලද වගේ කියනවාද? ඈ රජයෙන් වග කියනවාද? භාවනා කවල් දාලා නිකන් ඉඳ කියන්නේ. ආ පොත් මටම කරාගෙන ඔකට පණෙන්නේ. පණෙයිද? ස්වාමීන් වහන්සේ කිව්ව කතාව හරි මම මේ කතාව හරි තමයි මේ ඒගොල්ල මේ මේ වගකීම් කියන තියෙන දෙයට ඒ ඒ යහමඟ පෙන්වුවාම ඒක තමයි වගකීම. වගකීම නම් ඇත්ත කියා දීම. ඇත්ත කියාම. බොරු කුරුදු කිරීම නෙවෙයි. ඊපස්සේ බොරුවගේත් කර කර ඉන්න ඕනේ. දැන් වගකීමක් දිගට දිගට කරන්නත් ඕනේ. මොකෝ බොරු කියලා දෙන නිසා. නෑ බොරු බොරු කියන්නේ ඇත්ත කියන ගමන් ඉතින් Tamanට මහන වෙන්න බෑනේ. පොඩි ළමයි දාලා ගිහින්. මොකද පොඩි දාලා යන්න බෑ උනික් කහනවා. දාලා <laughs> යන එක තමයි වගකීමෙන් තොර බව. ඒකයි යන එක තමයි කතාව. දාලා යනවා කියන එක තමයි වගකීමෙන් තොර භාවය. අරන් යනවා කියන එක තමයි වගකීමෙන් සහිත භාවය. බුදුආරොත් කරේ ඉතරයි මගේ දායාද දෙන්න කියලා එක්කන් ගියා. රාහුල් කුමාරත් එක්කන් ගියා. නන්ද කුමාරත් එක්කන් ගියා. හරි හන්ට ගියා දෙන්න. එතකොට ඒකත් ආසාවක් වෙනවා. මොකද ආසාව? ළමයන් අර එක්තරගෙන යන්නේ. ඒක තමයි වගේ කියන්නේ. හරි දෙයක් කියලා දෙන එක ළමයින්ට අපි ඇත්තටම දැන් අපේ වගකීම වෙන්න ඕනේ ළමයි ලංකාවේ කොහෙද අරන් යන්නේ ස්වාමීනි? කොහෙද? ගාන්ධන්තන් තියෙන්නේ. හොඳයි හරි. අරන් දෝතරම් තැන්දී. අනිත් අයට කරදරයක් නොවේ ජීවත් වෙන්න ඒකට තියෙන්නේ මෙයා පෙන්න කියන එකත් ඒක නිකන් වගේ අර වගේ අර නිකන්. ඒක වදයක් වගේ වෙන්නේ. මොකද වදයක්? නිකාල් වදයක් වෙන්නේ. දැන් කොහරි යන තැනක ඒ තැන ඉන්නෝනේ කොහරි ඒ තැනට රෙස්පෙක්ට් කරගෙන ඒ විදිහට ඉරකොට ඒ තැන ඒ වගේ තැනක ගිහිල්ලා කරදරත් වෙන්න බැරි නිසා මම දැන් මේ කොහොමද මේ දැන් අම්මා මහන වෙන්න කැමති නැත්නම් මන් ළඟ තියාගත්තා කියලා මම මේක කියන්නේ එතකොට මං ඊනික කොහොමද ඉතින් ඒක තමයි ප්‍රශ්නේ දැන් ඒ ඒක තමයි හේතුව ඒ අය සත්‍ය අවබෝධය නැතිකම එයාත් ඕක පිළිගන්න කැමති නැහැ. ඔය අයත් දැන් මේක කියලා දීලා පිළිගන්න කැමති නැහැ. ඕම් කොම් පිළිගන්න. දැන් මෙච්ච ටිකක් කියලා දීලා ඔයා පිළිගන්න කැමති නැත්තම් අන්න පිළිගන්න කැමති නැහැ. පිළිගන්න කැමති නම් පිළිගන්න කැමති නම් එවුන් එකේ නැත යන එකයි තේමන්නේ. පිළිගන්න කැමති නම් ඒ අතහැරලා යන්න ඕන. ඉතින් හැමදෙරේ මහාන වෙන්න ඕනේ නැහැ නේද? සෝවාන් වෙන්න මම බණ කියන්නේ මම රාත්‍රියේ දා බණ කියන්නේ. ඔව් සෝවාන් වෙලා ඉන්න පයිස. ඔව් සෝවාන් වෙලා ඉන්න. මහාන වෙන්න ඕනේ නැහැ. ඕනේ. ඉතින් අපිට හැබැයි ඒක කරන් හම්බෙන්නේ නැහැ කියන්නේ. සමහරවිට අපිට පොඩ්ඩක් හරි කිව්වට යන්න පුළුවන් දේවල් කරන්න. ඒ කියන්නේ එකපාරට ඔක්කොම ළමයි අපෑරලා ඒව කරන්න බෑරි. ඉතින් ළමයිට කියන පහදලා දෙනවා ළමයිට. දෙන ගමන් එතකොට අපිට ටිකක් මේ අත්තරම කිට්ටුවට හරි <laughs> මොනවා හරි <laughs> ඒක මම දන්නේ මම රහත් වෙන්න කියලා දෙන්න මම ඕන්න අතෝවන් ගලන අතර එන්න එකයි තියෙන්නේ ඕන්න අනාගාමී එකයි ඕන්න අතරදාගාමී එක මට ගමන්නේ නැතුව නිකන් හිටියම මට මොකක්ද <laughs> ඒක බුදුහාල දකින්නවා ඕම් ඔය ආය ගාව තියෙන ඕම් ඔය ප්‍රශ්නේ ඔබ තමයි සංසාර පුරුද්ද තුල තියෙන නීවරණ ගතිය ඔය නීවරණ ගති තියෙන මොන යකාට බණ කිව්වත් ඇති වැඩන්නේ මොන බල දැනගත්තත් ආයෙත් අර පර්ම තැනට එනවා අර මඩ තියෙන කලයට වතුර දැම්මා වගේ වැඩක්. ඒ වෙනකොට හම්තුනේ හම්තුනක් කියලා දෙන්න යනවා. තමයි කොරන් වගේ දන්නේ තමයි කොරන්නේ නැත්තම් මම නිකන් කියා දෙන්නේ මට මට මට මොලේ මොලේ නැතුවේ. කරගන්න පුළුවන් ඒවා තමයි කියන්නේ. ඒක රහත් වෙන්න ඕන නම් තමයි ඔය වැඩ ඔක්කොම නතර කරන්න කියලා කියන්නේ. රහත් වෙන්න ඕන නැත්නම් ඉතින් අපි දන්නවනේ ඉතින් කියන්නේ කොහොම රහත් වෙන්න ඕනේ නැහැ. මේ කොච්චර කල් වර්ගම නිවන් දකින්න ඕනකම නැහැ. හොඳ ඥාන දකින්න ඕන නම් පොඩි වැඩක් කරන් තියෙන්නේ. එහෙනම් ඒක කරන්න ලැහැත්ති නෑ. ඔය කයි වර්ගය වල නිවන් දකින්න දැන් යන්න කිව්වට අනේ බෑ හඳුනේ අර වැඩ ටික මම ඉවර කරලා යන්න. ප්‍රජාතියෝ තමයි හම්බෙන්නේ ඔක්කොම. බුදුහාම කාලේ තේමී තමයි හිටි වැඩි අපි අපි තේම අහලා ගිය කට්ටිය වෙන්න වෙන්නේ. ආයතන වදයි නිවන් දකින්න කරන්න දෙන්නේ තමන් ආසාවන් කරන මේ කියන වගකීම් යුතුයකම් කියලා ඔක්කොම දෙන්නේ ආසාවෙන් කරගත්ත මෝඩකම් ඒව අතාරින්න එක විතරයි කරන්න දෙන්නේ නිවන් දකින්න. ඒ කරන්න දුදානක් නැහැ කියන්නේ තමන් නිවන් දකින්න දුදානක් නැහැ කියන්නේ. හරි? එතන. මොකද කවුරුත් එක්කවත් ඔය ගිහිල්ලා නිවන් දකින්න හම්බෙන්නේ තනියෙන් විතරක්. මෝඩකම මෝඩකමනේ. හරිද? එතන කොහොමද? ඒ ඉඳින් මොඩකම යන්න බුදුහාමර කිව්වා ඔවුන් මේ සත්‍ය ඔය Tamanට සරලව ලෝක සම්මුතියේ தත්වයක් කියා දුන්නේ. ඔතනින් එහාට පරමාර්ථ වශයෙන් බුදුහාමර දැක්ක මේ ලෝකයක් ඒවා කියා දීලා වැඩක් ඇත්තෙම නෑ ඔයාලට ඔය නීවරණ දෙනකොට. එහෙනම් ඔකයි ඔයාලට වෙලා තියෙන්නේ මෙතෙක්කල් ඔය හැමතැනක වෙන දෙයක් විතරයි බණ අහන වාහන වාහන අර මඩ තියෙන කලයට වතුර දානවා දානවා දානවා දානවා කෙලවරක් නැතුව දානවා ආපු බණේ වැඩකුත් නෑ ඇති තේරුමකුත් නෑ. ඒයි වැඩක් නෑ. ඒ අයගේ මඩ සුද්ධ කරන්නේ නැතුව ඔය දානවා හැම බණම අහනවා. අපි අපි ධර්මයක් දන්නවා, අපි ත්‍රිපිටකයක් දන්නවා, අරකක් දන්නවා, මේකක් දන්නවා, ඔක්කොම දන්නවා, ඔක්කොම කලවා අච්චාරු. සුද්ධ නැහැ එකක්වත්. ඔකටත්. ඉතින් බණ දන්නවා ඔක්කොම. හැබැයි වැඩ නැහැ. ඇයි? ආයෙත් බොන්නේ මඩ වදුනේ. ආන්ගේ ඉන්න බුදුහාමුදුරුවෝ දකින්න මේ ලෝකේ ඉන්න අයගේ නීවරණ වැඩි, නීවරණ වැඩි අයට මේ සත්‍ය එකපාර කියා දීලා හරියන්නේ නැහැ. අන් අවබෝධ කරගත්ත මේ යථාර්ථ භූත ඥාණය එහෙම කියලා දීලා වැඩක් වෙන්නේ. දැන් වෙලා තියෙන ඉත එකයි ඒ බුදුහාමුදුරු කියලා දුන්න ඥාණයෙන් තමන් බුදුහාමුදුරු ඒවා එසේ අවබෝධ කරගත්තේ ඒවා තමන්ගේ දිනේ කාරණා කිය ගියා තමන් අනාවබෝධයෙන් මාතේකට. ඇයි? අර නීවරණත් එක්ක ඉඳගෙන නිවන් දකින්න හදන. නීවරණත් එක්ක ඉඳගෙන නිවන් දකින්න බෑ නීවරණ නැති කරලා නිවන් දකින්න. හරිද? මේ දෙකින් අද දැන් ඉතින් මෙතෙන් දැන් කියා දෙන්නම් කොරණ ටික. කොරණ හිටියක් කරගන්න එකයි ඉතින් මම දන්නේ ඔව් අන්න ඕයි කාත් වෙනවා රාත් වෙයි සෝවාන් වෙනවා නෝවාන් වෙයි. අපිට ගවන්න ඒ තමගේ නීවරණ නැති වෙච්ච මට්ටමටම වෙයි. හරිද? හරිද? ඒ ඉඳා බුදුහාමුදුර දැක්කම මොහොම දැකලා ඕම් ඔය නීවරණ නැතිකරන්න තමයි අපිට ඕන නමුත් නැතිකරන්න බෑ එකපාරම ඒවා බලවත් වැඩි දැන් ඔය බලවත් ඉඳ තමයි ඔය ප්‍රශ්න දාන්නේ නැත්තම් බුදුහාමුදුර බණ කියලාම බණ අහලා ඉවරෙච්චා එතනම නතර වුණා ආය අම්මා ඉන්නවා අරක කරන්න තියෙනවා මට භාර්යාව බලන්න ඉන්නවා උන්ට යුතුයම් කරලා මම ඉන්නම් ඔක්කොම ටික ඔප්පු ටික ලියලා දීලා මම අරයට මේ පාරලා දීලා මම එන්නම් කියලා මම කපන්න කියන උන් අතර වෙන අයිඩියා නෑ පැත්ත බලන්න. ඔච්චර. ඇයි එමුනේ නීවරණයයි අඩුින්ද. නීවරණ වැඩි අය නීවරණ වැඩි අය දොම් ඉන්න. මුදේ අර බණ කිය කියනකොටම මොකද කරා කියන්නේ? ආ භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේලාට නම් වැඩනේ අපිට වැඩ රාජකාරි ගොඩක් තියෙනවා. අපිට යන්න තියෙනවා. එහෙනම් අපි යන්නම් කියලා උන් යනවා. එහෙම යමු තියයි. ආදුරු කියනවා මතකනේ චිත්තහස්ත හය වතාවක්. හය වතාවනේ හත් වතාවම. හත් වතාවම තිවුරිය යනවා. හරිද? එහෙම නේ අයින්ද. එහෙනම් එහෙම කියනකොටම තේරුම් ගත්තා ඇති. ඉතියා කියනකොටම ඔව් අපිට ආහා ඉන්න වෙලාවක් නැහැ කියලා වැඩ තියෙනවා කියලා දීපු අයත් හිටියේ ඉතින්. අද කාලෙත් ඉතින් එහෙම තමයි. අපි මොනවා කරන්නේ. ඉතින් අපි කාටවත් ඉතින් ඔක්කොම කියනවා. කැමති කෙනෙක් කැමති ආකාරයෙන් කරගන්න එකයි තියෙන්නේ. බුදුහාමුදුර කාලේ තේම නම් අද කාලේ වෙනවා කියන එක අහන්න දෙයක් නෑ. අද කාලේ තවත් නීවරණ වැඩි වෙලා ඉඳලා තියෙන්නේ. එහෙනම් දැන් අපිට පියවර දෙකක් ඔය වැඩේට කැඳ ගෙනවා. මේ නීවරණ දැඩිව තේදී මේක කරන්න බැරි නිසා ඒක යටපත් කරගන්න. తాවකාලිකව මර්ධනීය කරන්න. මර්ධනීය කරලා ඊට පස්සේ නීවරණ ඇති වෙන්නේ නැති වෙන්න තමන් ක්‍රියා කරන්න. ඒකට ඔන්න වැඩ දෙක තමයි සමතය සහ විදර්ශනාම් කියලා කියනවා. ඒතර මුලින්ම මේ නීවරණ සමතයකටපත් කරනවා. සමතයටපත් කරනවා කියන්නේ නැති කරනව නෙවෙයි. සමතයටපත් කරනවා කියන්නේ ඒක తాවකාලිකව තුනී කර ගන්නවා, යට කර ගන්නවා. බලක ගන්න. ඊට පස්සේ එන්න තියෙන බල දාන්න. හරිද? ඔයම දෙකම දැන් කරන්න වෙනවා. සමතය විදර්ශනා මුලින්ම ඒක සමතය කරන්න ඕනේ. නැවත කරන්නේ නැතුව විදර්ශනා කරන්න බෑ. ඉතින් සමතම ඒ සමතය කරන්න විදර්ශනා කරන්න ගියදී ඒක කරන්න බෑ අපිට ඕක හරියන්නේ නැහැ ආද මාර්ගඵල ලබන්න බෑ නිවන් දකින්න බෑ ඕවා හරියන්නේ වැඩ නෙවෙයි ඕවා කොහෙද වෙන්නේ කියලා ඉතින් උන් යනවා යන්නේ ඇයි අර මඩ පිටින් මේ වතුර බක් කරන්නේ හැමදාම ඒක අදා ප්‍රතිඵල නැහැ හරිද දැන් එනම් පළවෙනි කාර්යය තමයි මේ ගමනේ ඉදිරියට යන්න කලින් ලෝකයේ සිත කය කියන මේ ජීව අජීව தත්ත්වයන් පිළිබඳව පරිේශණයේ ගැඹුරට යන්න කලින් තමන්ට නීවරණ නැති කරගන්න ඕනේ. රෝග නැති වෙලා නම් හරියට තමන් අන්න එහෙම නැති වෙච්ච අවස්ථාවක තමන් සත්‍යය අඳුරගත්තා නම් සිත තා කය පිළිබඳව එයාගේ ගමන නිමා වෙනවා. ඒතර නීවරණයට ගෙන මට්ටම අනුව තමයි ඔබ තීරණය වෙන්නේ. මට කරන්න දෙයක් නැහැ. මට තියෙන ක්‍රම ටික කියා දෙන්න විතරයි. කවදා හරි ඒක වෙච්ච දාට තමන්ට නීවරණයට වෙලා ඒ සත්‍ය විදර්ශනා වැඩිච්ච දාට වැඩිච්ච දෙයක්. ඒක ඉතින් කොච්චර කල් යනවද කියලා තීරණය වෙන්නේ තමන්ගේ උත්සාහය මත. හරිද? දවසේ පැය 24න් පැය භාගයක් භාවනා කළා පැයක් භාවනා කළා කියන්නේ නැහැ. ඕක තමන්ට දැන් පැය 24න් පැය 24 මේ තාක්කල් වෙලා තියෙන අකුසල ධර්මතා රැස්තිච්ච එක ඒක අනිත් පැත්ත හරවන්න බොහෝ කාලයක් වීර්ය කරන්න වෙයි. එහෙම දැන් මේ කියදුණා නම් ජීවත් වෙනවා කියන්නේම නැවත කර්ම ටිකක් කරගන්නවා කියලා. ඒක වලක්ක ගන්න එක ලේසි නෑ. ඒක තමයි බුදුහාම කියේ විරියේන දුක්ඛං අච්චේති මහා වීරියක් වුණ. භාවිතෝ බහුලීකතෝ මේ බොහෝ සේ භාවිතා කරනවා. ඇයි කරලා දෙන්නේ වැරදි භාවිත. තේරුණා? හ්ම්. දැන් එහෙනම් ආන් ඒ නීවරණ මොනවද කියලා හොයාගෙන ඒවා නැති කරන්නේ කොහොමද කියලා හොයාගෙන ඒ යට කරන්නේ මොකද්ද කරන්න තියෙන්නේ කොහොමද ඒක කරන්න කියලා දැන් අඳුර ගන්න ඕනේ. ඒකල වැඩ ගොඩක් තියෙනවා දැන්. Tamanට උප්පත්ති නතර කරන්න ඕන නම් කර්ම නවතින්න ඕනි. අවිද්‍යාවෙන් කරන අවිද්‍යාවෙන් කරන කර්ම නතර වෙන්න නම් අවිද්‍යාව දුරු වෙන්න ඕනි. අවිද්‍යාව දුරු වෙන්න නම් Taman සත්‍ය දකින්න ඕනි ලෝකේ ගැන සත්‍ය දකින්න නම් තමන්ගේ නීවරණ යටපත් වෙන්න ඕනේ. ඒකෙත් තමන්ට සත්‍ය දකින්න බෑ. සත්‍ය දැන ගැනීමයි දැකීමයි දෙකක්. ඔයා සත්‍ය අහලා ඕන තරම් දන්නවා. අනිත්‍යයි දුකයි අනාත්මයි කියලා අහලා දන්නවා. හැබැයි දැකලා නැහැ. ඇයි ඒ? නීවරණත් එක්ක ඔක ඇහුවා විතරයි. ඒ කියන්නේ මඩත් එක්ක කලවම් වෙලා. තේරෙන්නේ. හරිද? දැන් එනවා නීවරණ මොනවද කියලා හොයලා ඒවා නැති කර ගැනීමට ප්‍රථම යටපත් කරලා ඒක තුනී කරගෙන ඊළඟ වැඩේට යන්න ඕනේ. ඒක ක්‍රම ටික කියලා දෙනවා. ඒක අපේ නීවරණයටපත් කරවන්නත් බෑ කාගේවත්. නීවරණ නැති කරවන්නත් අපිට බෑ. කල යුතු දේ කියලා දෙන්න විතරයි. බුදුහාමුදුරුවෝ කරෙත් විතරයි අපි කරන්නේ. හරිද? කැමති නම් කරගන්න එකයි තියෙන්නේ. එහෙනම් දැන් මේ පුතා ලොකු කරලා හරි, දුව ලොකු කරලා හරි කරගන්නවා. නැත්නම් පොඩි කරලා හරි කමන්නේ. මම කරගන්න එකයි. මේදී ආන්නේ <laughs> වැඩියට කලින් ගමන් විවේකයක් දෙන්නම්. වැඩි විවේකයක් අරගෙන ඔය මැටි වල ටිකක් නාන ටිකක් දාගෙන. හරි. අනේ දුරියක් එනවා ඒ වැඩි කරන්නේ. යටි පුට්ටේ.